දැන් අද තුන්වෙනි දිනේ අපට මේ සිත පිළිබඳව පූර්ණ ගවේෂණයක් සිදු කරන්නට තිබෙනවා. ඉතින් අපි ඊයේ දවස් වෙනකොට මෙසේ මේ ලෝකයේ රූප පිළිබඳව අවිද්‍යාව දුරු ගැනීම සඳහා තමන්ගේ කය භාවිතා කරමින් කායානුපස්සනාව කියන මූලික අවබෝධය ඇති කරගත්තා. කය යනු අජීව ස්වභාවයක්. එය දෙතිස් කුණපයක් විදිහට කෙස් ලොම්නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු මොළලොඳ හෘද වස්තුව පෙනෑලි ආමාශය ආහාර එළදිව පිත්තාශය කුඩා බඩවැල් මහ බඩවැල් ගුදේ අසුචි අක්මා වකුගඩු කබ කඳුළු හොටු කෙලසම දහඩිය මුත්‍රා ආදී විදියට අපි මේ කය කය පරීක්ෂා කරලා අවබෝධ කරගත්තා තිබුණු තැන් අනුව වර්ණයෙන් ගන්ධයෙන් එහි හැඩයෙන් ක්‍රියාකාරීත්ව ආකාරයෙන් අපි තේරුම් අරගෙන අවබෝධය ලැබුවා මේ කොටස් 32ක් මිස සත්වයක් නෙවෙයි මිනිස්සෙක් නෙවෙයි ස්ත්‍රියක් නෙවෙයි එතන જાතියක් නැහැ කුලයක් නැහැ ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ මම මගේ කියන්න බෑ ඒ ආකාරයෙන්ම ඒ තුළ ආසා කළ යුත්තක් නැහැ එහෙනම් මේ தත්ත්වය තේරුම් කරගත්තත් මේ කය පිළිබඳව ආසාව අත්හැරෙන්නේ නැති නිසා අපි තාදුරටත් කුමක්ද කළේ මේ කය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදු කළා කෙසේ මේ කය සකස් වුණාද කියන පරිේශණය ඒ කරලා අපි මේ කය සකස් වෙන්න පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක ධර්මතාවයන් හේතු වෙනවා කියන එක අවබෝධ කරගෙන ඒ ඒ ගති ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය වෙන වෙනම අවබෝධ කරගත්තා තනි තනියෙන් කිසි කාලයක අඳුරන්නට නොලැබෙන එක් වූ කල්ලි පමණක් ඒ ගති ධර්මතාවයේ ක්‍රියා ස්වභාවයෙන් අපිට හඳුනාන්නට ලැබෙන ඒ ගති ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා අනිත්‍ය කියන ලක්ෂණය දුක්ඛ කියන ලක්ෂණය සහ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට භාජනය වෙන මේ ලෝක ධාතුවේම සියල්ල සුද්ධාෂ්ටකයෙන් නිර්මාණය වෙන ආයතන 12ක් කියලා අපි අවබෝධයක් ලැබුවා. අභ්‍යන්තර ආයතන, සබාහිර ආයතන වශයෙන් 12 ආකාරයක ආයතනයන් යනු සුද්ධාෂ්ටක නිර්මාණ එය ලෝකයේ වශයෙන් අපි දැක්කා රූප ලෝකය අභ්‍යන්තර රූප බාහිර රූප විදියට එහෙම නැත්නම් අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන විදියට මේ රූප ලෝකය හඳුන්වුවා. එහෙනම් ඒ සියලුම ස්වභාවයන් සුද්ධාෂ්ටක නිර්මාණ බවත් ඒ සියලු සුද්ධාෂ්ටක නිර්මාණ මේ මොහොතේ ඇති වී නැති වී යන ස්වභාවය ෂණ භංගත්වයට යටත් බව අනිත්‍යතාව ප්‍රකට කරගනිමින් අපි හඳුනාගත්තා. දුක්ඛතාවයක් විදිහට මේ ධාතුන්ගේ එකතුවක් වෙන්වීමක් මිස සැබෑ වශයෙන් ඇතිවෙච්ච කිසිවක් නැති බව අපි අවබෝධයක් ලැබුවා ඊයේ දවස් තුල. මේ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ කියන ස්වභාවය ක්‍රියාකාරීත්වය වෙනස් කිරීමේ ක්‍රමවේදයක් මේ ලෝකයේ කිසිම කෙනෙකුටවත් කිසියම් වෙනත් නිර්මාණයකට හැකියාවක් ඇත්තේ නැති බව අපි තේරුම් ගත්තා. එහෙනම් ඒ අනුව මම මගේ කියන ස්වභාවයෙන් පවත්වා ගන්න බැරි බව අනාත්ම කියන දෘෂ්ටිය අපි ඊයේ දවසේ ප්‍රකට කරගත්තා. මේ සුද්ධාෂ්ටක නිර්මාණයක් වූ තමාගේ කය පිළිබඳව සැලකීම සිද්ධ කරලා. එනම් උපදිනට පෙර ආත්ම කය පැවතුනේත් නැහැ, මරණගෙන් පස්සේ කය ඉතුරු වෙච්ච දෙයක්වත් නැහැ. වර්තමානයේ කයේ කෙස්ලොම් දත් වශයෙන් අපි සලකා බැලුවට එතන තිබෙන්නේ පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාව කියන ධාතු ටිකක් විතරයි කියලා අපි අවබෝධය ලැබුවේ. එනම් ඒ අවබෝධය තුළ අපි ඊයේ දවස් තුළ විශේෂ වශයෙන් මේ රූප ලෝකයේ පිළිබඳව ඒ සත්‍ය දැක්කා. එසේ සත්‍ය දැක්කත් අපි ඊයේ තේරුම් කරගත්තා මේ කය කියන්නේ හරියට හිල් වෙච්ච මුට්ටියකට බුරවලා තියෙන කුණු වෙච්ච මස් කඳක් වගේ එකක් කියන එක අවබෝධයක් ලැබුවත් එසේ කුණු වේවි කුණු වේවි කබ කඳුළු හොටු කෙලසම දාඩිය මුත්‍රා ආසූචි වැගිරෙන ස්වභාවයේ පැතුණත් මේක අය අත්හරින්නේ නැහැ දරුවා ස්වාමියා භාර්යාව ඥාතියා කියලා කිරීම නතර කරන්නේ නැහැ. ඉතින් ඒමක් නිසාද කියන එක අපි තාදුරටත් තේරුම් කරගත්තා. පළවෙනි හේතුව අපි අඳුරගත්තා මුල්ම දවසේ නීවර ධර්මතාවයන් බලවත්. ඒතර මේ නීවර ධර්මතාවයන් බලවත් කෙනාට මේ සත්‍ය අහන්න ලැබුණ පමණින් ඔහු ඒ අවබෝධයටපත් වෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු වෙනවා යම් මට්ටමකට අහලා. සුතමය වශයෙන් ප්‍රඥාව ලබනවා. නමුත් ඒක චින්තාමය වශයෙන් සහ භාවිතාමය වශයෙන් භාවිතාවට යොදන්නට තමන්ට නීවර ධර්මතාවය යම් ආකාරයකින් බලපෑමක් සිද්ධ කරනවා. ඉතින් අන්න ඒ නිසා නීවර ධර්මතාව බලවත් වෙච්ච කෙනාට මේ ගමනේසේ පහසුවෙන් යන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණේ අපි මුල් දවසේ තේරුම් කරගෙන නිවන් ධර්මතාව යටපත් කර ගැනීමේ ක්‍රමවේදයක් විදියට ආනාපාන සතිය පුහුණු කළා. ඉතින් ඒක ඊයේ දවසේ තුලත් තවදුරට චතුත්ථක ධ්‍යාන දක්වා පුහුණු කරන්න තමයි ක්‍රමවේදය පැහැදිලි කරා. එහෙනම් ඒ අනුව අදාසේ අපිට ඉදිරියට යන්නට පෙර ආතුව දැන් කළ යුතු කාර්යයක් තියෙනවා. මේ සිත ගැන පරිශ්‍රණය ආරම්භ කරන්නට පෙර අපි තේරුම් කරගත්තා මේ කය ගැන කොච්චර කරුණු තේරුම් කරගත්තත් මේ කය අත්හරින්නේ නැත්තේ මොකක් නිසාද? සිත කියන එක තුල තියෙන අවිද්‍යාසහගත භාවය විකෘති භාවය නිසා. සිත විසින් අනිත්‍ය දේ නිට්ටය කරගත්තා, දුක්ඛ දේ සැප කරගත්තා, ආත්ම දේ අනාත්ම දේ ආත්ම වශයෙන් සැලකුවා. ඒමක් නිසාද සිතේ පැවැත්ම සකසා ගැනීම සඳහා. ඉතින් උදාහරණ වශයෙන් ලෝතර බුදුහාමුදුරුවෝ දැක්ුවා වැසිකිලි වලක් වැනි අන්ත අපිරිසුදු ස්වභාවයක වාසය කරන පණුවෙක් මේ වැසිකිලි වලේ තියෙන අසූචි ගොඩ අත්හරින්නේ නැහැ. පණුවාගේ ජීවත් වීම උදෙසා. ආන් ඒ වගේ මේ සිත විසින් ඇති කරගත්ත මායාව, සිත විසින් ඇති කරගත්ත මුලාව, සිත විසින් ඇති කරගත්ත විකෘති භාවය අත්හරින්නේ නැහැ. මක්නිසාද සිතේ පැවැත්මක් නැති වෙනවා කියන ස්වභාවය නිසා. එහෙනම් අන්න ඒ தත්ත්වය තේරුම් කරගත්තා අපි ඒ අනුව අපිට කළ යුතු කාර්යයකුත් බුදුහාමුදුරුවෝ දැක්වුවා. ඒ මොකද්ද? <clears throat> මේ කයෙන් සිත වෙන් කරලා තමන් කය පිළිබඳව සත්‍ය දකින්න තාක් කල් මේ සත්‍ය අවබෝධය ලැබෙන්නේ නැහැ. නිසා ඒක පැහැදිලිව බුදුහාමුදුරුවෝ දැක්ුවේ හරකෙක් මරලා හරකගේ කොටස් වෙන වෙනම දැක්කා වගේ තමන්ගේම කය අනුන්ගේ කයක් නෙවෙයි තමන්ගේ කය කය සිතෙන් වෙන් කරලා මේ පරිේශණය කළ යුතුයි. එහෙනම් අන්නේ පරිේශණය තුලින් අපිට මුළු ලෝක ධාතුවේම රූප ස්වභාවයන් පිළිබඳව අවබෝධය ලබන්නටත් බුදුහාමුදුරුවෝ කිව්වා. මේ ලෝක ධාතුවේම රූප පිළිබඳව අවබෝධය ලබන්න. ඒ මක්නිසාද තමන්ගේ කය කියන්නේ මොකද්ද? සුද්දාෂ්ටක නිර්මාණයක්. එහෙනම් තමගේ කාට යමක් සිද්ධ වෙනවා කියන්නේ මුළු ලෝකයේම තියෙන සුද්දාෂ්ටක වලට වෙනවා. එහෙනම් දිව්‍ය ලෝකයටත් වෙනවා, බ්‍රහ්ම ලෝකයටත් වෙනවා. ත්‍රිසම් ප්‍රේත අසුර නිරය ආදී සියලු ලෝක ධාතුන් දසදහසක් ලෝක ධාතුන් වලටත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒමක් නිසාද මේ කය යනු සුද්දාෂ්ටක නිර්මාණයක්. එහෙනම් මුළු ලෝකයේම තියෙන සුද්දාෂ්ටක නිර්මාණ බව නුවණින් අපි අවබෝධ කරලා ඉවරයි. එහෙනම් අන්න ඒ නුවණට අනුව දැන් අපිට තිබෙනවා මේ කය පිළිබඳව ඒ අනිත්‍ය දුක් අනාත්මතාවය සමග අසුභතාවය කියන එක කයෙන් සිට වෙන්කොට නුවණින් පරීක්ෂා කරා. හැදෙලි. එහෙනම් දැන් අන්නේ කාර්ය කළ යුතු විදිහ Tamanට කියලා දෙනවා කියන විදිහටම Taman Tamanගේ කය ගැන සිහි කරමින් එසේ ඒ අවබෝධය ලැබිය යුතු වෙනවා. හැදෙලි. මම කියන එක අහගෙන ඉඳලා විතරක් හරියන්නේ නැහැ. මම කියන එක තමන් සිද්ධ කරලා තමන්ගේ කයට ඒ දේවල් වෙනවා කියලා තමන් නුවණින් චිත්ත රූප ඇති කර ගන්නට වෙනවා. පැහැදිලිද? ඒ කියන එක ඒ විදිහට තමන්ගේ කායට වෙනවා කියලා තමන්ම හිතන්න ඕනේ. තමන් එක තමන් කාට සිදු වෙනවා කියලා නුවණින්. ඒ කියන්නේ අර චිත්ත රූප කියලා අපි හදාගන්නේ සිතුවිලි ගොඩනගා ගන්නවා කියන්නේ ආන් හැම එකක් ගොඩනගා ගන්න වෙනවා. හරිද? මම කියන්නේ තමන්ගේ කායට විතරක් කරන ක්‍රමවේදය ඊට පස්සේ ඉතින් තමන් අම්මා තාත්තා දරුවෝ ඥාති ආදී හැම කෙනා ගැනත් ඒ විදිහට සිටිය යුතුයි. හරිද? මම මේ එක ක්‍රමයක් තමන්ට කියලා දෙන එක විතරයි කරන්නේ. හා එහෙනම් පාස්වෙන් වාඩි වෙන්න කොන්ද කෙලින් තියාගෙන එතකොට මේ දක්වා මේ කර්ම පිළිබඳව අවබෝධයක් සමාධි බලයක් නැති අයට ගැටලුවක් වෙන්න පුළුවන් මේක කරගෙන යනකොට ඈ හැමෝම අතර කරලා නිකයින් එකයි තියෙන්නේ. ඒ කියන්නේ මට වගේ කියන්න දෙයක් නැහැ. හරි? නැසම් මේ දැනනකොට දැන් දවස් දෙකක් ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ දවස් දෙකේ භාවිතය තමයි දැන් පුහුණුව තමයි සිද්ධ කරන්න යන්නේ. දැන් තමයි නැවත කය හොලවන්න බෑ. සමාධිය වැඩුවා නම් තමයි දැන් කය හොලවන්න නැතුව ඉන්න පුළුවන් ශක්තිය මේ වෙනකොට ඇවිල්ලා තියෙන්න ඕනේ. බාහිර වෙන කිසිම දෙයක් ගැන තමන් අරමුණු ගැන හිතන්න යන්නේ නැහැ සද්ද ගැන හොයන්නේ නැහැ වෙනත් දේවල් සිහි කරන්න බෑ මම කියන එක අනුව තමන්ගේ කයට ඒ දේ සිදු වෙනවා කියන එක නුවණින් සිහි කරමින් වාසය කරන්නට වෙනවා ඒකට බෙටි දෙයක් දාගෙන ඉන්න එතකොට දැන් තමන්ට වෙන මොකුත් ක්‍රියාකාරකම් බෑ තමන්ට කියන එක අනුව හිතන එක විතරයි දෙන්නේ ඒකත් තමන් කය හොලවනවා නෙවෙයි තමන්ට මොකක් කියන ක්‍රියාකාරීත්වය තමන්ගේ කයෙන් කරන බව නුවණින් හිතනවා තේරුණාද දැන් තමන්ට කෙස් ටික මම ගලවන්න කිව්වොත් තමන් ඒ ගලවනවා කියන එක නුවරින් සිතන්න ඕනේ. හරිද? මම හිතුවේ නැත්තම් තමන්ට මේ ක්‍රියාකාරම සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමන්ට අවබෝධය තියෙන්න ඕනේ මේ වෙනකොට ලෝකය කියන්නේත් සුද්ධාෂ්ටක නිර්මාණයක්. තමන්ගේ කය කියන්නේත් මොකද්ද? සුද්ධාෂ්ටක නිර්මාණය. එතන මේ සුද්ධාෂ්ටක නිර්මාණයන් කවද්ද ඇති වෙන්නේ? මේ මොහොතේම තියෙනවා. කවද්ද නැති වෙන්නේ? මේ මොහොතේ නැති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අනිත්‍ය කියන ධර්මතාවය ආපෝ ගති ස්වභාවය නිසා. මනම් ආන් මේ ක්‍රියාකාරීත්වය තමයි අපි ප්‍රකට කරගන්න යන්නේ මෙතන. ඒතර මේ අනිත්‍ය වූ ස්වභාවය කිසිම ආකාරයක වෙනස් කිරීමේ හැකියාවක් තියනවද? බෑ. ඇයි ඒ ආපෝ ගති ක්‍රියාත්මක භාවය නිසා අපිට ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හරිද? එතකොට ඒක කවදාවත් එනම් ඇත්තක් විදියට පවත්වන්න පුළුවන් වෙයිද? බෑ. අපි ඒක අඳුරගත්තා පන්දමක් අරගෙන වේගයෙන් කරකවනකොට දැක්ක රවුම වගේ. ඒතර රවුමක් එතන තියෙනවද? කාදාත් රවුමක් හදන්න රවුමක් ගන්න පුළුවන්ද? බෑ. එතන තියෙන්නේ පන්දමක් වේගයෙන් කැරකෙන බවක් විතරයි. අන්න ඒ වගේ ධාතු ටිකක් විතරයි. එහෙනම් මෙතන සත්පුද්ගල භාවයක් ගත්ත හැකිද? බෑ. සත්පුද්ගල භාවයක් නෑ. එහෙනම් තියෙන්නේ ධාතු ටිකක් විතරයි. එහෙනම් ඒ අනුව මේක මම මගේ කියලා මොන ක්‍රමවේදයකින්වත් වෙනස් කරන්න පුළුවන් කමක් තියෙයිද? බෑ. එහෙනම් ඔන්න ඔය තුන අනිත්‍ය දුක අනාත්ම කියන ලක්ෂණයත් එක්ක අසුබතාවය කියලා එකක් අපි අඳුරගත්තා. මේකයෙන් නිරන්තරයෙන් ආපු ඒවා ඔක්කොම මොනවාද? කොටු කෙල කබ කඳුළු මුත්‍රා ආසූචි. කාදාවත් හොඳ දෙයක්, වටින දෙයක්, සාරවත් දෙයක් නිර්මාණය වුණාද කයින්? නෑ. අපි ඒක මුල්ම අවස්ථාවේ කය පිළිබඳව දෙතිස් කුණපයක් පරීක්ෂණයේදීල අවබෝධ කරගත්තා. මෙතන තියෙන්නේ අසුබ අසාර ස්වභාවයන් ටිකක් පමණමයි. නම් අන්න ඒක අපි ඊයේ දවසේ තේරුම් කරගත්තා. හොඳයි. හොඳයි. එමුනා වාඩි වුණු කවුරුත් හොඳ කෙලින් තියෙන්න පහසුවෙන් නැවත කය හොලවන්න බෑ. නැවත ඇස් අරින්න බෑ. අතේ කමං අතපය කිසිම ඉරියව්වක් වෙනස් කරන්නේ නැහැ. කියන දේ අනුව හිතමින් තමන් භාවිතාව කළ යුතු වෙනවා. එහෙනම් ඇස් පියාගෙන මුලින්ම තමන් තමන්ගේ කය හොඳට සිහි කරගන්න. හරියට කණ්ණාඩියක් ඉදිරියේ තමන් ඉඳගෙන තමන්ගේ කය දිහා දකින්න වාසේ තමන්ට හොඳ චිත්ත රූපයක් දැන් ගොඩනගා ගන්නට වෙනවා. තමන්ගේ කය ගැන හිස මුදුනේ ඉඳන් දෙපතුල් දක්වාම මේ කය කෙස් ලොම් නිය දත් විදියට අපි ඊ අඳුරගත්ත සියලු කොටස් නුවණින් සිහියට නගා ගන්න. වර්ණයෙන්, ගන්ධයෙන්, පිහිටි තැනින්, ඒ ක්‍රියා ස්වභාවයෙන් තමන්ගේ සිහිය පවත්වන්න. තම තමා තනි තනියෙන් සිහි කළ යුතුයි. දැන් හිස මුදුනට සිත යොමු කරගන්න. හොඳට සීකරන්ට තමන්ගේ හිස මුදුනේහි පවතින කෙස්සල ස්වභාව. කළු පාටට නැත්නම් සුදු පාටින් උකුණු හිසක් තරම් හැම ඇතුළට කාවැදිලා ඔය කෙස් ටික තියෙන. දැන් ඔය කෙස් ටික කොණ්ඩේ පීරනකොට තමන් අල්ලනවා වගේ නුවණින් මිටකට තද කරලා අල්ලගන්න. දැන් ඔය අල්ලගත්තු කෙස් ටික හිසෙන් ගලවලා තමන් ඉදිරියෙන් බිමට දාන්න. දැන් මේ සියලු ස්වභාවයන් තමන් නුවණින් සිදු කරන්න. ඔක්කොම කෙස් ටික ඔළුවෙන් ගලවලා තමන් ඉදිරියෙන් බිමට දාන්න. දැන් හොඳට කැපෙන පිහියක් අරගෙන නුවණින් මේ කය පුරාම තියෙන ලොම් කපලා ඔය කෙස් ගොඩ උඩටම දාන්න. මූණේ තියනවලු පපුයි අත්වල කෙහිලිවල එකෙලිවල කකුල්වල මේ ඔක්කොම ලොම් කපලා තමන්ට දැන් නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕනේ ලොම් කපලා ලොම් එකතු කරලා ඔය කෙස් ගොඩ උඩින් බිමට දාන්න. දැන් සිහිය පවත්වනවා බිම තියෙන කෙස් ලොම් පිළිබඳව. තමන්ගෙම කෙස්ලොම් බිම දාලා තියෙන්නේ දැන් මොකද වෙන්නේ කියලා සිහි කරන්න. දැන් මේවා හොදන්නේ මේවා නාවන්නේ නැහැ. සුද්ධ කරන්නේ, පීරන්නේ, පිරිසිදු කරන්නේ නැහැ. මොකද වෙන්නේ? කෙස්ලොම් වලට දූවිලි වැදෙනවා. උලඟට එහාට මෙහාට විසිරෙනවා. මැස්ස වහනවා. දිරෙනවා. දිරෙනවා. මාස ගාණක් නාපු නැති කෙනෙක්ගේ වගේ කෙස්ලොම් ටික හැඩපළු ගෙතෙනවා. පිළිකුලයි දැන් කෙස්ලොම්. බලන්න බිම තියෙන ඔය කෙස්ලොම් ටිකක් දැන් අතට අරගන්ට අරගෙන ඉඹල බලන්න නහයට ලං කරලා සුවඳයි. දුකයි. පිළිකුලයි. බලන්න ඔය ටික ඔලෝඩින් තියාගන්න පුළුවන්ද? මගේවා මගේවා කියලා. බෑ. අකමැති. නොවටිනෝ. අසුබයි අසාරයි. Taman දැන් සිහි කරලා බලන්න. Taman මේ හොදලා නාවල සුද්ධ කරපු කෙස් ටිකක් Taman තේ බොන කෝප්පේ කෑම කන පිගානේ වැටිලා තිබුණොත් එහෙම මොකද කරන්නේ? විසි කරනවා. එනම් මේ කෙස්ලොම් කියන එක පිළිකුල් වුණේ අද නෙවෙයි. අතීතයේත් කෙස්ලොම් පිළිකුලයි. ඒක දුක තමයි. ඒක අසුභමයි අසාරමයි. බලාගෙන ඉන්න ඔය කෙස්ලොම් ගොඩට මොකද වෙන්නේ කියලා. ඒවා තව තවත් දිරෙනවා, දිරෙනවා, වේයෝ ගහනවා, පණුව ගහනවා. ඒක පස් වෙනවා. දූවිලි වෙලා පොළවට එකතු වෙලා නැති වෙලා යනවා. ඒ මොකද වුනේ කෙස්ලොම් නැති වෙනවා. එහෙනම් කෙස්ලොම් කියලා සත්‍යක් නෑ මෙතන. කෙස්ලොම් කියන්නේ බොරු මායාවක්. ඒවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධාතුන්ගේ නිර්මාණ. ඒක සත්‍යම සත්‍යයක්. ඒවා නොපෙනී නොතේරී හිස්සුණා. මේ දැන් දැන් කෙස්ලොම් ඇති වී නැති වී ඇති වී නැති වී යන ආපෝ ගති ධර්මතාවයේ නිර්මාණයක්. එනම් මේවා මම නෙවෙයි, මේවා මගේ නෙවෙයි, මට වුණු විදිහට තියෙන්නේ නැහැ. අනාත්ම වූ ස්වභාව. කෙස්ලොම් අනිත්‍යයි ඒවා දුක්ඛයි, ඒවා අනාත්මයි. ඒක සත්‍යම සත්‍යයක්. දැන් බලන්න නැවත සිත යොමු කරගන්න. තමන්ගේ කයේ අත් කකුල් වල ඇඟිලි කෙළවරේ තියෙන නියපොතු පිළිබඳ. රෝස පාටට තුන් පැත්තකින් ඔය හැමට කාවැදිලා නියපොතු තියෙනවා තමන්ගේ ඇඟිලි කෙළවරේ. ඔය එක එක නියපොත්තක් පාසා අඬුවක් අරගෙන එක එකක් නියපොතු ඇඟිලි කෙලවරෙන් ඇදලා ගලවලා බිමට දාන්න. තමන් ඉදිරියෙම බිමට දාන්න. දැන් මේවා ඔක්කොම නුවණින් කළ යුතුයි තමන් මේ චිත්ත රූප මවාගෙන. ලේ තැවරිලා මස් කෑලිත් එක්ක නියපොතු ගැලවෙන බව හොඳින් තමන් දකින්න. ඔක්කොම නියපොතු ගලවන්න. ලස්සනට පාට කරලා කපලා සුද්ධ කරලා තියාගෙන ඉන්න නියපොතු ඔක්කොම ගලවලා දාන්න. දැන් ඔය වගේම තමන්ගේ කටේ තියෙන දත් ටිකත් උඩු ඇන්ද යට ඇන්ද තියෙන සුදු පාට ඔය දත් ඕම් ඔය ටිකත් දොස්තර මාත්‍යෙක් දත් ගලවනවා මගේ තොල්පටවල් එහාට මෙහාට කරලා අඬුව කට ඇතුළට දාලා ගලවන්න එක එකක් පාසා දාන්න. විදුරු මස් කෑලිත් එක්ක ඇදිලා ගැලවිලා ඉන්නේ ඔය දත්. ඒවත් ගලවලා අර නියපොතු ගොඩ උඩටම දාන්න. දත් ගලවෙනකොට බලන්න සමහර දත් දිරලා ඒවා සිදුරු වෙලා ඒවා ඇතුලේ කෑම හිර වෙලා වලන්ට නහයට ලං කරලා ඕක ටික ගඳ ගන්නවා පිළිගතයි මේවා කටේ තියෙනකොට කිසි ගාණක් නෑ ඒවා දිරලා කුණු වෙලා වෙහි පවතිනවා දැන් බලන්න පිළිකුල්මයි අසුබමයි බලන්න ආපහු කටේ තියාගත්ත හැකිද ඔය දතක් අරගෙන මගේ ඒවා මගේ ඒවා කියලා බෑ නොවටිනවා ඒක අසුබයි ඒක අසාරයි ඔක්කොම දත් ටිකත් ගලවලා දැන් බීමට දාන්න. දැන් බලාගෙන ඉන්න බිම තියෙන දත් ටිකයි නියපොතු ටිකයි දිහා. මොනවද ඒකට වෙන්නේ කියලා. දැන් මේ දත් මදින්නේ සුද්ධ කරන්නේ පිරිසිදු කරන්නේ නියපොතු කපන්නේ පාට කරන්නේ උල් කරන්නේ නැහැ. ඒවා දූවිලි වැදිලා දුර්වර්ණ වෙනවා. කැමැති පාට නැති වෙලා අකමැති බවකට එනවා. ඒ වගේ මැලියම් බැඳිලා දත් කහ පාට වෙලා මැස්සෝ ඇවිල්ලා අර මැලියම් උරා බොනවා දත්වල තියෙන. ඒවා දිරනවා. හරියට මාළු සුද්ධ කරන තැනක තියෙන කොරපොතු ගොඩක් වගේ. පිළිකුලයි. බලන්ට ඔය බිම තියෙන දතක් නියපොත්තක් අරගෙන මගේ කියලා ආපහු අරන් තියාගන්න පුළුවන්ද කියලා. බලන්ට ඔකක් ගන්න අතට. අර බලන්ට ඔක ආපහු කටේ දාගන්න එහෙම පුළුවන්ද මගේ දතක් කියලා. කැමති දේවල්. අකමැති ඒවා. පිළිකුලයි. ඒක සත්‍යෙම සත්‍යක්. හිතන්න. Taman කටේ තියෙද්දි නරක් වෙනු දතක් දොස්තර මහත්තයෙක් ගලවලා විසි කරන්න නැතුව අතට දුන්නොත් එහෙම මේක විසි කරනවා තමන්. අප්පිරිය අප්‍රසන්න භාවයකින් යුක්තව. එහෙනම් ඒක ඇත්තම ඇත්තක්. මේක අසුබ අසාර එකක්. බලන්න මේ වදිරලා විනාශන එක නතර කරන්න බෑ. කටේ තියෙද්දිද්දත් වැටෙනවා, කැඩෙනවා, දිරෙනවා. නියපොතු දුර්වර්ණ වෙනවා, කැමති ස්වභාවය නැති වෙනවා. මේ අනිත්‍යතාවයේ ලක්ෂණ දැන් දැන් ඇති වී නැති වී යනවා. බලාගෙනින්ට ඔය දක්නිය පොතු වලට මොකද වෙන්නේ බිම තියෙන ඒවා? දිරලා දිරලා පස් වෙලා ඒවා නොපෙනී නොතේරි හිස් වෙනවා. ඉතිරි නෑ. ඒ දුක්ඛ සත්‍ය නොපෙනී නොතේරි යනවා. හිස් භාවකටපත් වෙනවා. ඇත්තක් නෑ. එහෙනම් දත් නියපොතු කියන්නේ බොරු මායාවක්. මේක මම නොවේයි, මගේ නොවේයි, මේවා මම මගේ කියලා මට ඕන විදිහට කිසි කාලයක තියන්න බෑ. අනාත්මමයි. එහෙනම් සත්‍යම සත්‍යයක් දැන් දකිනවා අපි අනිත්‍ය වූ බවක් දුක්ඛ වූ බව අනාත්ම වූ බව ඒවා නින්දා කළ යුතු මායාවන් හිස් බොරු දැන් නැවතත් යොමු වෙන්න තමන්ගේ කයට සිත යොමු කරලා බලන්න කයේ ස්වභාවය හිස මුදුනේ පටන් යටිපතුල් දක්වා හැමෙන් වැහිලා තියෙනවා ඔය කය. දැන් පිහියක් අරගෙන ඕම් ඔය හැම හිස මුදුනින් දෙකට කපන. ඕම් හැම ඈත් වෙලා උළු කට්ටම් පෑදෙනවා. දැන් ඔය ඈත් වෙච්ච තැනින් හැම අල්ලලා දෙපැත්තට ඇදලා ගලවන්ට මූණින් පහලට ඔය හැම තමන් දැන් මේවා චිත්ත රූපයන් ඇති කරගෙන දකින්න තමන්ගේ කායට සිදුවෙන දේ හැම ගලවලා පපුවෙනුත් පහලට ගන්න. අත්වලිනුත් පහලට කම්සයක් ගලවනෝගේ හැම ගලවන්න. ලේ තැවරිලා මස් කෑලිත් එලෙනවා. සමහර තැන් වලින් හැම ඉරෙනවා ඇදලා ගලවන්න. ඉනෙන් පහලට කකුල් වලිනුත් ගලවන්න ඔය හැම දැන් බලන්න ගලවලා ගත්තු අය හැම තමන් ඉස්සරහට අල්ලලා කොයි වගේද ඔය හැම හරියට හරකෙක් හැම ගහලා හැම ගැලෙව්වා වගේ තමන්ගේම හැම දාඩිය තෙල් වැක්කිරෙනවා තැන් තැන් වලින් ගිරිලා ලේ තැවරිලා සිදුරු වෙලා මේක දැන් බාල්දියක් අරගෙන ඔය බාල්දියට හැමේ තියෙන දාඩිය තෙල් ලේ ඔක්කොම ටික හූරලා එකතු කරගන්න. රතු පාටට ලේත් එක තියෙන්නේ දාඩියත් එක්ක කලවම් වෙලා තෙල් ටික පහ වෙනවා සුදු පාටින් අර බාල්දි හොඳට බලන්න ඕවා. තමන්ගෙම කයේ තිබුණු ඒවා. දැන් ඔය හැම දිගෑරලා තියන්ට බිමින්. දැන් බලන්ට තමන්ගේ කයේ ස්වභාවය. හැම ඉවත් කරලා මස් නහර ඉලිපිලා මතු වෙලා තියෙන්නේ. රතු පාටට මස් කෑලි කෑලි නහර වැල් හැම තැනම දුවලා. පිහියක් අරගෙන ඔය මස් නහර ටිකත් ඇට කටු මතු වෙනකන් තමන්ම තැන් තැන් වලින් කපන්න පටන් ගන්න. ඔළුවේ තියෙන මස් නහර කපන්න මුලින්ම කපනකොට ඕනේ ලේ සැරව වැක්කිරෙන්න ගන්නවා නහර ඇතුලෙන්. ඔය ලේ සැරව ටික තමයි මිරිකන්ටර බාල්ලියට මිරිකලා මස් නහර ටික ගොඩ දහන්න අර බිම තියෙන හැම උඩින් බෙල්ලේ තියෙන මස් නහරත් කපනවද අර විදියටම ලේසරව ටික අර බාල්දියට මිරිකලා ගොඩ ගහනවා අපි. පපුවේ තියෙන මස් නහරත් ඔය විදිහටම කපන්ට ඉලයට මතු වෙනකම් අත්වල තියෙන මස් නහර කකුල් වල ඔය ඔක්කොම කපලා දාන්න. දැන් බලන්ට බිම තියෙන මස් නහර ගොඩ තමන්ගේ හැම උඩින්ම තියාගත්ත. මොකද වෙන්නේ ඒවට? හොඳට සිහි කරා. බල්ලෝ කනවා. තමන්ටම බේනවා. කපුටු හොටෙන් කොටලා මස් කෑලි උස්සගෙන යනවා. බලල්ලු කනවා. මැස්සෝ අහනවා. පොන්ගේ මස්නහර ගොඩ දැන් ඉදිමෙනවා. ඉදිමෙනවා. හොඳට බලන්න රතු පාටට තිබුණු මස්නහර ටික දැන් ඉදිමිලා ඉදිමිලා දෙගුණයක් විතර වෙලා මහත් වෙලා නිල් පාට වෙලා පුපුරෙනවා තැන් තැන් වලින් පුපුර පුපුරා සැරවෙනවා කහ පාටට පණුවොත් එක්ක සුදු පාටින් නලියනවායි බල්ලෝ චපු චපු ගගා රස කර කරා කනවා මේ තමන්ගේ මස්නහර ටික. කයේ තියෙන කොටත් මේ මස්නහර ඉදිමෙනවා. නහර ගැට ගෑනවා, පුපුරෙනවා. හමේ හොරි දද කුෂ්ඨ වණය දෙනවා. මේවා ස්වභාවයක්. බලන්න දැන් ඔය බිම තියෙන මස් ටික නහර ටික හැම මගේ මගේ කියලා පොඩ්ඩක් අත ගන්න හොඳට නැමිලා අත ගාලා බලන්න ඔය හැම කොයි වගේද සෙවල වගේ සැරව මිරිකෙනවා ඇඟිලි අතරින් චුරු චුරු ගාලා අර පණුව පනිනවා බලන්ට ඉබලාවකද සුවඳයිද වමන යනවා ගත්ත ගන්නවා මේක කයේ තියෙනකොට නම් මගේ මගේ දරුවා ස්වාමියා භාර්යාව කියලා ඉම්බාත ගෑවා ඕදල නාවල ලස්සනට තියාගෙන කුණු වෙවි කුණු වෙවි යන එකක් දැන් දැන් කුණු වෙනවා මේකේ කිසි කාලයක සත්‍ය වශයෙන් ගත යුත්තක් නැහැ. හොඳට බලන්න කුණු වෙලා බල්ලෝ කපුටෝ කබරයෝ ආසාවෙන් කන නුවණැත්තෝ අත්හරින කුණු වෙන එකක් මේකයි. කුණු වෙවි යනවා. කිසි කාලයක නතර කරන්න බෑ. බලන්න ඒවා කුණු වෙලා කුණු වෙලා බල්ලෝ කපුටෝ මැස්සෝ පණුව කාලා දිය වෙලා පොළවට උරාගෙන නොපෙනී නොතේරි හිස් වෙනවා මේක. ඉතිරි නෑ. ඒ දුක්ඛ සත්‍ය ස්වභාවය. ඇත්තක් නම් පවතින්න ඕන. පවතින්නේ නෑ. නැති වෙලා යනවා. එහෙනම් මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මට ඕන විදිහට පවතින්නේ නෑ මේක. එහෙනම් මේකත් සතර මහා ධාතුන්ගේ නිර්මාණ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධාතුන්ගේ නිර්මාණයක් බොරුවක් මායාවක්. ඉතින් නෑ හිස්පා. එහෙනම් ඒකත් සත්‍යම සත්‍යයක්. දැන් බලන්න තවදුරටත් තමන්ගේ ශරීරයේ තියෙන කොටස් මොනවද කියලා. තමන්ටම පපුවේ ඉලෑට ඇතුලේ හෘදවස්තුව පෙනහැලි ටිකක් පේන්න තියෙනවා. අත් දෙක දාලා ඔය ඉලෑට ඇතුලේ අල්ලගන්න ඔය හෘද වස්තුවයි පේනාලු දෙකයි. ඒ දෙක ඇදලා ගලවලා රම් බිමට දාන්න. අඹ ගෙඩියක් වගේ රතු පාට තියෙන හෘද වස්තු ආස්ම දෙකක් වගේ තියෙන පේනාලු දෙකත් ගලවලා බිමින් දානවා. තව බඩේ තියෙනවා අක්මා වකුගඩු ඒවත් ගලවලා දාන්න. ඇලදිව පිත්තාසය ඔය ටිකත් ගලවලා බිමට දාන්න. හොඳට දැන් පේනවා ඉදිමෙච්ච ලබු ගෙඩියක් වගේ ආමාස මල්ල තියෙනවා. ඕකත් එළියට අරන් පිහියකින් කපන්ටෝක දෙකට බලන්ටෝක ඇතුලේ තියෙන අර කෑම ටික දිහා. තලු මරමරා රස්ස කර කර හරි වටිනවා රසයි ගුණයි කියලා කාපු කෑම ටික. කෙල පිට හොට්ටු කලවම් වෙලා යම්පරිලා පොඩි වෙලා එක වම්බනේ ගොඩක්. බලන්න ඕක නහයට ලං කරලා ටිකක්. මගේ කෑම කියලා සුවඳයිද? වම්බනේ ගත. බලන්න ඔයින් ටිකක් එහෙම ආපහු අරගෙන මගේ කියලා කන්ට එහෙම පුළුවන්ද? ටිකක් කටේ දාලා කාලා බලන්න. රසයි. වමනේ වෙනවා ඒව දකින්නකොටම. නැවත ලං කරගන්න කිසි පිළිවෙලක් නැහැ. මේක අපිරියයි අප්‍රසන්නයි දුගඳයි කයේ තියෙනකොට මේ මොහොතේම හැටි දැන් දැන් ස්වභාවය අසුභය සාරයි ඒක සුභ භාවකට සාරවත් භාවකට කැමැති භාවකට පරිවර්තනය කරන්න බැරි දැන් දැන් කුණු වෙවි යන එක ඔය ටිකත් ඔක්කොම දාන්න බිම තියෙන ගොඩ උඩට හරිද වස්තු වෙනහැලි ආමාශය ආරේ ඇලදිව පිත්තාසයක් මා වකුගඩු ඔක්කොම ටික. තවත් ওই බඩේ තියෙනවා ඉදිමෙච්ච පණුව ගුලියක් වගේ බඩවැල් ටික. ඒ ටිකත් ඇදලා ඇදලා දාන්න එළියට. ඒ වය තුලිනුත් ඕම් අර දිරවන ආහාර කහ පාටට වැක්කෙනවා. ඔක්කොම ටික ඇදලා දාන්න. ඕක ඇදෑ ඇදෑ දානකොට කෙලවරේ ඉතුරු වෙන අසුචි පිරිච්ච ගුදමල්ල ඒකත් ගලවලා අරන් අසුචි ටිකත් එක්කම බිමට දාන. තව තියෙනවා ඔය බඩේ මූත්‍රා පිරිච්ච මල්ලක්. ඕන් ඔය මල්ලත් ගලවලා අරන් ඔය මූත්‍රා ටික වක් කරන්න අර බාල්දියට. Taman දාඩිය තෙල් ලේ සරව එකතු කරපු බාල්දියට මූත්‍රා ටික දාලා බිමින් දාන්නට අර ගොඩ උඩටම මූත්‍රාස. දැන් බලන්න බිම තියෙන ගොඩ දිහා මොනවද තියෙන්නේ? තමන්ගේ කයේ තිබුණු ඒවා හෘදේ වස්තුව වෙනහැලි. ආමාශය ආහාරය, ඇලදිව පිත්තාස කුඩා බඩවැල් මහ බඩවැල්, ගුදේ අසූචි, අක්මා වකුගඩු ඔක්කොම ටික තියෙනවා. හරියට කොයි වගේද? වාහනයකට යට වෙච්ච බල්ලෙක්ගේ බලලෙක්ගේ හරකෙක්ගේ බඩවැල් අසුචි ආහාර එළියට පැනලා තියෙනවා තමන්ගේ මේවා හැම තැනම ගිහින් වම්මනේ ගොඩක් වෙලා බඩවැල් එහාට මෙහාට ගිල්ලා අසුචි ගොඩ හරියට කොයි වලේද වැසිකිලි වලකටත් වඩා අන්තයි වැසිකිලි වලේ මල මූත්‍රා විතරයි කුණු වෙන්නේ මෙතන මේ ටික ඔක්කොම කුණු වෙලා කුණු වෙලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. බල්ලෝ චාපු චාපු ගගා මෙව්වා කනවා ඇවිල්ලා වටේම පොර කකා. කපුටෝ මැස්සෝ පණුව පිරිලා මේකේ. මේ සත්තු ආසාවෙන් කනවා මේක. බලන්න දැන් ඕකෙන් එකක්වත් මගේ කියලා ගන්න අර බිම තියෙන හෘද වස්තු දැන් අතට ගන්න මේක මගේ ඒක අතට අරගෙන බලන්න අතට ගන්නකොට අර කුණු වෙච්ච ඒවා පණුව ඇඟිලි අතරින් වැක්කරනවා සරවත් එක්ක කහපාට. දැන් ඕක අරන් ඉඹලා බලන්න මගේ හෘදේ වස්තුව කියලා. සුවඳයි. ගත. දැස්ති කිලි වලකටත් වඩා ගඳයි ඒකේ. බලන්න ඕක පපුවෙන් තියාගන්න මේක මගේ ඒක මගේ ඒක කියලා. කැමති? අක්කල් මෙති නොවටිනවා ඒවා. නැවත ලං කරගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. නින්දා කළ යුතු මායාවක් මේක. සුබ බවක් ඇත්තේම නැහැ. අසුබ බවක්මයි. සුබ බවකට පත් කරන්න බෑ අසුබ බවක්. කැමැති බවක් නැහැ. අකමැති බවමයි තියෙන්නේ. ඒක සාරවත් බවක් නැහැ. අසාර බවක්මයි. හැම මොහොතෙම කුණු වේවි කුණු වේවි යන්නේ. මේ කයේ තියෙද්දිම බඩවැල් ඉදිමිනවා ගැට ගැහෙනවා අක්මාදී වෙනවා අක්කොඩ දේ වෙනවා නරක් වෙනවා මේ සියල්ල අනිත්‍යතාවයේ ලක්ෂණ දැන් දැන් ඇති වී නැති වී ඇති වී නැති වී සකස් වෙන සුද්දාෂ්ටක නිර්මාණ බලන්න ඒ ගොඩ ඔක්කොටම මොකද වෙන්නේ කුණු එවි කුණු එවි බල්ලෝ කපුට සත්තු කාලා මේක දිර වෙලා පොළවට එකතු වෙලා නැති වෙලාම යනවා හිස් බවකටපත් වෙන්නේ දැන් වැටහෙනවා ධාතුන්ගේ ස්වභාවය මේක ධාතු ටිකක් විතරයි ධාතු මත්තකෝ මෙතන ධාතු මාත්‍රයක් විතරයි සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ. මේක බොරුවක්. පන්දමක් අරගෙන වේගයෙන් කරකවනකොට දකින්න රවුමක් වගේ. නතර කරනකොට මේ රවුම නෑ කියන්නේ රවුම බොරුවක්. එහෙනම් මේ කය දිර්ලා විනාශනකොට ඉතුරු නෑ කියන්නේ කය කියන්නේ බොරු මායාවක්. ඒ තමයි දුක්ඛ වූ සත්‍ය. මේක මමය කියලා මගේය කියලා මේකට බෙහෙත් තියලා නාවලා හොදලා පරික්ෂා කරලා රැකගන්න දැඟලුවා දැඟලුවා කිසි කාලයක හරියන්නේ අනාත්ම වූ ස්වභාවය දැන් දැන් සිදු වෙනවා දැන් දැන් සිදු වෙනවා නතර කරන්න බෑ දැන් තවත් මොනවද ඔය කයේ ඉතුරු වෙලා තියෙන්නේ කියලා හොඳට බලන්න දැන් තමන්ගේ කයට සිදු වෙච්ච දේ හොඳට සිතින්ම දකිමින් යනවා ඇට කටු ගොඩක් වෙලා දැන් මේ කය අනිත්ව ඔක්කොම කුණු වෙවි ගියා ඇට කටු ටිකක් තියෙනවා බලන්න ඔළුව කට්ට හිස මුදුනින් තියෙන්නේ පලන්ඩෝක දෙකට මොනාදෝක ඇතුලේ තියෙන්නේ මොළ ලොඳ ටික ඕම් ඔය මොළ ලොඳ ටික ඌරලා ඌරලා අරගෙන දාන්න අර බාල්දිය සුදු පාටට කුරුම්බ කෑලි වගේ මුල කෑලි ටික ලේත් එක්ක තැවරිලා අර දහඩිය තෙල් ලේ සරව මූත්‍රා එකතු කරගත්ත බාල්දියටම දාන්න. ලේ සරව මූත්‍රා ගොඩේ එක පාවෙනවා සුදු පාටට මුල කෑලි කෑලි. තව තියෙනවා තමන්ගේ ඇස්වල කබ කඳුළු පිළිලා. ඒ ටිකත් හුරනවා ඔය බාල්දියටම හූරලා දාන්න. කහ පාටට කබයක් එනවා කඳුළු ඒක පිරෙන වතුර වගේ. නහය තියෙන හොටු කටේ තියෙන කෙලසෙම ওই ටිකත් ඕකටම දාන්න. දැන් බලන්න හොඳට ওই බාල්දියේ තියෙන ඒවා ටික දිහා කොයි වගේද ඒක දැන් මොළලොඳ පා වෙනවා. හොට්ටු කෑලි සෙම කෑලි කහ පාටට බාල්දියේ පිරීලා. දාඩිය තෙල්ලේ ස්තරව කලවම් වෙලා හරියට වැසිකිලි වලක් වගේ වැසිකිලි වලේ මල මූත්‍රා කෙනේව විතරයි කුඩු වෙන්නේ මෙතන මේ ඔක්කොම කුඩු වෙවි ගියවා දැන් ඒකත් පැත්තකින් තියලා ඔය ශරීරයේ ඉතුරු වෙච්ච ඇට කටු ටිකත් කඩලා ගොඩ ගහන්න බෙවි ඔලු කට්ට කඩලා දාන්න බිමට බෙල්ලයට කඩලා දාන්න උරිස්සල තියෙන අත්වල තියෙන ඇටකඩ. බලන්න ඔවා කඩනකොටම ඇට මිදුළුයක් කෙරෙන්න ගන්නවා. රතු පාට රුදුඹුරු පාටින් ඒවා. වෙල්ලයට ඉල ඇට, කොඳු ඇට, උකුල් ඇට, කකුල් ඇට සේරම කඩලා ගොඩ ගහන්න බිම. දැන් ඕම් තමන්ට ඇට කටු ගොඩක් තියෙනවා බිම. ඒවා ඇතුලෙන් ඇටමිදුළු වැක්කිරෙනවා. මැස්සෝ ඇවිල්ලා ඒවා උරාබනවා. කපුටෝ ඇවිල්ලා මේ ඇටමිදුළු හොටෙන් කොට කොටා කනවා. බල්ලෝ ඇවිල්ලා ඇටකට උස්සගෙන ගිහින් තැන් තැන් වල දාගෙන සූප්පු කරනවා. මේ තමන්ගේ ඇටකටු බල්ලෝ කනවා, කපුටෝ කනවා. කූඹි කනවා. දේරනවා, දේරනවා. ඒක දැන් වේයෝ ගහපු දර මිටියක් වගේ දිරලා දිරලා දුර්වර්ණ වෙලා පස් වෙලා ඒවත් දූවිලි වෙලා නොපෙනී නොතේරීම හිස් බවකට යනවා. ඉතිරි නෑ ඒක. ඒවා මම නම් මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. කයේ තියෙන කොටත් ඇට කැඩෙනවා, දිරනවා, වැටෙනවා ඒවා කැමති ස්වභාවයෙන් පවත්වන්න බෑ මේ අනාත්ම වූ බව. දැන් එහෙම වුණේ මොකක් නිසාද මේක දැන් දැන් සැකසෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන ධාතුන්ගේ නිර්මාණ නිසා. මට ඕන විදියට කිසි කාලයක තියෙන්නේ දැන් දැන් දැන් දැන් දිර දිරා යනවා. මේක ඇත්තක් නම් පවතින්න ඕනි පවතින්නේ ඒක බොරුවක්. ඒක දිර්ල විනාශ වෙලා නැති වුණා. හිස් බවකට ගියා. දුක්ඛ සත්‍යයක්. මේක වෙන්න එපා කියලා නතර කරන්න බෑ. ඒක අතීතයේත් උනා. වර්තමානයේ දැන් සිද්ධ වෙනවා. අනාගතයේ වෙන එක වළක්වන්න බෑ. එහෙනම් මේ අනිත්‍ය වූ බව ලෝකයේ සත්‍යම සත්‍යය. දුක්ඛ වූ අනාත්ම වූ බව සත්‍යම සත්‍යය. දැන් හොඳට හිතන්ට අර බාල්දියට මොකද වෙලා තියෙන්නේ? තමන්ගේම හොට්ටු කෙල කබ කඳුළු ආදී එකතු කරගත්ත ඒ බාල්දිය පිරීලා තියෙනවා දැන් ඒකේ මැස්සෝ පිරීලා රහොට්ටු කෑලි සෙම කෑලි උංගුරා අපනවා. බාල්දියේ පණුව පිරිලා සුදු පාටට පණුව මේකේ පීනනවා යාට මෙහාට අර මුල කෑලි වල පණුව ගහලා බලන්න දැන් ওই බාල්දිය ටිකක් තමන්ගේ නහයට ලං කරගෙන සුගඳයි දෝක ගත්ත ගහනවා බලන්න ඔයින් ටිකක් එහෙම ආපහු මගේ කියලා අරන් තියාගන්න පුළුවන්. ඕක ඇතුළට අත දාලා ටිකක් අරන් බලන්න. දෙවල වගේ එක අත්ත කාටවත් කයේ තියෙනකොට මේවා කිසි ගාණක් නැහැ මගේ මගේ කියලා මේවා පාවිච්චි කරනවා දැන් වම්මනේ යනවා දකින්නකොට දැන් වැටෙනවා සත්‍යම සත්‍ය මේවා කයේ තියෙනකන් වැටුනේ නේ හලන්න ඔය බාල්දියම බිමට මොකද වෙන්නේ ඒකට ඕම් පොළව දිගේම ගලාගෙන යනවා ගලාගෙන ගිහින් පොළවට උරාගෙන ඒක නොපෙනී නොතේරී යනවා හිස් බවකටපත් වෙනවා ඉතිරි නෑ ඒවත් එහෙනම් ඒවත් ඇත්තක් නෙවෙයි බොරුවක් එහෙනම් දැන් මුළු කයේම කොටස් අයින් කරා ඒ හැම කොටසක්ම කුණු වුණා දිරුවා ඉතිරි නැති බවටපත් වෙලා හිස් වුණා. ඒ සියල්ල පඩවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධාතුන්ගේ නිර්මාණ මායාවක්. කිසිවක් ඉතුරු නැහැ. දැන් කෝ මම ඔය කයි. කයි මමෙක් නැහැ. කය මගේ කියන්න කිසිම එකක් නැහැ. එහෙනම් කෝ දැන් ඔය කයේ පණ කියන එකක්. සිතන්න කතා කරන්න ක්‍රියා කරන්න කිසි කෑල්ලකට බෑ. ඒ ඔක්කොම දිරදිරා දිරදිරා කුණු වෙවි නැති වුණා. එහෙනම් මේ කයට පණ නැහැ. කය කියන්නේ මල මිනිහා. බ්‍යා මත්තකේ කලි බරේ. බාබයක් පමණ මල මිනිහක්. දිරච්ච දරකෝට මිටියක් මේක. එහෙනම් අම්මා තාත්තා දරුවා ස්වාමි ආභාර්යාව ඥාතිය මේ ලෝකේ හැම මිනිස්සෙක්ම මලමිනී පාවිච්චි කරනවා. අම්මු සොහනකට බෑලයි. මලමිනී ගොඩක් එක්ක වාසය කරා. දැන් දැන් කුමේනේ. හොට්ටු කෙල කබ කඳුළු මුත්‍රා ආසෝචි වැගිරෙන මේ කයක. වැසිකිලි වලක මල මුත්‍රා විතරයි කුණු වෙන්නේ. මේ කය කබ කඳුළු හොට්ටු කෙල සෙම දහඩිය මුත්‍රා ආසෝචි විදියට නව සිදුරකින් දැන් දැන් වැගිරෙනවා වැගිරෙනවා. ඒවා නතර කරන්න බෑ මේවා අත ගන්න බෑ, ඉඹින්න බෑ, ලෙව කන්න බෑ, අරන් තියා ගන්න බෑ. මේවා කුණු වීම යනවා. කායෝ jigujjo. කය කියන්නේ jigujja සාගත. සකලෝ දුගන්ධ හැම වෙලේම ගඳ ගන්නවා, ගඳ ගන්නවා. ගච්ඡanti සබ්බේ මරණං හැම වෙලේම මෙරි මෙරි මෙරි මෙරි යනවා. මේ දැන් දැන් දැන් මෙරි මෙරි ඇති වෙනවා. මේ සත්‍යම සත්‍යයක්. ගෙදරක මීයෙක් මැරි ලකුණු වෙනකොට මුළු ගෙදරම ගඳ ගහනවා. වත්තක බල්ලෙක් එහෙම මැරි ලකුණු වෙන්න ගත්තොත් මුළු වත්තෙම ගඳ ගහනවා. මෙතන මේ කෑලි 32ම කුණු වෙනවා කිසි ගාණක් නැහැ දරුවා ස්වාම භාර්යාව කියලා මේක ලං කර ගන්නවා බදා ගන්නවා ඉඹිනවා නිදිනවා මේ අන්ධ භාවයක මුලාවටපත් වෙලා සිත විසින් ඇති කරගත්ත මායාවකට රැවටිලා වැසිකිලි වලේ වාසය කරන පණුවෙක් වගේ අසුචි ගොඩම්ම ලං කරගෙන ජීවත් වෙනවා. වටිනවා සපයි සුන්දරයි කියලා රැවටෙනවා. රැවටෙනවා රැවටෙනවා. අන්ධ භාවයටපත් වෙනවා. මේ වගේම මේ ලෝකේ සියලුම නිර්මාණ ඇහැ කන නාය දිව ශරීරය මොළය කියන මේ ඔක්කොම ධාතුන්ගේ නිර්මාණ. ඒවත් දැන් දැන් කුණු වෙවි දිර දිරා නැති වෙනවා. මේ ඇහැ කන නාය දිව ශරීරය මොළයට රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශය, සිතුවිල්ල කියලා බාහිරින් ගත්ත ඔක්කොමත් මේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජාවල නිර්මාණ දැන් දැන් ඇති වෙවි නැති වෙවි දිර දිර අසුභ බවට අසාර බවටපත් වෙලා නැති වෙන ධාතුන්ගේ නිර්මාණ මායාවන් එහෙනම් ගහකොළ ඇලදොල ගංගා ආරණ්‍ය දීමුතු ගාහණු ගෙවල් දොරවල් ඥාතින් සියල්ලෝම දැන් දැන් ඇති වී නැති වී යන ධාතුන්ගේ නිර්මාණ මායාවන් මුළු ලෝකෙම ධාතු නිර්මාණ මායාවන් රැවටිලා රැවටිලා දුක් විඳා වෙහසුණා දැවුණා තැවුණා ශෝක වුණා ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ මානයෙන් මත් වුණා නින්දා කළ යුතු බවක් මේක ධාතු මාත්‍රයක් පමණයි මේ මුළු ලෝකේ සත්වෙක් නෑ පුද්ගලයෙක් නෑ ජීවයක් නෑ ආත්මයක් නෑ තියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාගෙන ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි පන්දමක් අරගෙන වේගයෙන් කරකනකොට දකින්න රෞමී මායාවක්මයි නතර වෙනකොට රවුම නෑ පන්දමක් විතරයි. එහෙනම් මෙතන තියෙන්නේ පඩවි ආපෝ තේජෝ ආයෝ ධාතු ගොඩක් විතරයි. එහෙනම් අම්මෙක් තාත්තෙක් දරුවෙක් ඥාතියෙක් ලෝකයක් ඉරක් හඳක් නෑ බොරු මායාවක්. සිත විසින් ඇති කරගත්ත මුලාවක් දැන් හොඳටම තේරෙනවා. කය විනාශ වෙලා නැති වෙනවා. සිත වෙන් වෙලා පැත්තකට වෙලා කයට උණු දේ බලාගෙන ඉන්න. දැන් තේරෙනවා සිත කියන්නේ වෙන එකක් කය කියන්නේ වෙන එකක් කය දෙල්ල විනාශ වෙනවා ඕම් සිත බලාගෙන ඉන්න සිත කියන්නේ වෙන එකක් කය කියන්නේ වෙන එකක් කියලා දැන් හොඳටම තේරෙනවා මේ සිත විසින් මුලාවටපත් වෙලා මේ කුණු වෙන දෙරණ අසුබ අසාර වූ කයකට ලං කරගෙලා දුක් විඳා දුක් විඳා සංසාරේ පුරාවටම දෙවියෝ බ්‍රහ්මයෝ මිනිස්සයෝ තිරිසන් പ്രേත ආසුර නිරේ හැමතැනම උපදිමින් මේ සුද්දාෂ්ටක කයකට ඇතුළු වෙලා දුක් විඳා දුක් විඳා හැම මොහොතෙම කුණු වෙවි කුණු වෙවි යන මේ කයක් අරගෙන හෝදණ්ඩ නාවණ්ඩ වෙහෙසමින් වෙහෙසමින් සංසාරේ දුක් විඳා දුක් විඳා දුක් විඳා වෙහෙසුනා දැවුනා තැවුනා ශෝක වුණා ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ මානයන් ඇති කරගත්තා දැන් මේ සත්‍යම සත්‍ය වැටේනවා නම් මේ වගේම අම්මා තාත්තා දරුවෝ ස්වාමිය භාර්යාව මේ හැමෝම මේ සත්‍ය නොදැන මහා අවිදු අන්ධකාරයක මෝහයෙන් මුලාවට පත් වෙලා දුක් විඳිනවා වේසනවා දැවෙනවා තැවෙනවා සෝක වෙනවා මහා විදු අන්ධකාරයක මේ ලෝකේ හැම සත්වෙක් මේ සත්‍ය නොදැන දුක් විඳිනවා. දුක් විඳිනවා. වෙහෙසෙනවා. වෙහෙසෙනවා. දැවෙනවා. දැවෙනවා, තැවෙනවා, තැවෙනවා, ශෝක වෙනවා. ලෝතර බුදුවරු පසේ බුදුවරු මහරහතුන් මේ සත්‍යම සත්‍ය දැනගෙන ලෝකය මතහැර ලෝකෝත්තර නිවනට යන මේ සත්‍යම සත්‍ය අවබෝධ කළ බව දැන් වැටහෙනවා. එහෙනම් මේ සත්‍යම සත්‍ය අවබෝධ කරගෙන ලෝකය අතහැර ලෝකෝත්තර බවට යන්න අපි අපටම අපි මේ අන් හැමෝටම මේ සත්‍යම සත්‍ය අවබෝධ වේවා කියලා අපි මෛත්‍රී කරමු. අපි අපටම අපි අන් හැමතෙම මෛත්‍රී කරමු මේ මහා විදුන්දකාරයෙන් ගැලවිලා දුක් විඳීම් දැවීම් තැවීම් ශෝක වීම් වලින් ගැලවිලා සත්‍යම සත්‍ය අවබෝධ වේවා කියලා අපි මෛත්‍රී කරමු. අපි අපටම අපි යන් හැමතෙම මෛත්‍රී කරමු. අපි අපටම අපි යන් හැමතෙම මෛත්‍රී කරමු. තමන්ම දැන් සිහි කරන්න මේ වගේම මහා මුලාවක තමන්ගේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දරු ඥාතීන් ඉන්නවා ස්වාම භාර්යාව මේ ලෝකේ අනිත් සත්‍යය මේ පටවි ආපෝ තේජෝ වායෝ කොට මම කියාගෙන ඒක මගේ කියාගෙන ඒක වටිනවා සුබයි කියලා මහා අවිදු අන්ධකාරයක මෝහයටපත් වෙලා දුක් විඳිනවා. එහෙම සත්‍යයේම කයත් මේ විදියට ඇති වෙලා නැති වෙන ධාතු නිර්මාණය ඒ මුලාවෙන් ඒ සත්‍යෝ නිදහස් වෙත්තා. ඒ සත්‍යෝ මේ සංසාරයෙන් අත මිදෙත්වා. මේ සත්‍යම සත්‍යයේ සත්‍යයන්ට අවබෝධ වෙත්වා කියලා ඒ ඒ අය ගැන සිහි කරා. මේ සත්‍ය නොදැන මේ ලෝකයෙන් කිසිවෙක් ඈතර උනේ නැහැ. නම් ලෝකයේ මේ සත්‍යම සත්‍යය ඇයටත් අවබෝධ වේවා කියලා සිහි කරා. විදර්ශනා සමාධිය බසීවා සමාධිය බසීවා සමාධිය බසීවා කියලා සීකරා අස්සන් කර කය ඉවත දමලා ගොඩ ගසා බලනු ලැබුණි කමටන් කයෙන් සිත දැන් ඉවත් කර දකිනු දෙකකී සිත කය නැතිය එහි මම කොතැනකත් සිටිනු වැඩුනි කායනු අස්සනාවෙන් කයේ සැටි දරුණු වැඩුනි කායින් පස්සනාවෙන් ලොවේ සැටි දරුණු දැන් එමීට ඇස් අරින්ට දැන් Tamanට පැහැදිලි කරා ධාතුන්ගෙන් නිර්මාණය වෙන ලෝකයේ తত্ত্বය පරීක්ෂා කළ යුතු ආකාරය තමාගේම කය කියන ධාතු නිර්මාණය තුලින් දැන් ඔය Taman මෙනෙහි කලේ ඇත්තක්ද බොරුවක්ද ඇත්ත දැන් ජීවිත කාලේ කාදාවත් ඔහොම එකක් හිතුවද ඈ අනුන්ගේ ඒවා නම් බල බල හිටියා. අනුන්ගේ ඒවා හෙව්වට දැන් තමන්ගේ ගැන දැක්කද? හ්ම්. දැන් කවද්ද වෙන්නේ? එහෙම අනුන්ගේ ඒවා නම් කප කපා කොට කොට අනුන්ට කර කර හිටිය දැන්. කවදාද දැන් තමන්ගේ වෙන එක ගැන හිතුවද? තමන්ටත් ඔය ටික වෙලා යනවා කියලා. ඒක දැන් කුණු වෙනවා. දැන් කුණු වෙවි කුණු වෙවි හොට්ටු කියලා කබ කඳුළු අසුචි පිට වෙන එක නතර වෙන්නේ. 5000 ඉඳන් යනවා. දැන් කුණු නොයන, දිරන්නේ නැති, අසුබ බවට යන්නේ නැති, අසාර බවට යන්නේ නැති කිසිවක් ඔය ශරීරේ නෑ. එහෙනම් ඒ වගේන් හැදිච්ච මේ ලෝකයේම තියෙන අනිත් ධාතු නිර්මාණ ඔක්කොම දෙර දෙර කුණු වෙවි අසුබ බවටපත් වෙලා නැති වෙනවා. එහෙනම් දැන් එහෙම නොයන ඒවා මොනවද මේ ලෝකේ තියෙන්නේ? හ්ම්? තේරෙනවද? නෑ. එහෙනම් දැන් ආයත් මේ ලෝකේ බලන්නවත් අහන්නවත් ලෝකේ ජීවත් වෙන්නවත් හොඳයි කියලා එකක් තියෙනවද එතකොට? දැන් හතදී මොකද කියන්නේ? අදවත් ගෙදර යන එක නවත්තනවද? ඊයේ බොරු කියලා ගියානේ. ඈ? දැන් උදේට යනවාද අර අතෝචි මල්ලත් කර තියාගෙන? ඈ? යනවා? දැන් එහෙම මෝඩකම් කරන්න හිතේද මෙහෙම තේරිච්ච කෙනෙකුට? දැන් මේ වගේ හැම කෙනෙක් දිහාම හැම ලෝකයේ තියෙන වස්තුවක් පිළිබඳව ධාතු වශයෙන්, අසුභ වශයෙන්, අසාර වශයෙන් යමෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනවා නම් එයාට මේ ලෝකේ මොකක්වත් ප්‍රශ්නයක් තියෙනවද? ඕන කෙනෙක් ඕන එකක් කරගත්තා එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුආන ප්‍රශ්නයක් නැහැ, රහතන් වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න තියෙන්නේ සත්වයේ පුද්ගලයේ වස්තුන් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. මේ සත්‍ය තේරිලා මේ සත්‍යත් එක්ක ජීවත් වෙන අය. දැන් ඔයාට තියෙන්නේ ඕකත් එක්ක ජීවත් වෙන්න වෙන්නේ ඔයා මේ සත්‍ය දැන් අහගන්නවා ආපහු අර පරණ පුරුද්දට මෝඩකම් කරන්න ආයෙ යනවා. ඒකට අපිට කරන්න යනවා. ජීවත් වෙන්න සත්‍ය තුළ, ඒ කියන්නේ සම්මා දිට්ඨිය තුළ තමන් වාසය කරන්න. එතකොට සම්මා සංකල්පය වූ නෙක්ඛම්මය ලෝකේ යතහැරෙයි. තමන්ට එතකොට සම්මා වාචා කම්මන්ත කියන සීලයන් නිකම්ම රැකෙයි. 아무තේ සීල් රකින්න දෙයක් නෑ. හොරකම් කරන්නේ මොනවද? කාමයේ දෙන්නේ මොකක් එක? මේක අසුචි මල්ලක් කියලා දෙනකොට මේ අසුචි මල්ල ඉඹින්න හිතේද? අත ගන්න හිතේද? ඕක අරන් යන්න හිතේද? ඉතින් ওই දෙන්නත් එක්කම එකට ඉඳ හිතේද? නෑ. ඒතර මේ Brahmacharya නිකම්ම රැගෙනවා. මේ ශ්‍රීතා ඉන්නවා බ්‍රහ්මචාරී කියන එක අපි දෙන්න කතා කරන්නේ අපි දෙන්න ඔය ගෙදරට එලා පාඩුවේ ඉන්න අපි ගාම බ්‍රහ්මචාරී රකින්න බ්‍රහ්මචාරී කියන්නේ කොහොමද එහෙමනම් තමන් නොදැක ඉන්නත් ඕනේ ඒ ශබ්ද අහන්න නැතුව ඉන්නත් ඕනේ ඒවා ස්පර්ශ කරන්නේ නැතුවත් ඉන්න ඕනේ ඕකමද කරේ බ්‍රහ්මචාරී රකින්න දැන් බ්‍රහ්මචාරී නිකම්ම රැකෙන්නේ නැද්ද මේක තේරෙනොත් ආයි ඉඳ හිතෙයිද ඉන්නේ අතහැරලා යනවා නෙක්කම්මයටපත් වෙනවා ඒකයි කිව්වේ ධර්ම මාර්ගයේ වඩනකොට ස්වභාවයෙන් එයාට ඔය කියන ආකාරයෙන් මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගෙම වැඩිලා ඉවරයි. එහෙම නැතුව මේ මොකක්වත් දන්නේ නැතුව අපි සීල් ලකිනවා සීල් ලකිනවා කියලා ඉතින් ඔය ඉන්න දෙන්නත් එක්ක ගිහින් ඉන්නවා ඔය සීල් ලකිනවා කොහොමද ලකින් දෙන්නත් හරියන්නේ වෙන්න බෑ කතාව. ඕක තමන්ම තමන්ම රවට්ට ගන්න එක. බොරුවක්. දැන් මෙහෙම හිතුවොත් මේ ටික හිතේ තා හිටියොත් අනිවාර්යෙන් ඔටෝම ඒ වැඩේ වෙනවා. හරිද? දැන් තේරෙනවද ඔය වෙලා තියෙන වැඩේ දැන්? මෙතකල් මොකද කරේ දැන්? බුද්ධ ආගම කියලා. ඔය මල් තිබ්බා, පාන් තිබ්බා, වත්තු කරා. ඉතින් සාදු සාදු කිව්වා, බෝධි වටේ කැරකුණා. ඉතින් ගෙදර ගියා අපි හොඳ බෞද්ධය කියලා හිතාගත්තා. බුද්ධිමත්ම කරපු වැඩක් තියෙනවා මක්කා. නෑ. හේතුව ඔවුන් මේ විදියට තමන් තමන් තුලින් මේ සත්‍ය දැකලා නෑ. අනුන් තුලින් බුද්ධ ආම කවදාවත් හොයන්න බෑ. මේ ඔක්කොම තමන් තුලින් දැකගෙන දෙයක්. තමන් කරන්න ඕනේ වල ඔක්කොම. තමන්ට දේවල් තියෙනවා මිස කරන්න අනුන්ට කරන්න දේවල් තමන්ට වැඩන්නේ. හරිද? දැන් ඕමුවම දැක්කාම මොකද වෙන්නේ තමන්ට? දැන් තමන්ට හොඳයි කියන්න වටිනවා කියන්න සාරවත් කියන්න මේ ලෝකේ මොකක් හරි තියෙනවා කියලා සැකයක් එහෙම තියෙනවා. කොහේ හරි තියෙද්දී දැන් හොඳ දෙයක් වටින දෙයක් එක වටින බවකට හරව ගන්න පුළුවන් හොඳ බවකට හරව ගන්න පුළුවන් තමන්ගේ කියලා තියා ගන්න පුළුවන් ස්ථීර වූ සාර වූ සැප වූ යමක් මේ ලෝක ධාතුවේ කොහෙවත් තියෙයිද ඈ තියෙයිද නෑ මේක සැකයිද නැන්ද ලෝකේ මුල තිබුණා නම් මුල මොනවා තිබුණත් මොනවද තියෙන්න ඕන සුද්ධාෂ්ටක නිර්මාණ දැන් තියෙන්නේ මොනවාද එහෙනම් අනාගතේ හම්බෙන්නේ මොනවාද එහෙනම් තමයි ලෝකේ මුල ගැනවත් වර්තමාන ගැනවත් අනාගත ගැනවත් සැකයක් තියෙනවා එහෙනම් දැන් මේ ටික බුදු කෙනෙක් හැර වෙන කාටවත් කියන්න එහෙ පුළුවන්ද? එහෙනම් දැන් බුදුහාමරේ කාන්තේම මේ සත්‍ය තේරුණා නම් පව් කරයිද රහසින්වත්? දැන් Tamanට ඒක තේරෙනකොට Taman දැන් පව් කරයිද? ඔය ටික තේරිලා නම් ඉන්නේ. හොරකම් කරයිද? කාමයේ හැදිරෙයිද? රාගයක් ඇති වෙයිද හිතේ? මෙහෙම එකක් කියලා හිතනකොට දකින්නකොට මේක කුණු වෙන හොටු ගොඩක් කෙල ගොඩක් අසුචි ගොඩක් මූත්‍රා ගොඩක් කියලා හිතනකොට ඒකත් එක කාමයේ හිතෙන රාගයේ හිතෙන ආස්වාදයක් විඳින්න කියලා හිතේද? එහෙනම් දැන් තමන් අරහන් නැද්ද? මෙතෙක් කල බුදුහාමුදුරනේ අරහන්. දැන් තමන් අරහන් නැද්ද කියලා අහනවා. ඕම් මම හිතේ තා ඉන්නවා. එතකොට තමන්ට බුදු ගුණ ලැබෙයි. මෙතෙක් කල ඔය අය බුදු ගුණ භාවනා කරනවා කියලා ඔය බුදු ගුණ කිය කියා විතරයි හිටියේ මම දන්නවා මම කෙකටත් ඔය කිව්වේ නැති වුණා. කරපු භාවනාවක් නෑ ඔය. ඔය බුදු ගුණ කියෙව්වා. හැබැයි බුදු ගුණ වඩන්ඩ අද පුළුවන් ඔයාට බුදු ගුණ තමන් ගාව දැන් තියෙනවා. මෙතෙක් කල කරේ මොකද්ද? මෙතකල් කරේ බුදු ගුණ වැණුවා කියන එක. ඒ කියන්නේ බුදු ගුණ කී කියා හිටියා. හිත හිතා හිටියා. බුදු ගුණ වඩන්න නම් ගුණ තමන් ගාව තියෙන්න ඕන. දැන් තමන් දන්නවා අරහන් වෙන්නේ කොහොමද? ඕම් උහමයි බුදුහාමුදුර අරහන් උනේ ලෝකේ පිළිබඳව සත්‍ය දැකලා රහසින්වත් ආය මේ ස්වභාවයන් ගැන හිතුවේ නෑ හිතන්න බෑ ඇයි මේ සත්‍ය හිතනකොට රාගය එන්න බෑ දැන් තේරෙනවද දැන් තමන් අරහන් වෙන්නේ නැද්ද? ඔහොම හිටියොත් අරහන් වෙයි නැත්නම් ඉතින් ගොම් වෙයි ඒක මට කරන්න යන්නේ ඒක තමන් වැඩ. හරිද? දැන් සොයන් ආභෝධයක් නැද්ද තමන්ට? දැන් තමන් නෙවෙයි තනියෙන් මේ වැඩේ කරේ මම පටවි ආපෝ තේජි වායු අඳුරගන්නේ කවුද? කැලලිත් එක අඳුරගත්තේ කවුද? දැන් මේක අනිත්‍ය දුක්ඛ අනාත්මය අඳුරගත්තේ කවුද? එහෙනම් මේවා රස්නද සීතලද කැඩෙනවද බිඳෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ කවුද? එහෙනම් සම්මා සම්බුද්ධද නැද්ද? තමන්ට කවුරු හරි කියලා දුන්න හින්දා තමන් පරීක්ෂා කළා තමන්ට තියෙන අවබෝධයක් තියෙනවා. මේක සම්මා සම්බුදු ලෝතර බුදුහාරෝ තනියෙන් මේක දැනගත්තා. එහෙනම් තමන් දැන් සම්මා සම්බුද්ධ නැද්ද? එහෙනම් දැන් සම්මා සම්බුද්ධ ගුණේ වඩන්න. මෙතෙක් කාලේ සම්මා සම්බුද්ධ ගුණේ කිය කිය හිටියේ. දැන් විද්‍යාචාර නැද්ද? දැන් මේ 13 මේ හැතුනේ අවිද්‍යාවකද විද්‍යාවකද? ඉතින් ගෝම හිතේ හැදිරි හතර ඉන්නවා. ආගට තිබ්බා විද්‍යාචාර සම්පන්න. විද්‍යාව හැදිරෙනවා. මෙතෙක් කාලේ කරේ මොකක්ද? ඔය ඉගෙන ගත්තා, දරුවෝ හැදුවා, ගෙවල් හැදුවා, අපි විපාදි ගත්තා, අපි ඉංජිනේරු වුණා, අපි ඔය කියන ආචාර්ය වුණා, මහාචාර්ය වුණා කියලා මොනවද කරේ? අවිද්‍යාව හැදිරිච්ච එක. ඔය මොකේ දාස්තුකේ වුණනම් තමයි විද්‍යාව හැදිරෙන්නේ. එතෙක් කල් කරේ පට්ට බොරු. දැන් විද්‍යාචර්ණයද තමයි. ඈ එහෙනම් තමන් ඒ විදිහට හැසිරෙන එක වටිනවාද නැද්ද? එහෙනම් මේ විදිහට තේරෙන එකේ කාය ගෙදර යනවාද? වටිනවා කියලා කිව්වට තමන්ට තාම සැකයි. ඒකයි යන්නේ ආපහු. කියනවා ඉතින් තමන්ට යාව නිබ්බාන සරණං ගච්ඡාමි කියලා. ඒ වෙනට ආයෙ ගෙදර යන්නේ. ඇයි? තමන්ට තේරෙන්නේ. සුගතයි. වටිනා වැඩේ ඕක විතරයි. අනිත් එකම වැඩක්වත් වටින්නේ මේක තේරිච්ච එක කායි යන්නේ කිසිදාක බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගය ආතෑරලා. යන්න විදියන්නේ. ආනේ තමයි සුගතෝ කිවි. ලෝකවිදෝ මුළු ලෝකයම තමන් දන්නවා දැන්. ධාතු නිර්මාණ විතරයි. යන්න ඕනේ නැහැ කොහෙවත්. නුවණින්. හරිද? ලෝකය පිළිබඳව සත්‍ය දැක්කද නැද්ද? ඊ වෙනකොට කියා දෙවිලා ලෝකය කියන්නේ මොකක්ද කියලා තමයි. කියා දුන්නු විදියට පිළිවෙලට ආවනම් ওই වැඩේ වෙලා ඉවරයි. එහෙනම් ওই ටික තේරුණා නම් මේ සත්‍ය තේරෙනකොට අමුතුවෙන් යුද ශිල්ප දනු ශිල්ප දෙන්න ඕනේ නැහැ. එයාට අමුතුවෙන් බණින්න කරන්න විනය නීති පනවන්න ඕනේ එයා සොයන්ව පාලනය වෙනවා පුරිස ධම්ම සාරති. කරන්නේ බුදුහාර ඔච්චරයි කරේ. ආය රහතන් වහන්සේලාට නීති මොකුත් දැම්මේ නැහැ. ඔය ටික රකින්න නැතුව ඕන් නැති වැඩ කර කර ආන්නේ ආය සාසනයට ආපිස තමයි බුදුහාරට නීති දාන්නේ. නිවන් දකින්න නම් එයා එන්නේ. මේක කියලා දුන්නාම එයාට වෙන මොකුත් විනය නීතියක් ඕනේ දැනන ඔය මොකක්ද උනේ ඈ තමන් අරහම් බවට සම්මා සම්බුදු බවට විද්‍යාචරණ බවට සුගත බවට ලෝකවිදු බවට අනුත්තර වූ ගුණයන් සහිත බවට තමන්පත් වෙලාද නේද ඈ දෙමෙච්ච දාතක් මොකද්ද කරේ හ්ම් දෙදාද මොනවද කර කර හිටිය කියලා මේ වල එතන දාලා ඉතින් අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ කිය කිය කිය හිටියා. කවුද එහෙම කියන්නේ කිව්වේ? එයින් ඒවා ಗುಣ වඩන්න තියෙන දේවල්, ಗುಣ ලබන්න තියෙනවා. බුදුන් සරණ යනවා කිව්වේ ඕම් ඔය බුදුන්ගේ සරණ පාවිච්චි කරන. බුදුන් සරණ යන්න අද බුදුන් නැහැනේ. එහෙනම් බුද්ධ කිව්වේ මොනවාද? අවබෝධය, අවබෝධය සරණ කරගන්න දැන්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා මොකටද කිව්වේ මෙතේ දවස්? මොකක්ද සරණ යන්නේ? ඈ? කොහොක සරණ යන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියලා හැමදාම කියන්නේ. හිතුවද අඩු ගන්න. මුලේ කලඳක්වත් තියෙනවා. මොකක් තරණයද මම මේ කියන්නේ? මොකටද මම මේක කියන්නේ කියලා හිතුවද? ඔය කියන්නම් වල කියනවා. මොකටද කියනවා? ඔක තමයි බුද්ධ ආගම කියලා කියනවා. ඉතින් බුද්ධ ආගමනේ කොහොමද? ඈ ඔය අවබෝධයන් ටික සරණ කරගන්න. අරහන් වෙච්ච විදිය පාවිච්චි කරා. සම්මා සම්බුද්ධ වෙච්ච විදිය පාවිච්චි කරා. හරිද? එතකොට හරි. දැන් ගෝ බුදුන් සරණ යන්න. ඔය මුණේයි ධර්මයේ සරණ කරගන්න පුළුවන් වෙච්ච එක. හරිද? ස්වාක්ඛාත වුණ නිසා මුල මැද අග අඩුපාඩු නැතුව හිස්තන් නැතුව පිළිවෙලට අහගත්තා. මෙතෙක් කලු බණ ඇහුවා. අරෙන් කැල්ල මෙහෙන් කැල්ල අරෙන් කැල්ල මෙහෙන් කැල්ල ඒක මූට්ටු කරගන්න දන්නෙත් නැහැ කොහෙ තියෙනවද දන්නෙත් නැහැ අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියනවා. ඔය කෙන ආකාරයෙන් කෙස්ලොම් දත්නී දත්තුත් කියනවා. කොහෙ තියෙනවද දන්නේ මොකට කරනවද දන්නේ. අනුපිළිවෙල නැහැ. ඔය කරන මොකක් කරි කන්නේ ඔය කියන්නම් ගාලා ඔය එනවා සාදු කියලා යනවා. හරිද? එහෙම නේද? ස්වාක්කාතයි මුල මැද අග අනුපිළිවෙලින් දන්නේ. සම්දිට්ටිකයි කවුද දන්නේ? තමන් දැනගත්තේ. මම නෙවෙයි තමන්. කවද්ද? අකාලිකයි දැන් මේ ලෝකේ හැම එකක්ම පටවිය ආපෝතියෝජය අඳුරන්න ඕනේ කොයි වෙලේද? ඒ මොහොතේ. මේ අනිත්‍ය දුක අනාත්මතාව සිද්ධ වෙන්නේ කොයි මොහොතේද? දැන් හරිද? අකාලිකෝ. ඒයි පස්සේ ගයි Taman තුලින් තේරෙන්නේ. ඒක තමයි බුදුහාමර කිව්වේ මේක බාහිර වැළුවට හරියන්නේ නැහැ Taman බාහිර බලන්න. කැලේ 32 තිබ්බ කාගාවද? පටවිය ආපෝතියෝජය අඳුරන්න ඕනේ කවුද? හ්ම්. එහෙනම් මේ පරීක්ෂණය කළේ Taman පිළිබඳව. ඒයි පස්සේ නිකන් නෙවෙයි ඕපන එකයි බෙදා වෙන් කරලා පරීක්ෂා කරා. විවෘත කරා. තේරෙන්නේ නැත්තම්. ඕක තේරෙන්නේ ආන් එහෙම බෙදලා වෙන් කරොත් විතරයි බුදුහාමරක විදියට. දැන් නම් Tamanට ආයේ සැකයක් ඉතුරු වෙද? පච්චත්තං වේත්තබ්බ ප්‍රත්‍යක්ෂ. කාටද? විඤ්ඤෝ නුවණ තිබ්බොත් තමයි ඒක වෙන්නේ. හන්දම ඔය මොකද උනේ? තමා තුළට ඇවිල්ලා මේ බුදුහාමුදුරුවෝ කිව්ව ධර්මතාවය මුලැමැදාග අහගෙන ඒ විදිහට බෙදා වෙන් කරලා මේ මොහොතේ පරීක්ෂා කිරීමෙන් ධර්මය වඩේනවා. දැන් මෙච්චර දවස් මොකද කරේ? කොහෙද හොයන්නේ කි? බුද්ධාගම. බුද්ධාගම කොහෙද? හ්ම්. දැන් ඔක්කොම කොහෙද තිබේ? කෑල් 32 කොහෙද තිබේ? හ්ම්. එහෙනම් පඩවිය ආපතේ කොහෙද තිබේ? එහෙනම් ලෝකෙම කාලා තියෙන්නේ. එහෙනම් මෙතකල් බුද්ධාගම කොහෙද? හ්ම්. ඒකත් කාගා තියෙන්නේ. එහෙනම් දැන් හතර තිබ්බාගේ දුවන්නේ මොකටද? තමන් තුළින් තියෙන වැඩේ තමන්ට හොයාගන්න දන්නේ නැති. එහෙනම් දැන් මෙච්චර දාලා මොකටද ඒකට බුද්ධ ධර්ම ධර්ම තරණ කියලා කිව්වේ? කියන්නේ ඔය කියන්නේ විරාටිකාරී කරනවා මොනවා කරනවද දන්නේ නැහැ. ඈ දැන් මොකද්ද බුදුහාමර කරන්න කිව්වේ මෙච්චර කාලේ? මාගේ ධර්මය මුල මැද අග අනුපිළිවෙලින් දේශනා කරලා තියෙනවා. ඒක හොඳින් අහගන්න. සුවක්කාත භගවතා ධම්ම. සම්දික්කෝ Tamanට තේරෙයි. Taman අකාලිකෝ මේ මොහොත තේරෙනවා. එහි පස්සිකෝ Taman තුලට ඇවිත් ඕපනායකෝ බෙදා වෙන් කර්මික පරීක්ෂා කරත් විභජ්‍යවාදීව ප්‍රත්‍යක්ෂනවා Tamanට මාගේ ධහම. හ්ම්. දැන් ඔයා මොකද කරේ මෙතන දාලා? හ්ම්. උදේටත් මල් පහන් තියලා හැන්දෑවටත් මල් පාන්න යන තියලා සුවෙන් දුන්න අල්ලලා ආපහු සක්කාත භගවත ධම්ම සම්දිට්ඨික අකාලික ඒපති ගමනක පච්චත්ත වේදබ්බෝ කියලා ආයි කාටද කිව්වේ? ආයෙත් ඉතින් අර බුදු පිළිමේ ගාව ගිහලා ඕක කියලා ආවෙන්නේ නේ. ඒ කියන්නේ මොකද? බුදුහාමුදුරුවෝ ධර්ම මාගේ දහම මුලැමැදාක අනුපිළිවෙලින් දේශනා කළ දෙනවා. ඒක ඒ විදිහට අහගෙන තමන් මේ විදිහට තමන් තුළින් අකාලිකව මේ මොහොතේ පරීක්ෂා කරන්න තමන් තුළට ඇවිල්ලා මේක බෙදා වෙන් කළා නුවණින් දැක්කොත් තමන්ට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මාගේ දහම කියලා තමන් මොකද කරන්නේ? තමන් ඉතින් ආපහු බුදුහාම ළඟට ගිහිල්ලා ඔබ වහන්සේගේ දහම් මුල මැදාක හොතර දේශනා කරලා තිනවා ඔබ වහන්සේගේ දහම් ඔබ වහන්සේ තුලින්ම ඔබ වහන්සේ බලා ගන්න කියලා ඔබ වහන්සේට කියලා ආවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කර කර මොනවාට කරාද මන් දන්නේ. ඒක ගන්න. නේ? විලි ලැජ්ජාවේ පණ යනවා. අනිත් ආගමක් ඇහුවොත් නම් මොකද්ද මේ කියන්නේ කියලා ඔක උත්තරයක්වත් එනවා උන්ට. මේ ආයත ඇවිල්ලා මොනවද මේ කියන්නේ කියලා ඇහුවොත් මොකද කියනවද කියලාවත් දන්නේ නැහැ. හරිද? දැන් කවුද කිව්වේ ඔය සවක්කාත බගද ධම්මදන්තිකෝ කියලා කී කියන්නේ කියලා? ධර්මයේ තියෙන ගුණයක් ටිකක්. ඒ ධර්මයේ ගුණ කී කියන්නේ කිව්වා. ධර්මයේ ගුණ ඇති කරගන්න කියලා තමයි කිව්වේ. දැන් ඇයි ඔහොම උනේ? මොඩගම? ඒ මොකද මොඩගම? දැන් ඇත්ත නෑ කවුද ඇත්ත දැනගන්න එපා කිව්ව මෙච්චර කාලයක්. ඈ ඇයි එහෙම කරේ? ඇයි එහෙම කරේ? මෙතර කාලේ. ඉතින් ඇයි අවිද්‍යාව හිටියේ කියලා මං අහන්නේ. මේ අවිද්‍යාව විද්‍යාව කියලා අනිත් ආගම් ඔක්කොම බොරි අපි අපි තමයි යෝගේ අපි තමයි සම්මා දිට්ඨිය ඉන්නේ. ඔය කියන අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටික කිය අය යටත් බොරි කිය කිය හිටියේ. මෙතර කාලේ අහගන්න කෙනෙක් හිටියේ නැති නිසා. ඈ? මෙතර කාලේ අහගන්න කෙනෙක් නෑ. එහෙනම් මෙතර කාලේ තමයි තංග තරණම් ගච්ඡාමි වෙලාද? ඒක තමයි හේතුව. ඔය හැමෝම සංගම් සංගම් කිව්වට හැමෝම සංගම් කියන වැටෙන්නේ නැහැ. හරිද? යදිදං චත්තාරි පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගලයා ඒස භගවතෝ සාහක සංඝෝ පුරුෂ පුද්ගලයා අට දෙනා මාගේ ශ්‍රාවක සංඝයා වෙන්නේ. ඒ අය අනිවාර්යයෙන්ම සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමුජිපටිපන්නයි. එයා ඍජුවම මේ මාර්ගයට බැහැලමයි ඉන්නේ, ඍජුව මේ මාර්ගයේ යනවා. යන ගමන් කියන්නේ කකුට්ට වගේ ඇදයට ගිහින් කෙලින් යන්න කියන්නේ නැහැ. අනිත් අයට. හරිද? ඒ සඳහා ඥාණය තියෙනවා කල යුත්තේ කරන්න තියෙන විදිහ දන්නවා. සාකච්ඡා කළ හැකි ඒ නිවන් මඟ පිළිබඳ ඕන දෙයක් කතා කරලා දැනගන්න. හරිද? නිවන් දැකපළ නිවන් දැකපළ කියනවා. කොහොමද කරන්න කියලා කොහොමද දන්නේ කියලා. එතකොට හරිය. හරිද? එහෙනම් බෑ. අට්ඨපුරුෂ පුද්ගලයා පුද්ගලයාටයි ඉන්නේ. සෝවාන් මග කියා දෙන්න පුළුවන් වෙනවනේ මේ මෙහෙම කරොත් සෝවාන් වෙනවා. කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔහු ඒ මාර්ගයේ ගිහින් තිබ්බේ නැත්නම් කියන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එක්කෝ. එහෙම නැත්නම් සකදාගාමි මාර්ගයේ ගිය කෙනෙක්. සකදාගාමි මාර්ගයේ ගිහින් සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනෙක්. අනාගාමි මග දන්නේක් අනාගාමි මග ගිහින් අනාගාමි වෙච්ච කෙනෙක් රහත් මග දන්න කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් කියලා අට දෙනයි මේ ශාසනය ඉන්නේ. හරිද? ආන්නේ සංගරත්න කියලා මතක තියාගන්න. ඒ කියන්නේ මෙතෙක් දාතාවක් තමන් ඔය කයිය ගැහුවට තෙරුවන් තරණ ගිල්ලද? හ්ම්. හිතාගෙන ඉන්න බෞද්ධය කියලා. තියේ බෞද්ධකම්. ඕම් බෞද්ධය පොල් පිටි වලින් කපා ගත්තා. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් මොකක්වත් තමයි අවබෝධයකට බෞද්ධකමක් තියෙන්නේ. බෞද්ධ වෙන්න ඕන නම් ඕම්වා විද්‍යාව තුළ හැසිරෙන්න. එතකොට තෙරුවන් සරණතිය යෝම් ඔහෙම වෙනකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගය ගැන විචිකිච්ඡා තමන්ට දුර වෙයි. මේ තෙක් තමන් ඔය කොච්චර කිව්වත් සැකයක් තුල අවිද්‍යාවක් තුල වාසය කරා මිස විද්‍යාව තුල ඉඳලා නැහැ. තේරෙනවද? ඕමකට කියනවා බුද්ධ ආදී අටතෙන් ගැන සැකය තමන්ට නැති වෙන්න කරන්න තියෙන වැඩේ කියලා. පැහැදිලිද? හරි බුදුහාමර ගැන සැක තියෙන විදිහ නේ තමන් දන්නවා දැන් බුදුහාමර කවුද කොහොමද බුදු වෙන්නේ අරහන් කියන්නේ අයි සම්මා සම්බුදු වෙන්නේ විද්‍යාචාර්ය වෙන්නේ ඒ ඔක්කොම දන්න. කරලා දන්න. මේ විදිහට. මුලැමැදාක පරීක්ෂාව කරා දැන් තමන්ගේ කය ගැන මුල බැලුවා මැද බැලුවා අග බැලුවා. දැන් බැලුවා කොහමද ඇති වෙන්නේ කියලා බැලුවා. තියෙනකොට දැල්වා කැලටිස් දෙකක් ඒකත් පටු ව්‍යාපෝතය විදියට කියලා අපි අවබෝධ කරා. දැන් ඒකට වෙන්නේ මොකද්ද කියලාත් බලලා ඉවරයි. හරිද? ආයෙ සැකතන්නේ. එහෙනම් ලෝකේ මුලත් දන්නවා වර්තමානෙත් දන්නවා අනාගතෙත් දන්නවා. එහෙනම් මේ සියල්ල හේතුඵල ධර්මතාවය කියලා තමන් දැන් දන්නවා. ධාතු එකතු වීම නිසා හටගත්තා නැති වීම නැති. ඔච්චරයි. ආයෙ සැක නැහැ. හරිද? දැන් හොඳයි වටිනවා මම මගේ කියන එකක් තියෙයිද නෝ? නෑ. එහෙනම් ආන්නකට කිව්වා සක්කාය දිට්ඨිය කියලා. මේක මම, රූපය මම, රූපය මගේ, රූපය මට ඕන විදිහට තියාගන්න පුළුවන්. රූපය තුල මමෙක් ඉන්නවා කියන ඕන් ওই මෝඩ කමට කිව්වා සක්කාය දිට්ඨිය. දෙවක තියෙනවා. දෙවර සැකයක් තියෙනවද ඒක? නෑ විචිකිච්ඡා. දැන් ඉතින් Tamanට ඔය කයෙන් මොනවා හරි සීලයක් රකින්න පුළුවන්ද? කයෙන් සීල් රකින්නවා කියලා බොරුවට හිතාගෙන කයෙන් සීල් රකින්නවා කියලා. නෑ. කය සිල් තියෙනවද? සතර මහා භූතයන්ගේ සිල් තියෙනවද? ඈ තියෙතර. ආනෝර්ගෝ දීලබ්බද පරාමාදේ. ඔය ටික දුර වෙනවා අර කිව්ව විදිහට වැඩේ කරගෙන ආවන. හරිද? මේ වචන ටික දැනගත්තට හරියන්නේ නැහැ කරපු වැඩේ වුණා නම් දැන් වෙලා ඉවරයි. හරිද? ඔය තමයි කර කර අයින් කර කර අයින්ද ඒක තමයි ලෝකෝත්තර වෙන්න මාර්ගයේ සම්පූර්ණ වෙයි. හරිද? දැන් තේරුම් ගන්න යන්න ඕන නම් ඔවුන් ඔහම වාසය කරන්නේ. එහෙම නැතුව තිරුවන් තරණේ යෑමක් එහෙම නැහැ. බුදුහාමරෝ ගැන දැනගෙන ධර්මය ගැන දැනගෙන සංඝයා ගැන අනුපිලි ඒ කියන අනුපිළිවෙල අහලා දැනගෙන ඒ අනුව වාසය කරොත් තිරුවන් සරණ යනවා. මිස තමන් මේ ගිහිල්ලා බුදුහාමරලන් මල් තියලා වැන්දට බුද්ධ සරණං ගච්ඡාමකට බුදුන් සරණ යන්න හම්බෙන්නේ නැහැ. දැන්වත් වෙන තමන් තේරුම් ගන්න තමන් කොයි ලෝකෙද හිටියේ තමන්ට මෙතෙක්කල් වෙලා තියෙන මොකද්ද කියලා. හ්ම් දැන් ඒකත් එක තව කාරණාවක් තමයි ඔතනදී පැහැදිලි කරලා යන්න ඕනේ ඉස්සරහට. දැන් ඔය උනේ රූප ලෝකයේ පිළිබඳව සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපද පරාමාස නැති කිරීමේ ක්‍රමවේදය කියලා දුන්. දැන් තමන් ওই විදියට තමන්ගේ කය ගැන හිතුවා වගේම අම්මා තාත්තා දරුවෝ ඥාති ආදී මේ හැම කෙනෙක් ගැනමත් ලෝකයේ දෙන හැම වස්තුවක් ගැනමත් තමන් හිතන්න ඕනි. ධාතු වශයෙන් තමන්ට පරීක්ෂා කරන්න ඊය කියලා දුන්න. ඒ විදිහට තමන් ඔය පරිශ්‍රණය කළ යුතුයි. තේරුණා? හ්ම්. දැන් අජත බයිද්දා කියන්නේ ඒක නේද? අජත කියන්නේ තමන් ගා බයිද්දා කියන්නේ බාහිරේ. තමන් දැන් හිතන්න ඕන. ඒක මට කරවන්න බෑ. තමන් දැන් තනියෙන් වාඩි වෙලා ඕක තමයි ඉතින් වැඩේ. ඕක භාවනා කියන්නේ ඔච්චරයි. අය ඔයයි කම නැහැ. ඔයයි අර කම් එක එක කතා කර කර ඉන්නේ නැහැ. තවන්ට තනියෙන් මේ වැඩේ කරන්න තියෙන්නේ. ආයේ කොච්චර ඇහුවත් ඇති වැඩක් නැහැ. කරන්න තියෙන දේවල් කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? තමන් අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය, අසුභතාවය අවබෝධ කරගන්නට තමන් තමන් තුලින් මේ ලෝකේ තමන් ආසා කරපු ආගෙන හිත හිතා හිත හිතා ඒ වගේ ස්වභාවය දකින්න. එච්චරයි. තමන් ආසාවෙන් හිතනවා නේද? දැන් තමන් අම්මගෙන හිතනවා. මම කියන්නේ මොකද්ද? පඩවිය ආපෝ තේජෝය මැදිච්ච අම්මගේ කෙස් තියෙනවා කෙස් ටිකක් වැටෙනවා. දැන් තමන් හිතනවා අම්මගේ කෙස් අයින් කරාම ඕම් කෙස් ටිකක් කුණු වෙනවා, දිරනවා, ඒකත් නැතිලා යනවා. නං කෙස් කියන්නේ අම්මටයි දෙක නෙවෙයි කෙස් කියන්නේ මටයි දෙක නෙවෙයි කෙස් කියන්නේ නැතිලා යන එක. ඒකත් පඩවිය ආපෝ තේජෝය මැදිච්ච. ඔය දැන් ඔය කියලා දුන්න විදිහට අම්මා ගැන තාත්තා ගැන නම ඕතරම් වාඩිලා පැය 10 15 20 30 කරන අධිකට. එතකොට ඔක මේ පැයෙන් දෙකෙන් නිවන් දකින්න බෑ. භාවනා කරනවා කියලා ඔය නිකන් ගිහලා මේ වාඩි වෙලා ඔය තමන් ඒතිවිදෝ ආරහං සම්මා සම්බුද්ධෝ ආරහං ආරහං කේක හැටියට හරියන්නේ. අපේ හොඳලා හිතන්නේ නේද? දුර තියෙනවා හරි ළඟ තියෙනවා හරි ඕන මගුලක් වෙච්චා ඔය කොහේ හරි තියෙන අතරමා භූතය විතරයි. ආයේ මේ ওই වචනේ වැඩක් නැහැ. දුර තියෙනවද ළඟ තියෙනවද කැමැතිද අකමැතිද මොනවා වුණේ ඔක්කොම මොනවාට අතරමා භූතයන්ට. මතක් කරන මතක් කරන ඕන එකට ওই ධාතු මනසිකාරය දාන එකයි තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥාව දාන්න එච්චරයි. ඔය වචන ටික අල්ලගෙන නගලන්නේ දුර තියෙනවද ළඟ තියෙනවද කැමතිද අකමැතිද ප්‍රියද අප්‍රියද ඔය වැටෙන වැඩක් නැහැ. තියෙන ඔක්කොම මොනවා Tamanට 100ට එන්නේ මොකද්ද? ඒ එන එන එක අනුව භාවිතාව. මොකක්වත් එන්නේ නැත්නම් බලෙන් එකක් අරගෙන හිතනවා. එච්චරයි. තමන් අරගන්න. අරමුණක් ගන්නවා ආම්මා තාත්තා දරුවා. කාර් එක බස් එක ඕන එකක් ගන්න. කාර් එකත් මොකද්ද? පාටක් තියෙනවා. ආයක ඔය කියන ආකාරයේ වර්ණයේ තියෙනවා නම් තද ගතිය තියෙන්න ඕනේ, ගන්ධය තියෙන්න ඕනේ, රසය තියෙන්න ඕනේ, පට ව්‍යාපෝතේ ජා තියෙන්න ඕනේ. ඒකත් ආබන්ධන විබන්ධන ඇතිලා නැතින. ධාතු වලටපත් වෙලා නොපෙනී නොතේරි හිස් වෙනවා කියලා නුවණින් හිතන්න ඕක කාර් එක තියෙනවා. ඒකත් දිරනවා. ඒකත් ඔය කියන ආකාරයෙන් පාට වෙනස් වෙනවා, හැප් වෙනවා, ගැඩෙනවා, විනාශල යනවා. ඕන එකකට දැන් කරන එකයි තියෙන්නේ. මට ඉතින් කරවන්න බෑ ඕවා. තියෙන්නේ කරන ක්‍රමයේ කියා දුන්න ඔය විදියට සත්‍යයක් ගත්තොත් සත්‍යයට අර කියන විදිහට කැලි වශයෙන් තමයි පරීක්ෂා කළේ. ඒකත් බලන්න පුළුවන්. ධාතු වශයෙන් බලන්න පුළුවන්. වස්තු වශයෙන් ගත්තොත් ඕන එකට ඔය වැඩේ කරන්න පුළුවන්. ඒවා දුර තිබ්බත් එකයි ළඟ තිබ්බත් එකයි අල්ලන්න පුළුවන් උනත් එකයි බැරි උනත් එකයි. හරිද? කැමති උනත් එකයි අකමැති උනත් එකයි ඔමෙටික් කරන්නේ. කිරීම තමයි වැඩ. ඔකට තමයි භාවනා කරනවා කියලා කිව්වේ. කාය කායන් පස්සේ විහෙරති. විහෙරති කිව්වේ ජීවත් වෙනවා. හරි? තමන් කයයි, බාහිර කයයි ඔක්කොම. අජ්ජත් බහිද්දාවා කාය ගායනාව සිදුවේ. අජ්ජත්තද බහිද්ද කාය අනුව දක්මින් වාසය කිරීම. හරි. ඔය ඉතින් වෙලා තියෙන එකයි ඉතින් වචන ටිකක් කියවම මාරු දුර තියෙනවා මේව ළඟ තියෙනවා ඉස්සලා දුර තියෙනවට කරන්න හොඳ නැහැ ළඟ තියෙනවට කරන්න ඕනේ ඔයම ගෙහෙම මලන්නේ නැහැ. කොහේ හරි ගමන්නේ කරන්න ඕනේ මේ. මෙච්චර. වැඩි කර කර ඉන්න වෙන්න ඕනේ වෙයි නිකන්. තේරෙනවද දැන්වත්? ඔව්. දැන් අපි ඉතින් තේරුම් ගත්තානේ සාරේ ජරා වෙනවා කන්න කඩ දැම්මා ඊට පස්සේ ඊට පස්සේ ටික කියා දෙන්නේ පතර පයින්න ඕනේ ඉතල කොරන්ති වැඩේ දැන් කරනවා ඒ ඕල් ටික මම කියා දෙන්නම් ආ ඉතරහට යන හිතන්නේ ඕල් ටික කොල් ඉවර ගන්න ඊට පස්සේ කියන දේ ඉපද ගන්න එකේ පන්ති පාස් වුණාට පස්සේ දෙකේ පන්තිට දාන්න හරි දැන් තමන්ගෙන් අහන්නේ මේ දාක්කල් තමන් ඔය විදියට මේ ලෝකය පිළිබඳව බොහොම පරීක්ෂණයක් නොකොට තමන් කොහොමද ඔය කියන ආකාරයෙන් මෛත්‍රී කරනවා කියන එකක් කරේ. මෛත්‍රී කරනවා කියන එකක් තමන් කරේ කොහොමද කියලා යන්නේ. කවුද? කවුද සුවපත් කරන්නේ? තමන්. තමන්ට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා. ඒකල? ඒකල? ඒක තමයි තමන්ට විතරයි මෛත්‍රී කරගත්තේ එහෙමද? තමන්ටයි ලෝකයට ලෝකයා කියන්නේ මොකද්ද? අනුන්ට අනු කිව්වේ? හ්ම්? අනිත් සත්‍යයට මෛත්‍රී කරායි කියලා තමන් කියනවා. හරිද? හ්ම්. දැන් තමන් කොහෙද හිටියේ? දැන් කායන වතනා කරානේ. කැලේට එක්කම ගල්ලා දැම්මනේ. එතන මොනා ඉතුරුනේ? ආ එහෙනම් දැන් නිදුක් කරන්නේ කොහොමද? මේ දුක් කරන්නේ කොයි කාලෙද? නිරෝධ කරන්නේ මොකටද? සසුවපත් කරේ මොකටද? බලන්න නැතුව එකට තිබ්බත් ආ එකට තියෙනවා ඒක ඒකට නෑ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවනේ තියෙන එක සතර මහා භූතය ටිකක් ඉදරනේ දැන් ගන්න ඒ කට්ටිය කියන්නේ අපි භාවනා කරා මෛත්‍රී වඩනවා මතර මෛත්‍රී වැඩෙනවා වැඩෙනවා මතර මෛත්‍රී ඈ දැන් කාටද මේ මෛත්‍රී ගොරේ කියලා මම අහන්නේ. සුද්ධාට වල මෛත්‍රී කියලා වැඩ තියෙනවා. සුද්ධාට කියලා වැඩ තියෙනවා මෛත්‍රී. එක්කම බලන්න. දැන් මම එක්ක ඉන්නවද ඔගේ? නෑ. තමන්ට තව සිත කියලා එකක් ගැන කියා දෙන්න තියෙනවා. ඒක වෙනම හොයාගමු. එතෙක් ඒකෙත් ඔය කෙනෙක් තත්ත්වේ නැහැ. ඒක පරිචා කරන් පහත් තමන්ට තහවුරු වෙයි. එතකොට මමෙක් නැති කෙනෙක් තමයි මම නිදුක් වෙම්මා කියලා කියනවා කියන්නේම ආයිත් අවිද්‍යාව පාවිච්චි කරනවද නැද්ද? ඊළඟට කාදාවත් සත්‍ය අවබෝධ වෙයි නිවන් දකි. ඒකට කියනවා අපි හැමදාම භාවනා කරනවා නේ අතර මෛත්‍රී භාවනා කරා බුදු ගුණ වැඩුවා. අපි ඔය කෙන ආකාරය අරක කරා මේක කරා ඉතින් කරා කරා ඥානයක් නැතුව. ඔකට මම කියන්නේ දෘෂ්ටිය වැරදි. මිත්‍යා දෘෂ්ටික තමයි මේ බෞද්ධයෝ ඉන්නවා කියලා හිතාගන්නේ මට කවදාවත් බෞද්ධය හම්බෙලා නැහැ. හම්බෙච්චරම කම්පණි මිත්‍යා දෘෂ්ටික විතරයි. බුදුහාමට හම්බුනේත් නැහැ. බුදුහාමට හම්බුනේත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටික විතරයි. මොකද බෞද්ධයයි බෞද්ධ කරන්න දෙයක් තියෙනවද? බෞද්ධය බෞද්ධ කරන්න යන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික තමයි බෞද්ධ කරන්න ගන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මිත්‍යා දෘෂ්ටික දන්නවානේ අඩු ගන්න මම මිත්‍යා දෘෂ්ටිකයි කියලා බෞද්ධ නෙවෙයි කියලා දැන් මොන්ට වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික කියලා දන්නෙත් නැහැ. මම මිත්‍යා දෘෂ්ටික නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඕක ලොකු බයනකම. බුදුහාර කියනවා එහෙම එකක්. Taman නොදන්නා බව දන්නා බව ඥානවන්තකමක් කියලා. දැන් වෙලා තියෙන්නේ Taman දන්නවා කියලා හිතාගෙන ඉන්නවා නොදැන. ඒක භයානකම. භයානකයි. යමෙක් දන්නේ නැහැ කියලා හිතුවොත් එයා ඒක ඉගෙන ගන්න උත්සාහ වෙනවා. දැන් ඔයාට වෙලා දෙන්නවා. මොඩයක් කියලා දන්නේ. මොඩයක් කියලා දන්නේ. අනේ එච්චරයි වෙලා තියෙන්නේ. ඇයි අර ඔක්කොම කරන්නේ වචන සෙට් එකම දන්නවා සූත්‍රෙත් කටපාඩම් ඈ ගාතත් කටපාඩම් හාඳුරෝ කියන්නේ කලින් සූත්‍රය කියන්නත් දන්නවා අර කියන හාඳුරෝ කියන්නේ අර සූත්‍රේ නේද කියලා දන්නවා ඔක්කොම දන්නවා ඒක ඔක්කොම දන්නවා කරන්නේ දන්නේ ඇයි දෘෂ්ටිය වැරදි මොකක් සඳහා කරනවද කියලා අවුල් වෙනවා තේරෙන ඒ ඉඳා ඔන් ඔය මාර්ගයේ යනකොට Tamanට ඔන් ඔය ටිකත් මෛත්‍රිය ඔයට වෙලා තියෙන දේ මම කියන්නම් කෙටියෙන් වෙලා තියෙන දේ ඔයාලට මෙතෙක් ඔය ධර්මයේ තුලින් හම්බුනේ ලෞකික මාර්ගය පමණයි. මේ ලෝකයේ යන්න හොඳයි. ඔය කියෝ මෛත්‍රී භාවනාවේ වැරද්දක් නැහැ. ඒ වැරද්ද තියෙනවා. ওই වැරද්දක් නැහැ ලෞකික ලෝකෙට. කොහොම කරාම තමන්ට ඉතින් සැප හම්බෙනවා. සැපයට ආදාළව තමන්ට සුගතිගාමීත්වයට එන්න ලැබෙයි. ඒ වගේම අනුන්ට ප්‍රිය වෙයි. තමන්ට සැපේ ලැබෙයි. නින්දයයි අරවා මේ ඔක්කොම වෙයි. හැබැයි ලෞකික ලෝකෙට හරි. හරිද? එහෙනම් මේ සියලු ධර්ම කාරණා තමන්ට හමු උනේ ලෞකික ලෝකයට අදාළව විතරයි. එහෙනම් ලෞකික ලෝකයේ වෙදී ওই නාටකම් නරනට අයින් වෙනවා. ඒක කර කර කර කර සංසාරේ යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔක්කොම ඒයි පොඩි බැදක. සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් ලෝකෝත්තර මාර්ගය යන්න. එනිසා ධර්මය විස්තර කරන හැමතැනකම ලෞකිකත්වයට විස්තර කළ හැකි ලෝකෝත්තර මාර්ගයට විස්තර කර හැකි. ඉතින් ඔයාලට හම්බුනේ ওই ලෞකික පාරේ අනේක විතරයි. ඒ ඉතින් ඔය බැඳගත්ත බෙරි ගහගෙන ඉන්නකොට දැනුත් ඉතින් ඒක ගහගෙන ඉඳී ඔය. ඔකයි වෙලා තියෙන්නේ. දැන්වත් තේරුම් ගන්න මම මේ කරගත්ත මෝඩකමක් දැන්වත් මම මේකෙන් අයින් වෙන්න දඟලන්න ඕන කියලා අයින් වෙලා යන්න ඕන කියලා හිතන්නේ. වැඩක් තියෙන. හිටියා කියලා කොහොමත් මැරලා යන. අරන් යන්නේ අය. මම උත්තර කල් හිටියා. ඒ ඉඳ ඔයත් එක්ක මාත් යනවා කියලා යයිද? යන්නේ. දැන් ඒ ඉඳ මෛත්‍රී කරන්නේ කොහමද? හ්ම් මෛත්‍රී කරන්නේ කොහමද කියලා අහන්නේ. දැන් තමන්ට මේ මෛත්‍රී භාවනාව තමයි මම ওই කායන පසන යෙරෙනකොට කරවන්නේ. දැන් උතර මම එක් ඉන්නවද? මම එක් නෑ. එහෙනම් මම කියලා හිතන හැම අවස්ථාවකම මොකද කරන්න ඕන? පඩවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු වලින් සැකසිච්ච මුලාවක් කියලා මේක අඳුර ගන්න ඕනම තැන. තමන් අම්මා කියලා හිතන්නේ අම්මා කියලා හිතන්නේ තමන් පඩවි ආපෝ තේජෝ ආයෝ හිතච්ච මුලාවක්. තාත්තා කියලා හිතන්නේ තමන් මම කියලා හිතන්නේත් නෑ පඩවි ආපෝ තේජෝ ආයෝ සැකසිච්ච මුලාවක්. හරිද? නිරෝගී වෙම්මා හරිද මම නිදුක් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා කිවි නිදුක්ක කියන්නේ මොකද්ද දුක කියන්නේ මොකක්ද මුලා බව ඒ තමයි ඊ කියලා දුන්නේ දුක්ඛ ලක්ෂණය යනු හිස් බවක් බොරුවක් කියන එක. ඒ හිස් බව බොරුවෙන් නිදහස් වේවා. මොකද්ද හිස් බව බොරුව? මම කියන හිස් බව බොරුව ඒකෙන් නිදහස් වෙනවා. හරිද? මමනේ දුක් වෙනවා කිව්වොමකට. එහෙනම් පටවිය ආපෝ තේජෝ යන ධාතු ස්වභාවයක් ඒ දාස් ස්වභාවයට මම කියාගත්ත මුලාවෙන් නිදහස් වෙනවා. නිරෝගී වෙම්මා සංසාර රෝගයෙන් අත මිදෙන්න. මම මෙතෙක් කල් කරේ සංසාරේ දුක් විඳා සංසාරයෙන් ගැලවෙන එක තමයි ලෙඩ හොඳ කරන්න බෑ. ඔය නිරෝගීව අනිරෝගීව කට සනීප වෙච්ච ලෙඩෙක් ඉන්නවද මේ ලෝකෙ මොකෙක්වත්? ඈ බොරු කර කර ඉන්න ඔය කියන එකෙක්වත් ලෙඩ තුඹ කරන්නේ නැහැ. తాවකාලිකව යටපත් කළා නිකන් ඉන්නවා විතරයි. ඒ හින්දා කාදාවත් ලෙඩ සනීප කරපු කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. හරිද? නිරෝගීකම ලැබෙන්නේ නම් සංසාර රෝගය කියන භයානක රෝගයෙන් නිදහස් වෙන්න සංසාර රෝගා මහා බය. හරිද? හ්ම්. එතකොට සාමාන්‍ය මේ தත්ත්වයට එන්න නම් මොකද කරන්න ඕනේ? මේ කියන මම කියන බුලා වෙන නිදහසලා සංසාර රෝගයෙන් අත මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් තෙරුවන් සරණ යන්න ඕනේ. තෙරුවන් සරණ ගියේ නැති කිසිවෙක් ඕකෙන් ගැලවෙන්නේ නැහැ. එහෙනම් සුවපත් වෙනවා කියන්නේ මොකක් වෙන්නද එනවා? ඔවුන් ඔය තෙරුවන් සරණ ලැබේවා කියන්නේ. දැන් දැන් කොහොම හිතුවත් ජීවිත කාලේ කවදා ඈ දැන් අවුරුදු 70ක දෙනවා දැන් මෙතර කාලයක් කරාද ඔය දෙයට ඕන නැති බහුවත ඉගෙනගෙන තුද්දාගේ වයි අරකගේ එකයි පස්සේ දුවදු ඇවිල්ලා විද්‍යාව කියලා බොහෝ අවිද්‍යාවල් ඉගෙනගෙන ගොන්තක තීර වැඩ කර කර හිටියද නේ ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක තේරෙන්නේ නැහැ ඉතින් මොනව කරන්නද ඉතින්. ඒ හින්දා ඉතින් ඔය කියන සත්‍ය ඇහුවේ නැත්නම් ජීවිත කාලේ කාදාවත් ගැලවෙන්නෙත් නැහැ. මේ කියන විදිහට මේක ඇහුවේ නැත්නම් එයාට කාදාවත් ඔබ හිතෙන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ, තෝරගන්න බෑ. පොතේ කොච්චර තිබුණා කිව්වත් කාදාවත් අවබෝධ කරගන්න බෑ. ඒ හින්දා බුදුහාර කිව්වේ සම්මුඛ වශයෙන් මේ දේශනාව ශ්‍රවණය කරනකම් අවබෝධය ලබන්න බෑ. ලබන්න බෑ. ඔය සූත්‍ර කඩපාඩම් කරා කියලා තමන් ඔය කියන ආකාරයෙන් විභාග පාස් කරා කියලා අපිට දැනීම තිබ්බා කියලා ඔය අවබෝධය ලැබෙන්නේ. හරිද? ඒකට ඉතින් ඕම් ඔහම හම්බෙලා සාකච්ඡා කරනවා. ඒ කියන්නේ කිවි. සා මේචි පටිපන්න. එහෙම ගුණයක් දැක් තිබුණේ ඒ ඉන්නනේ. සාකච්ඡා කර ඒ ප්‍රතිපදාව දැනගන්න ඕන. නැත්නම් බුදුහාමට තිබුණා බුදුහාම ලියන්න දන්නේ නැති කෙනෙක් නේ බුදුහාම තිබුණා නම් පොතක් ලියලා ඔන්න ඔය මාකාරේ CD එකක් ගාලා රෙකෝඩ් එකක් දාලා ඔන්න ඔකින් අහගල මිදන් දක්වලා කියන්නේ කයින් නේ. එහෙම වෙනවා. වෙන්නේ. නේ? මොකද අනාගතේ මෛත්‍රී බුදුහාමර පහල වෙනවා කියලා කවුද කිව්වේ? බුදුහාමර කිව්වේ. ඉතින් අර මේ කාලේ CD තියෙනවා, රෙකෝඩර් තියෙනවා, ඉන්ටර්නෙට් තියෙනවා කියලා බුදුහාමර දන්නවා ඔක්කොම. ඕන ඉතින් බුදුහාමර තිබ්බ ඔය CD එකක් ගාලා ඔන්න ඔගෙන් බණ අහලා නිවන් දකපල්ලා කියලා නිකන්. එහෙම කිව්වද? මොකද අර එහෙම කිව්වේ නෑ බුදුහාමර චර්ත බික්කවේ චාරිකන් හැමතැනටම ඇවිද ඇවිද ගිහින් ගිහින් සම්මුඛව කිව්වා මේක. ඇයි? එහෙම නැතු වෙන්නේ නෑ. එන්න. ඒකයි හේතුව. එනදී ඔවම කළත් නම් ගැලවෙයි. ආන් එහෙම කළත් Tamanට මෛත්‍රී භාවනාව තුළිනුත් නිවන් දැක්ක හැකියි. නැත්තදී ඔය බ්‍රහ්ම ලෝකෙත් ගියායි මෛත්‍රී භාවනා කර කර ඉඳලා කියන්නේ. විදර්ශනාව මූලික කරගෙන මෛත්‍රිය වැඩුවොත් Tamanට සංසාරයෙන් ගැලවෙන්න පුළුවන්. එහෙනම් දැන් මම කියනකොට මොකද හිතන්නේ? Taman ඔය භාවනාවෙම තෙක් කරපු පිළිවෙලේ ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒකේ ඒ පිළිවෙල තුළ තමන් ඇති කරගත්ත එහෙම නැත්නම් මෙනෙහි කරපු දේ වෙනස් කරන්නයි ඕන. මම කියනකොට තමනුත් මම කියලා හිතලා හරියන්නේ මොකද්ද කරන්න ඕන? පටබ්‍යාපෝ තේජෝ ආයලෙන් සකදිච්ච කෙස්ලොම් දත්නී ආකාරයෙන් තියෙන මුලාවක් කියලා හිතන්න. නිදුක් වෙම්මා කෙනෙකුට මුලාවෙන් නිදහස් වෙම්මා. හරිද? නිරෝගී වෙම්මා කෙනෙකුට මේ සංසාර රෝගයේ මේ වෙන හිතමින් කතා කරමින් කර්ම රැස් කරගෙන නැවත භවයක් සකස් කරගත්තා. ඒ භවයේත් මේ දුකටපත් වෙන්න වෙනවා. ආන් ඒ දුකට නිදහස් වෙන්න සංසාරයේ ගැලවෙන්න ඕනේ. සංසාර රෝගයෙන් නිදහස් වෙන්න. සුවපත් වෙනවා කෙනෙකුට තෙරුවන් සරණටපත් වෙන්න. ශාන්ත සැපේ වූ නිවනටපත් වෙන්න. හරි දැන් ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, තරහ ගන්න කෙනෙක් ඉන්නවද ඔබ? දැන් මේක ධාතු ගොඩක් කියලා හිතනකොට එයාට ඉබේම තරහ නැති වෙනව නැද්ද? ඉබේම ආසාව නැති වෙනව නැද්ද? ප්‍රශ්න නැහැ. එහෙනම් මාමෙන්ම ගුරුවරයෝ දෙමාපියෝ කියලා හිතන මොකද කරන්නේ? ඒගොල්ලෝ ගැනත් හිතන්නේ එහෙමයි. Taman ගුරුවරයා කියලා හිතුවත් ගුරුවරයා ගැන හිතනවා පටවියාපෝ තේජෝ ආයෝ ගොඩක් මම කියාගත් අවිද්‍යාවේ ඉන්න මොහු ඒ අවිද්‍යාවෙන් නිදහස් වෙත්තා. සංසාර රෝගයෙන් අත මිදෙත්තා, තෙරුවන් සරණ ලබත්තා. ඉතින් අම්මා අම්මා කියලා හිතනවා Taman අම්මා කියලා හිතන්නේ. තමන් අම්මගල හිතුවා තමන්ට ආයෙත් අවිද්‍යා දෘෂ්ටියක් ගොඩ නැගෙනවා තමන් හිතන්නේ මොකද්ද පටවිය ආපෝතිය ජීවාලෙන් සකසිච්ච මුලාවකට අම්මා ගියාගත්ත මුලාවක් තමන් ගාව තියෙනවා ඒතර තමනුත් මේ අවිද්‍යාවෙන් ගැලවෙනවා එහෙනම් ඒ අවිද්‍යාවෙන් ඈත් ඒ අවිද්‍යාවෙන් ගැලවිලා සංසාරයෙන් අත මිදලා තෙරුවන් සරණටපත් වෙත් දැන් ඔය කරන්න පුළුවන්න්නේ කොහොම වුණොත්ද තමන් විද්‍යාවට ආවොත් ඉතරයි තමන් විද්‍යාවට එන්නේ නැත්නම් ඔක කවදා කරන්න බෑ. පැහැදිලිද? හ්ම්. එහෙනම් ඔන් ඔය කායනුපස්සනාව ඔය විදිහට තමයි පුහුණු වෙනකොට අනිවාර්යයි කායනුපස්සනාව අවසානයේ ඔය කාර්යය කරන්න. මෛත්‍රිය. හේතුව කායනුපස්සනාව කිරීම තුළ තමන්ට මේ කාය පිළිබඳව දැඩිසේ මුළු සංසාරේ පුරාවට මේ ජීවිතය නෙවෙයි මුළු සංසාරේ පුරාවට මේ සිත කය බදාගෙන කය බදාගෙන යාවේ. එතන මේ කය අතාරින්න ලේසි නෑ. ඒ නිසා දහස් කෝටි වාරයක් තමන්ට ඔක් කරන්න වෙයි. එතකොට මේ කය ඔය කියන ආකාරයෙන් එක්ක සම්බන්ධය තියෙන මේ සිතට ඇති වෙනවා ආවේගයක්, පීඩනයක්, ආතතියක්. ඔය කායන වසනා කරා. හරියට කරා නම් එහෙම වෙනවා. බුදුආර කාලෙත් මොකද උනේ? මේක කරලා ඉවර වෙනකොට බෙල්ල කපාගෙන, බඩ කපාගෙන මැරිලා තිනවා බුදුආර කාලේ. ඇයි මේ කායින් දන්නේ ඔක්කොම වෙන්නේ කියලා බෙල්ල කපාන්න නෑලා. එහෙම. ඇයි? මම මොකටද මේකට කන්න දෙන්නේ, බොන්න දෙන්නේ, මම මොකටද මේක නාවන්නේ, මම මොකටද මේකත් එක්ක මහන්සින්නේ කියලා හිතලා ඔය විනාශ කරගන්න. එහෙනම් ආන්ගේම ආවේගයක් Tamanට ඇති වෙනවා. එහෙනම් ඒකෙන් ගැලවෙන්න මොකද කරන්න ඕන? මෛත්‍රී කරන්න ඕන. තේරෙනවද? හ්ම්. හංග තමන්ට වුමම තියෙච්ච වෙලාවක ඒක කරේ නැත්නම් වර්ධින වැඩි. එහෙනම් අනිවාර්යෙන් කායන වසනා කළ ඉවරනකොට මෛත්‍රී භාවනාවත් කරන්න ඕන. නේදලි? දැගින විනාඩි කිහිපයක් තමයි පුහුණු කරනවා. තමන්ගේ ඕතරම් කාලයක් ඔක කරන්න කාලය කිසිම වෙලක් නැහැ. භාවනා කිසිම එකට කාල නියමයක් නැහැ. තමන්ට දීර්ඝව හැකියතාක් කර කර ඉන්න වෙනවා. තේරෙනවා? මම කරන්නේ Tamanට හඳුන්වා දෙන එක විතරයි කළ යුතු දේ. හරි? එහෙනම් දැන් ඔය අදහසින් අපි විනාඩි 5ක විතර මෛත්‍රී කළා ඉස්සරහට යම් ඉදිරියට අපිට ලෝකයේ පණ ඇති කියන කොටස ගැන පරිශීණි ආරම්භ කරන්න. හරිද? හ්ම්. වැඩි වෙලාවක් මම කරන්නේ නැහැ විනාඩි 5ක් විතර කරනවා. තමන්ට මේ අදහස තේරුම් යනකම්. හරිද? ඊට පස්සේ තමන් කණින් කරගන්න. හරි? හ්ම්. ඇස් පියාගෙන වාඩි වෙන්න බලන්න කොන්ද ගලින් පියාගෙන දැන් මේ කියන විදිහට දැන් මම අර කිව්ව අදහස හිතන්නේ තමන් මම කියලා හිතන්නේ නැහැ. නිදුක් වේවා කියලා හිතන්නේ නැහැ. නිරෝගී වේවා සුවපත් වේවා තමන් ඒ වචන හිතන්නේ නැහැ. තමන් හිතන්නේ අදහස පිළිබඳවයි. හොඳයි. මේ විදිහට ළඟකම එනනම් ඇස් පියා ගන්න පහසුවෙන් ඉඳගෙන මේ සිතා. මම තමන් හිතනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාගෙන මේ ධාතු වලින් සකසිච්ච මේ කය කියන මුලාව කියන බව. නිදුක් වෙමි. ඒ මුලාවෙන් නිදහස් වෙමි. තමන් නිදහස් වෙනවා. නිරෝගී වෙමි. සංසාර රෝගයෙන් අත මිදෙමි. කියලා හිතන්න. සුවපත් වෙමි. තෙරුවන් සරණ ලබමි. ශාන්ත සුවම ලබමි. මම දැන් තමන් අර විදිහට හිතන්න. නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි ශාන්ත සුව ලබමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි ශාන්ත සුව ලබමි මම නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි ශාන්ත සුව ලබමි මා මෙන්න ගුරුවරයෝද දැන් අර විදිහටම මේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු වලින් සකසිච්ච ස්වභාවයක් කියන බව තමන් සිහි කරගන්න. නිදුක් වෙත්වා බුරුවෙන් නිදහස් වෙත්වා කියලා සිතා Nirogi Vetva Suepat Vetva Shante Sue Labatva Ma Minne Timapiode දැන් අම්මා තාත්තා ගැනත් සීකරන්න. පඩවි ආපෝ තේජෝ වායු කියන මේ ධාතු ස්වභාවයක් බවයි සීකරන්න. නිදුක් වෙත්වා නිරෝ සුවපත් වෙත්වා ශාන්ත සුව ලබත්වා මාමෙන්ම හිතවත් සත්වයෝද දැන් හිතවත්තු හැමෝම ගැන සිහි කරන්න පටවියාපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ස්වභාවයන් ඇතිවෙච්ච මේ මේ අය කියලා ඒ අය ගැන හිතන්න. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුව ලබත්වා සත් සත්වයෝද දැන් Tamanට අහිතවත් වූ අය එසේ කරන්නේ අවිද්‍යාව නිසා ඒ අහිතවත් භාවයට පත් වෙන්නේ ඒ අයත් මේ ධාතු වලින් නිර්මාණය වෙච්ච ස්වභාවයක් බව සීකරමින් මෛත්‍රී සිත පතුරවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාන්ත සුව ලබත්වා මා මෙන්ම නෑදෑයෝද දැන් තමන්ගේ ඥාතීන් ඉදර ඉන්න අය ගමේ ඉන්න අය නගරේ රටේ පිට රටවල පවා ඉන්න ඥාතීන් සේකර මේ පටවිය ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවයෙන් මම කියාගෙන මුලාවේ ඉන්නේ ඒ මුලාවෙන් නිදහස් වෙත්වා කියලා සේකරා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුව ලබත්වා මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුව ලබත්වා මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුව ලබත්වා ආමෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සෙල සත්‍යෝ සුවපත් වෙත්වා යනුවෙන් තමන් දැන් සෑම සත්‍යයකටම මෛත්‍රී සිත පතුරවන්න සමාධිය බසීවා කියලා සීකරන්න සමාධිය බසීවා දැන් එමෙහිට සරින්ට දැන් එතකොට මම ඔය විනාඩි 10ක් 15ක් විතර පොඩි කාලයක් විතරයි කළේ ඕක. දැන් තමන් ඕක ඕන් තරම් දීර්ඝව කරන්න. ගමන්ඩ එක එකනා එක එකනා වෙනුවෙන් වැඩි වාර ගානක්. දැන් අම්මා කියලා තමන් ඒ හිතනවා නම් ඒ වෙනුවෙන් දහස් වාරයක් කෝටි වාරයක් නැවත නැවත. එකපාරක් දෙපාරක් හිතුවද හරියන්නේ නැහැ ඕක. තමන් ඒ එකම ආකාරයේ අවිද්‍යාවෙන් තොරව අලෝභය, අදේශය, අමෝහය කියන தත්ත්වයෙන් යුක්ත කුසලසිත නැවත නැවත නැවත නැවත නැවත නැවත වඩන්න තමන්ගේ සිත කුසලයේ රැඳෙන්න පටන් ගන්නවා. දැන් වෙලා තියෙන අකුසලයේ තමයි දිගටම දිගටම දිගටම පැවැත්වේ. ඒ හින්දා අර කුසලයට එන්න මැලිකමක් තාම තියෙනවා. ඒක තමයි බුදුහාර කරන්නේ කුසලයේ වඩලා වඩලා වඩලා නිකාම සිත කුසලයේ තුල නිකම්ම පාතින තත්ත්වයක් ඇති වෙයි. එතකන් ඉතින් කරන්න ඕන. හරිද? අර පුංචි කාලේ මොකක් හරි භාණ්ඩයක් පෙන්නලා මේක කෝප්පේ කෝප්පේ කෝප්පේ කෝප්පේ කියලා දහස් කෝටි වාරයක් කිව්වට පස්සේ නිකම්ම දකිනකොට කෝප්පේ කියන්නේ ආන් ඒ වගේ ඉතින් Taman දකිනකොටම ධාතු ගොඩක් මේ පටවිය ආපෝතියෝජායේ මේ අනිත්‍ය දුක්ඛ ස්වභාවයක් කියලා ආන් ඒවා හිතෙන தത്വෙට එන්න කරන්න. එහෙම මා ධාතු ගොඩක් කියලා දැනගත්තම ධාතේ දැනගත්තම මේ ලෝභ දේශ මොහේට විදියක් නැහැ ඉතින් මොහේ නැත්තම් ලෝභ දේශ එන්නේ නැහැ. ඉතින් මොහේ නැති බවනේ වෙන්නේ. මේ කරන්නේ මොහේ නැති කරන එක. මොහේ හින්දා තමයි ලෝභ දේශ එන්නේ කියලා අපි මුල් දාසේ තේරුම් ගත්තානේ. ඒ තමයි බුදුහාමී අවිද්‍යාව දුරු කරන්න කිව්වේ. ඒක දුර වෙනකොට ඉබේ වෙයි. ආය ලෝභ කරන්නවත්, දේශ කරන්නවත් තියෙන්නේ නැහැ. ඉතින් දෙයක් නැහැ ඒක. තරහ ගන්න දෙයක්වත් නැහැ. ආසා කරන්න එක්කෝ දෙයක් නැහැ. මොකක්ද නැහැනේ දැන් දුක්ඛ ස්වභාවය තේරෙනකොට මොකද වෙන්නේ? මොකක් නැහැද? මොකටද ආසා කරන්නේ? මොකක් එක තරහ ගන්න. තරහ ගන්න ගන්නේ නැහැ. ඒක තේරෙනවා තමයි නේද? මම දැනගත්තා කියලා ඔක වෙන්නේ නැහැ. තමයි මේක හිතන්න ඕන ඩිගට ඩිගට. මම කියන්නේ භාවිත ඥානයක්. ඒ කියන්නේ චින්තාමය ප්‍රඥාව. භාවිතාව තියෙන්න ඕනේ. හරිද? දැන් ඒතර ඕම් ඔය ටික කරන්න ඕනේ තමයි. දැන් කියලා දීලා තියෙනවා ආනාපාන සතිය චතුත්ථක ධානය දක්වා වඩා ගන්න ආකාරය. තමන්ට කායනුපස්සනාව, දෝතිංසාකාර භාවනාව කියලා දුන්නා අයියේ. ධාතු මනසිකාරය කියලා දුන්නා. එම් අසුභ භාවනාව කියලා දුන්නා. මෛත්‍රී භාවනාව කියලා දුන්නා. දැන් ඔවා කරන්න වෙනවා. හරිද? හ්ම්. දැන් ඔය දක්වා එනකොට රූප ලෝකය ගැන පරීක්ෂණය නිමා කරේ. රූප ලෝකයේ මුල, මැද, අග, ඇතිවීම, පැවතීම, නැතිවීම පරීක්ෂා කළා නිමා කළා. දැන් තමන් ඒවා නැවත නැවත ඔය භාවිතාවන් කළ යුතුයි. හරිද? කරුණ මතක නැති වුණාට අර කියලා දුන්න භාවනා ටික කරන්න ඕනේ. හරි? දැන් ඊළඟට යනවා ඔතනින් එහාට මේ පණ කියන එක ගැනත් අපිට ওই පරිේශණය කරන්න තියෙනවා. ඇති වෙන්නේ කොහොමද පණ? පවතිනකොට කොහොමද පණට මොකද වෙන්නේ? ආන්ගේ මොකක්ද වෙන්නේ කියලා හඳුනන්න. ඒ කියන්නේ සිත කියන එක ගැන හොයන්න තියෙනවා. හරිද? දැන් බලමු එතකොට මොකක්ද මේ සිත කියන්නේ? හරිද? සිත කියන්නේ මොකද්ද කියලා මුලින්ම හොයාගන්න ඕනේ. මේක දන්නේ නැත්තම් Tamanට හොයාගන්න බැරි වෙනවා මොකද්ද මේක. හරිද? ඒ ඉස්සල්ලාම දැනගන්න ඕනේ මොකක්ද මේ සිත කියන්නේ කියලා. හරිද? සිත කියනවා, පණ කියනවා, විඥානය කියනවා, ඕක යනවා කියනවා, තියෙනවා කියනවා, මොනවා හරි වෙනවා කියලා කියනවා. නේද? මොක හරියන්නේ? කොහෙද? මේක වැඩි කන්න බෑ. ඒ වෙන අතින් වැඩි ඉන්නේ. පිටිපස්සට දැන් අතන ගොලිය මඩු වෙලා දැන්නේ. එයින්දා එතකොට සද්ද නැතුව අහගෙන හිටියම ඇහෙයිද? එතන. එතකොට දැන් අපි හොයන්න යන්නේ මොකද්ද? සිත කියන්නේ මොකද්ද? දැන් එහෙම එකක් තියෙනවා. හ්ම්? හිතක් තියෙනවා. ඈ? තියෙනවා නැද්ද? තියෙනවා. තියෙනවා. හ්ම්. එහෙනම් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මොලේ. දැන් මොලේ ගලලා දැම්මනේ අර බාල්දියට. ඒකත් එක්ක යන්න ඇති වෙන. කියලා දන්නේ නැහැ නේකත් එක්ක. නෑ? එන කිවිද මොලේ දෙනවා කියලා? මොලේ තියනවාද ගන්න ගාව හිත තියනවාද කියලා හිතේ. මොකද්ද හිත කියන්නේ? මොකද්ද හිත කියන්නේ? එහෙම තියෙන. තියෙන්න ඕන. හ්ම්. දැන් ආන්න එතකොට ඒක අර කිව්වේ වගේ හැදිලාද පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වලින් හැදිච්ච එකක්ද? වෙන්න බෑ. ඇයි එහෙම වෙන්න බෑ කියලා තීරණය ගන්න. අපිට එහෙම පරීක්ෂා කරනකොට අහුුනේ නැහැ. දැන් අපි කායන පස්සනා කරලා පරීක්ෂා කරේ ඒ පඨවි ආපෝ තේජෝ වායලට මොකද වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායලෙන් හැදිච්ච ඒවා ගැන තමයි බැලුවේ. ඒවා ඔක්කොම නැති වෙලා ගියා. අපිට පඨවි ආපෝ තේජෝ ආය තියෙනවනේ. එක්ක පාටක් තියෙනවනේ, ගඳක් තියෙනවනේ, හැඩයක් තියෙනවනේ, ඒක අල්ලන්න පුළුවන් වෙනවනේ, ඒක රස්නේ සීතලක් තියෙනවනේ. ඔය මොනාරි තියෙනවනේ. ඒවා එකක්වත් තිබද ඔය? එහෙම තිබුණා අපිට කායानुපස්සනා කරන වෙලේ අහුවෙනවා. එහෙනම් මම පළවෙනි තීරණය ගන්නවා සිත කියන අපි ඔය කියන මොකක් හරි එක මොකක් හරි හොයන්න යනවා. ඒක ස්වභාවයක් කියලා කියන්නේ. ඒතර ඒක අපිට අර කිව්ව පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා වලින් හැදිච්ච එකක් නෙවෙයි. හරිනේ? හ්ම්. දැන් ඔන්න ඒක හරි. දැන් කොහෙද ඕක තියෙන්නේ? දැන් හොයාගන්න ඕනේ. කොහෙද තියෙන්නේ නම් බලාගන්න. කොහෙද තියෙන්නේ? මුලේ මුලේ ශෛලයන් ඇතුලේ මුලේ ශෛලාස්තේ ඇතුලේ කිමිකල් රියැක්ෂන්ස් ඇවිල්ලා ඒකෙන් ඉපදුණා. මොකක්? හිත? කල්පනා. කල්පනා කල්පනා ගැන මම ඇවිල්ලා මම අහන්නේ හිත ගැන හන්ද. හිත කියලා එකක් කොහෙද තියෙන්නේ කියලා අහන්න යන්නේ. කොහෙද ඒක තියෙන්නේ? ඈ? මොකද? ආ මේක අත්‍ය කොහෙද තියෙනවා. ඒක හරි. අපි ඒක තමයි තීරණයකට. ඊළඟ තීරණය අපි එනවා මේක ශරීරයේ ඇස්සේ කොහේ හරි ඇති. ඕක සෛලිය ඇත්තේ තියෙනවද? ඔය ඇටයක් ඇත්තේ තියෙනවද? නහරයක් ඇත්තේ තියෙනවද? කවුද දන්නේ? කොහේ හරි ඕක ඇස්සේ ඇති. නේ? මොකද ඔක පුටුවේ නෑනේ. බාල්දි එහෙම දෙනවා තිතන්. නෑනේ. ඒක ඉපදීම. මකහර නිපදීමක් තමයි. ඒක කියන්නේ නිෂ්පාදනයක් තමයි. ඒක වෙන්නේ කොහෙද? ඒක වෙන්නේ ශරීරයක් ඇසුරේ. ශරීරේ නැතු වෙනවද? නෑ. එහෙනම් මොන ශරීරයක් තුළ තියෙන ධාතු නිර්මාණයක් නොවන අර කිව ධාතු නේ පඨවි ආපෝ තේජෝ කියන ඒවා ධාතු වලින් නිර්මාණය නොවිච්ච යමක් සකස් තමක් අපි හොයාගන්න වෙනවා ඔය කියන විදියට. ඒක බුදුහාමුදුර දක්වනවා ක්‍රියාවක් විදියට. චේතනාහම් භික්කවේ කම්මං කියලා කියනවා. කම්ම කියන්නේ මොනවද? ක්‍රියා. චේතනාව කියලා කියන්නේ සිතට ඇත්තට. ඒක බුදුහාමුදුර කියනවා සිත කියන්නේ මොකද්ද? ක්‍රියාවක්. ඔවුන් එහෙනම් දැන් ඔය කියන සිත කියලා මොකක් හරි කියා හොයන්න යන එක තමන්ගේ ශරීරයේ තියෙන එකක්ද නැති එකක්ද? ශරීරය අසුබ කරනවා. ශරීරය අසුබ කරගෙන තියෙනවා. හ්ම්. ඒක අපිට පේන එකක්ද අතට අහුවෙන එකක්ද? නෑ. හ්ම්. දැන් එතකොට ඔන්න ඒක ක්‍රියාකාරීත්වයක් කියලා හඳුනගන්න වෙනවා. තවත් ක්‍රියාකාරීත්වයක්. දැන් ඔබ නැත් එක ආවා. මැරිච්චාම එහෙනම් ඔන්න මැරිච්චාම නැති වෙනවා කියලා තමන් හොයාගන්න එනවා. එහෙනම් ඔන්න දැන් යමක් හොයන්න ඕනා මැරිච්චාම නැති වෙන තමන් ළඟ තියෙන ඒ ශරීරය තුල තියෙන යම් කිසි ආකාරයකින් අතට අහු වෙන්නේ නැති යම් වූ ආකාරයක හැඩයක් පාටක් නැති ක්‍රියාකාරීත්වයක්. හරිද? එතකොට දැන් මලමිනියක නැහැ කියලා තමන් කිව්වේ මොකක් ඉඳලා? නැහැ කියලා කොහොමද දැක්කේ? ඈ වැඩ කරන්නේ. ඒතර වැඩ කරන්නේ කියන්නේ හිතෙන්ද වැඩ කරන්නේ? ක්‍රියා කරනවාටද හිත කියන්නේ? ක්‍රියා කරනවා. ක්‍රියා කරවනවට. ආ ක්‍රියා කරවනවට. ඒ කියන්නේ ක්‍රියා කරවන්න උදව් වෙන එකක් තමයි හිත කියන්නේ. එහෙනම් කට හොල්ලන්න, ඇඟ හොල්ලන්න කතා කරන කෙනෙක් ඇඟ හොල්ල කට හොල්ලන එක. කය චලනය කරන්න උදව් කරන ස්වභාවයක්. මරිච්චාම ඒක නැති වෙනවා. එහෙනම් ඕන් දැන් Tamanට සාධක ටිකක් කිව්වේ. මැරිච්චාම නැති වෙන يعني මලමිනියක නැති. තමා තුළ තිබෙන. හරිද? ක්‍රියා කිරීම, කතා කිරීම යන ස්වභාවයන් සඳහා උදව් වෙන. යම් කිසි ක්‍රියාකාරීත්වයක් තමයි සිත. අන්නේ ක්‍රියාවට කියපු නම තමයි සිත කියලා කියන්නේ. එහෙනම් අන්නේ ක්‍රියාව මට කියන්න මොකද්ද කියලා. අන්නේ ක්‍රියාව මොකද්ද? ආන්නේ ක්‍රියාව දැන් මට බෙන්නන්න. ඒතර ආන්න එකට හිත කියලා කිව්වද? එහෙම තිබ්බොත් හොයාගත්තා. ඒක නැත්තම් හොයන්න හම්බෙන්නේ. දැන් ඔන්න ලක්ෂණ ටිකට ගැලපෙන්න ඕනේ. මලමිනිය නැති වෙන්න ඕනේ. මලමිනියම තියෙන්න බෑ. තමා ළඟ තියෙන්න ඕනේ. හරි? ක්‍රියා කිරීම කතා කිරීම කරන්න අවශ්‍ය වෙන්නත් ඕනේ. ඒකට උදව් වෙනවා. හරිද? පාන කියන නම නෙවෙයි පාන කියන නාම කියන්න බෑ විඥානය කියන්න බෑ සිත කියන්න බෑ නම නෙවෙයි නම නෙවෙයි දැන් තමන් දා තියෙන ක්‍රියාව මට පෙන්නනවා ඒක. එතකොට මම බලාගන්න. හිතත් හිතුවිල්ල ගැන ක්‍රියාවට හිතුවිල්ල ගැන සතර මහා භූතයෙන් හැදිච්ච එකක්. දැන් ඉතින් ඕක මතක් නැත්නම් ආයෙ කරන්න දෙයක් නැහැ මට. ඊ කියා දුන්නා සතර මහා භූතයෙන් හැදෙන එකක් කියලා හිතුවිල්ල. හ්ම් සත්‍යය. සත්‍යය තමයි. ආක්තිය කොට හරියනවා. කෝ තේන් තනක්. හර්ධ වාක්‍ය. හර්ධ වාක්‍යද හිත කියන්නේ එතකොට. හර්ධ වාක්‍යයේ මාතේ ඉන ක්‍රියාකාරීත්වය. කෝ ක්‍රියාව මොන ක්‍රියාව? අලුත් අලුත් අලුත් දේවල් අලුත් දේවල් අලුත් දේවල් නිර්මාණය කිරීමේ ශක්තිය ඇති කිරීම එක ක්‍රියාවක්. මොන අලුත් දේවල් නිර්මාණය කරේ? දැන් ඩිසයින් මොනවද? ඩිසයින් එකක් කරන්නේ ඔය කරන්නේ කුතිවිලි හදපු එකයි. ඩිසයින් කරනවා එහෙම. ඒවා කරනවා මේ ඩිසයින් කරනවා කියලා මේ හිත හිතයින් එකනේ කරන්නේ. ඒක හිත තිබ්බොත් කර හැකියි. නැත්තම් ඩිසයින් කරන්න කොහොමද? හ්ම්. එහෙම තියෙනවද? දැන් තියෙනවද? නැද්ද මේක? ආයතන සමග සම්බන්ධ කරන ආයතන සමග සම්බන්ධ කරන මොකක් දේ දේ කිවට හරියන එහෙම දෙයක් නෙවෙයි ඒක දෙයක් නා අහු වෙනවා ආයතන සම්බන්ධ කරන ක්‍රමය ක්‍රමය කියන්නේ ඉතින් එහෙම එක මට කියන්නකෝ තමන් ගාදී මම කරේ මොකද එතන ඇට ඇට පේන්න ඇට පේන්න හා ඒ ආයතන මොකද්ද දෙසිත කියන්නේ? ක්‍රියාවක් වෙන්න ඕනේ. Taman තුළ තියෙන ක්‍රියාවක් මට කියන්නකෝ එතකොට මම පිළිගන්නවා. සිත කියන්නේ ක්‍රියාවකට. දැකීම. ඈ? දැකීම. ආ දැකීම කියන්නේ ක්‍රියාවක් තමයි. හා. ඒ දැකීමට උපකාර වෙන ආය උපකාර වෙන එක මොකක්ද? ඒ කියන්නේ තවත් එකක් තියෙනවා. ඇහැ. ඇහැද සිත කියන්නේ? නෑ. ඒක සම්බන්ධ කිරීම. මේ සම්බන්ධ කරන්නේ මොකද? සම්බන්ධ කරවන්න නෙමෙයි කියන්නේ. දැකීමටමයි සිත කියන්නේ. එහෙනම් ඔක වරද්ද ගන්න එපා. මලමිනියෙත් ඇහැ තියෙනවා. මලමිනියට බෑ බාහිර රූප දැන ගැනීම කියන ක්‍රියාව කරන්න. බලනවා කියන ක්‍රියාව කරන්න බෑ. බලනවා කියන්නේ ක්‍රියාව. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක වෙන මම බලාගන්න. පෙනීම කියන්නේ සිතක්. එහෙම නැත්නම් පොදුවේ කියනවා දැනීමක්. එතකොට හය ආකාරයක දැනීම් සත්‍යයක් තුළ පහළ වෙන්න පුළුවන් ආයතන හය ඇසුරු කරගෙන. ඒ තමයි කය ඇතුලේ තියෙනවා කියන්නේ. පෙනීම ඇහැ නැතුව හටගන්නේ නැහැ. ඇහැ තියෙන්න ඕන. ඇහැ තිබ්බොත් විතරමයි පෙනීම කියන ක්‍රියාව කරන්න පුළුවන්. දැන් අන්ධයාට ඕක නැහැ. අන්ධයාට ඒක නැතුව තව වෙන දැනීම් තියෙනවා. සද්ද දැනීම කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් අහනවා කියන ක්‍රියාව ඔය. එච්චරයි. ගඳ දැනෙනවා කියන ක්‍රියාවක් තියෙනවා. රස දැනීමේ ක්‍රියාවක්. ස්පර්ශය දැනීමේ ක්‍රියාව සිතුවිලි මතක් කිරීම කියන ක්‍රියාව. ඔවුන්වම ක්‍රියාවන් හයක් තියෙනවා සත්‍යයක් තුළ. හයම තියෙන්න පුළුවන් හයන අඩු වෙන්න පුළුවන් මං කිව්වා මුල් දවසේ මා ආයතන අඩුවෙන් ලැබුණොත් එයාට ඉතින් ඒව කරන්න බෑ එච්චරයි. එතකොට පොදුවේ සිත කියනවා දැනීමට දැනීම් හය ආකාරයක් තියෙනවා ආයතන ඇසුරු කරගෙන උපදිනවා. එච්චරයි. හරිද? පොදුවේ එන සිත කියන්නේ මොකද? දැනය ගැනීම කියන ක්‍රියාවට. දැනීම. වර්ග තියෙනවා. හරිද? ඊට මොකුත් තිත් නැහැ. දැනීම දැනීම කියන්නේ මලමිණිය තියෙනවා. මලමිණිය හරිද? එතත් දැනීම නැත නිසා ක්‍රියා කරන්න කතා කරන්න බෑ. මලමිණිය කෑල්ලක් කැපුවත් මලමිණිය මොකද කරන්නේ? කෑ ගන්න. එතන තමන්ගේ කෑල්ලක් කවුරු හරි එල්ල කැපුවොත් එimhe මොකද කරන්නේ? කෑ ගහනවා. මොකද කෑ ගහන්නේ? මොකක් කරන්නේ? බලාගත්තම මොකක් කරන්නද කියලා. පීයා කරන් ආවොත් එහෙම කපන්න කලින්ම දුවන්න පටන් ගන්නවා. ඇයි? තමන්ට රූපයක් දැනෙනවා. රූපයෙන් තමන්ට හානියක් තියෙනවා. ඒ තමන් ඊළඟට ඒ වෙනුවෙන් කර්ම සකස් කරනවා. හරිද? එහෙනම් දැනෙන නිසා තමයි ප්‍රතිචාර දක්වන්නේ. දැනුන් නැත්තම් ක්‍රියා කරන්න කතා කරන්න බෑ. තේරෙනවද? එහෙනම් දැන් හිත හිතේ කියලා කියලා තියෙන්නේ මොකටද? ඔයම දැනෙනවා කියන බවට සංවේදී බව එහෙම නැත්නම් දැනීම සංවේදනය නැත්නම් අපි සෙන්ස් කියලා කියනවා ඉංග්‍රීසිය. ඕම් ඔය සෙන්සිටිව්නස් කියලා එකක් කතා කරනවා. ආන්කොට තමයි සිත කියලා කියන්නේ. දැනෙනවා. දැනෙනවා. දැන් ගහකට පුටුවකට මේසෙකට ඕවා නැහැ. දැනීම කියලා ගන්න නැහැ. දැනීම කියන එක තමයි සිත. හරිද? ඉපදෙනකොට දැනෙන්න පටන් ගත්තා මරණාම දැනීම නැහැ. ජීවත් වෙනකොට දැනීම තියෙනවා. එහෙනම් එතකොට ජීවත් වෙනවා කියන්නේ දැනීම ක්‍රියාත්මක වෙන බවට එතකොට මරණවා කියේ දැනීම නැතිව. ආයත් උපදිනවා කියේ ආයත් දැනෙන්නේ පටන් ගන්න. අලුත් අදහස් අලුත් අදහස් එන එක. අලුත් අදහස් මොනවද? ඒ අලුත් අදහස් එන එක. අලුත් අදහස් එන එක. අලුතෙන් අදහස් එනවා කියන්නේ දැනුණාට පස්සේ දැනෙච්ච දේ ගැන හිතන එකට. ඒක වෙන එකක්. හිතෙන් කරන ක්‍රියාවක් ඒක. හිත ඇති වුණාට පස්සේ ඇති වෙන කියලා මම මුල් දාදෙම කියා දුන්නේ. මන ආයතනයේ සිතුවිලි ඇවිල්ලා මතක් වෙනවා. ඒකට අනුව අලුතෙන් සිතුවිල්ලක් හදනවා කියලා. ආන්නේ අලුතෙන් සිතුවිල්ල හදන එක තමයි හිතනවා කියලා කියන්නේ. ඒවල තමයි ඉතින් තමන් ඔය කියන්නේ අරවා මම හිතුවා අරවා ඩිසයින් කරා මේවා ඩිසයින් කරා අරවා මම ගැන මෙහෙම හිතන්නවා මෙහෙම හිතුවා කියලා ඔය ඔක්කොම එච්චරයි. හරිද? ඔය ඔක්කොම මෝඩකම් විතරයි. හරිද? ඇයි? ඔක්කොම කර්ම. ඒව කරන්න කරන්න සංසාරේ යනවා. එච්චරයි වෙන්නේ. තේරුණා? හරිද? හ්ම්. එතකොට දැන් සිත කියන එක මොකද අහන්න යන්නේ? මොකද? සිත කියන එක කවදාද ඇති වෙන්නේ කියලා හොයන්න ඕනේ. ඒක තමයි යන්නේ. එහෙනම් දැන් අහගෙන යන්නේ ඉතින්. දැන් තවන්න සිතක් කියලා එකක් කිව්වා සිත කියන්නේ දැනීම. දැන් ඕක තමයි දැන් ඔක අල්ලන්න පුළුවන්ද? ඒක මේක තහවුරු කරගෙන යන්න අපි. දැන් අපි පෙනීම කියලා ඇහැ නෙවෙයි ඈ කන නෙවෙයි. මේක තුල ඇති වෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. හරි ඇහැ කන නහය දෙමයි සිත. ඇහැ කන නහය දිව ශරීරය කිව්වොත් ඒක මලමිනියක් තියෙනවා. ඒක නෙවෙයි සිත මේ තුල හට ගන්න ක්‍රියාවක් වෙනවා. බලනවා, අහනවා කියන ක්‍රියාව. ඒ ක්‍රියාව අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. ඒකයි අසරීරං කියලා මේ ධර්මයේ තුල කියන්නේ අසරීරං. හරිද? ගෝහාසය මේ ආයතන ඇසුරු කරගෙන නයි තියෙන්නේ. පෙනීමට ඇහැ නැත්තම් බෑ. කන නැත්තම් ඇහිම හදන්න බෑ. තේරෙනවද? හරියටම ගඳුර ගන්න. ඒතර මේක ඔය කියන ආකාරයෙන් තනියෙන් තියෙන ඒක චරම්. තම තමන් විතරයි දන්නේ. ඔක මම මුල් දවසෙත් කිව්වා. පේනවා නම් පේනවා කියලා දන්නේ කවුද? තමන් විතරයි. ඇහුණා නම් තමන් විතරයි. හරිද? ඔය ආයතන හය දැනීමෙන් කොයි දැනීමක් ඇති වෙනවද කියලා කවුද දන්නේ? තමා පමණයි. පැහැදිලි? එතකොට ඔන්න ඒක හරියයි. ඒක තමයි අර බුදුහාර කිව්වේ දුරංගම. ඕකට ඕන තරම් දුර දේවල් දැන ගැනීම ස්වභාවය ඇති කරන්න පුළුවන්. ඒ තමන්ගේ ආයතනයේ සංවේදීතාවය අනුව ඕනතර බැලුවා. තමන්ට ඇහැ ඕනතරම් දුර දේවල් දැනගන්න බැරිද? බලුවා. හරි? ඕක හැබැයි වැරදි විදිහට මන්ට කියා දීලා තියෙන්නේ දුරංගමං කිව්වම හිතාගෙන ඉන්නේ හැමදේනම දුර යනවා කියලා හිත. දැන් හිත දුර ගියොත් එහෙම මේ ශරීරය ඇතහැරලා මොකද වෙන්නේ? වෙන කෙනෙක් එයි එහෙම නැතෝ ඒක හරි. වෙන කෙනෙක් එයි එහෙම නැත්තම් මැරිලා යනවා. ඒ හින්දා දුර යන්න බෑ ඔක. දුර යනවා නෙවෙයි මොකද වෙන්නේ? දුරදේ දැනගන්නවා කෙනෙක් කරන්න පුළුවන්. ඇහෙන් පුළුවන් දුර රූප බලන්න. කනෙන් පුළුවන් දුරදත් දාන්න. ඉතින් අපිට සංවේදීතාවය නැත්තම් ඉතින් කරන්න දෙයක් නෑ ඒක. දැනුණා? මේක ලෝක විෂයක් මේක ලෝකයේ සියලු සත්‍යයන්ට සාධාරණ වූ ලෝකයේ තියෙන ධර්මතාවයක් විදිහට බුදුහාරමෝ කතා කරේ. පට ව්‍යාපෝදේජය කියන්නේ මේ අපිට විතර සාධාරණ ගන්න නෙවෙයි. ලෝක සාධාරණ. ඒතර සිත කියලා කතා කරන සිත කියන්නේ පරමාර්ථ ධර්මතාවයක්. ඒක ලෝකයේ සියලු සත්‍යයට පොදේ. අපිට මේ පේන සීමා පොඩ්ඩක් වුණාට ඊට වඩා පේන සත්‍ය ඕල් දරගෙන යනවා. දීපචක්කු තියෙන සත්‍යයට තව මේ කල්ප ගාණක් ඈත දකින්නත් පුළුවන්. ඒක වෙනයි. ඒ නිසා හැබැයි ඒකට ඇහැ ඕන. තේරෙනවද? නන්දුරංගමන් කිව්වේ ඒක ඒක චරං කිව්වේ තනියෙන් තම තමාට තියෙනවා. අසරීරම් මේක අල්ලන්න බෑ. ඒ කියන්නේ පටවියාපෝතේ ජීවා වගේ හැඩයක් ගාණක් ගඳක් ඒකට නැහැ. එතකොට ගුහාසයන් මේ ශරීරය ඇතුළු කරගෙනයි තියෙන්නේ. හරිද? එහෙනම් ආන් එක තමයි මේ දැනීම කිව්වේ. දැන් අහුව ප්‍රශ්නය එතකොට මේ සිත කවදාද ඇති උනේ එහෙම නැත්නම් හටගන්න. සිතක් ඉපදුනේ කවද්ද? දැන් තම තමන් දන්නේ. හ්ම්. දැන් අර එක එක ඩිසයින් දාලා හිතනකොට දැන් හිතලා කියන්නක බලන්න අර හිතලා මොකක් හරි එකක් හිත කවද්ද හටගත්තේ කියලා. ප්‍රඥාව. ප්‍රඥාව තමයි තියනවාද කියලා බලන්න මාත්මේ. දැන් තමන්ගේ හිත නේ තමන්ගේ දන්නේ නේද? ඒක තමයි කවද්ද ඇති වුනේ කියලා. ඒක ප්‍රඥාව දාලා අර ඔක්කොම කරලා මොන හරි එකක් කරන් තියෙනවා කරලා මට කියන්න බලන්න කවද්ද ඇති වුනේ කියලා හිත. ඒක සත් එක්ක තමයි තමන්ගේම කියන මට සත් එක්ක මට දන්නේ පොඩි පොඩි බබා ඉන්නවනේ. පොඩි බබා කියන්නේ. කොයි පොඩි බබා? ආයිද? හරියද මං අහන්නේ දැන් මට පොඩි එකා ගැඩක් නැහැ. දැන් තමන්ගේ හිත තියෙනවනේ. තමන්ට එකක් තියෙනවද? ආන් ඒක ඇති වෙච්ච දවස මට කියන්න. මට ওই පොඩි බබාගේ අතට නැහැ, ලොකු බබාගේ අතට නැහැ. මට ඕනේ තමන්ගේ එක ඇති වෙච්ච දවස විතරයි. හරි කියන්නේ දැන් අපේ අපේ ඇත්තට සයිකොලොජිස් කෙනෙක් ගන්න පුළුවන්. තාගලයි නේ තමන්ගෙන් හරි බෑ. බුදුහාම තරම් සයිකොලොජිස්ලා කොහෙවත් හිටියේ නැහැ. තමන්ගේ හිත කියලා එකක් තියෙනවද? නැද්ද? වැඩේ කරනවා කියන්නේ. මේ මොහොත ඇතිලා නැති වෙනවා. තේන්නේ නැහැ එකක්වත්. හිතන්නේ නැහැ. හිතන්නේ නැල්ලුවා. හිතන්නේ නැතිවම තින්න එපා. කාහිත ඇතින්නේ. ඒකට එනවා. කාහිත ඇතින්නේ. ඒකම තමයි. මොකද කියන්නේ? ආ ඇයි හිතන්නේ නැද්ද? තේරෙනවද මේ හටගත් වෙලා වෙනා උත්තර වෙලා එනවා. අදහස් කරන්නේ හිත කියන එකක් ඇති වෙන්නේ කොහොමද කියලා මට දැනගන්න ඕනේ. කාලේ කාලේ ඈ කවදා ඉඳන් හරි මට කවන්නේ හිත කියලා එකක් දැන් කිව්වා හිත කියන්නේ දැනීම මං අහන්නේ දැනීමක් හටගත්තේ කවද්ද? පුදුන්දා දෙන්න. මම හිතන්නේ මේ මපේරනේ ආ දැනීම ඇති වෙන්නේ ආයතන සිට තියෙන්නේ. ආයතන තියෙන්නේ නෝ. ආයතන සැකසුම අවස්ථාව. තවද ආයතන හැදෙන්නේ. කවදාද ආයතන හැදුවේ? තමන්ගේ ගැන කියන්නකෝ තමන්ගේ ආයතන ටික නා. තමන්ගේ ආයතන කවදාද හැදුනේ? මට දන්න දවසේ. මම දඬාවේ. ඒක කාරියන්නේ. නේ. කාද හිතය තියෙන්නේ? හිතය තියෙන්නේ කාද කියලා? ඉදුණ දවස් ඉන්න පටන් ගත්තේ. පටන් ගත්තේ නේ මං අහන්නේ හිතක් ඇති වෙන්නේ කවද්ද කියලා. මේක වන්ද හරියට තේරුම් කරගන්න ඒක තේරෙන්නේ නැහැ ඔය කොච්චර හුවත් ඔය හරියන්නේ. එහෙනම් හිත කියන්නේ මොකටද කියලා දැන් කියවනේ. හිත කියන්නේ මොකටද? දැන් දැන් ඇහුවේ දැනීම ඇති වෙන්නේ කවද්ද කියලා. දැන් ඇහුණාද? කවද්ද ඇහුනේ? එහෙනම් දැන් හිත ඇදින්නේ කවද්ද? මේ මොහොතේ ඇතුනේ. ඒ කරින් ආත්ම තිබිච්ච එකක් ඇත්තෙත් නෑ. මෞකුසේ තිබිච්ච එකක් ඇත්තෙත් නෑ. දැන් මෞකුසේ දෝක ඇහුණාද? ඒ දඟලන්නේ දඟලන්නේ එතන ඇවිත් දැනීමට. දැන් ඒ දැනීම දැන් තේනවද? දැන් ඔය ආයතනේ පටන් ගන්න දැන්. දැන් ඇති වෙනවා දැන් නැති වෙනවා. දැන් ඇති වෙන නැති වෙන ක්‍රියාවලියක් විතරයි කියලා දැන් කීවනේ සිත කියන්නේ ක්‍රියාවක් විතරයි ක්‍රියාව ඇති වුණා ක්‍රියාව නැති වුණා ආයත් ඇති වෙනවා ආයත් නැති වෙනවා ආයත් ඇති වෙනවා නැති වෙනවා ඒකට හේතු තියෙනවා ඒ හේතු අපි බලාගමු ඇයි ඇති වෙන්නේ කියලා ඒක තමයි වෙන මොහයක් කරන්නේ ඇයිද ඒක තමයි කිව්වේ දැන් මේ ආයතන ටිකේ හට ගන්නවා කියලා තමන් කිව්වා ආයතන හැදෙන්නේ කොච්චර ගලක්ද දැන් ඒක දන්නා ඉතින් හිතක් තියයියව කාත්තේ ඒකනේ කියන්නේ ඒකනේ මොලේ නේ හිතාලුන හිතක් තියෙනවා තියෙනවා හිතේ ඒගොල්ල ඒගොල්ල නෙවෙයි තමගෙන් හැවි ඒගොල්ලන්ගේ වැඩක් නැහැ. තමයි හිත කියන එක පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ හිත කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න මෝඩකමක ඉන්නවා ලෝකයා. ඔය මොක වෙලා තියෙන්නේ. ඔයාට කියා දීලා තියෙන බණ අනුව තමයි ඔයා දැනගන්න සංකල්ප අනුව Tamanට තේරිලා තියෙන දේ තමයි හිත කියලා එකක් තියෙනවා හිත යනවා හිත පවතිනවා කියලා අවිද්‍යාවකින්. ඔක වැරදි. හිත යනු අකාලික ධර්මතාවය. ක්‍රියාත්මක භාවයක් විතරයි ඇති වුණා ඇති වුණ ගමන් ඒක නැති වෙනවා ඒක ක්ෂණයක්වත් තියෙන්නේ මේ ලෝකේ වේගයෙන් ඇතිලා නැති වෙන එක කියලා ඊයේ කියා දුන තමන්ට රූපය ගැන කියා දෙනකොට රූප කලාපයක් ඇතිලා නැති වෙන චිත්තක්ෂණ 17ක් යනවා එතකොට රූප කලාපයක් ඇතිලා නැති වෙනකොට 17 වාරයක් සිත ඇති වෙලා නැති වෙලා ඉවරයි දැන් දැන් සිතක් ඇති වෙන කවදද එතකොට කාලය දක්වන්නේ අකාලිකයි මම කියන්නේ මේ ධර්මයේ තියෙන ප්‍රශ්නේ ඕකයි වෙලා තියෙන්නේ ඔය අය ඔක්කොටම මේ සම්මුතියේ තියෙන කාලරාමුවෙන් ඔය අය හිර කරලා තියෙන්නේ. ධර්මය තුල කාලයක් නැහැ. ධර්මය අකාලිකයි. කාලය දක්වන්නේ නැහැ. මං කිව්වා ඊයේ රූපය ගැනත් ඔක අකාලිකයි. එහෙනම් මේ කාර්යය මේකත් මෙහෙමයි මේ සිත කෙනෙකුටත් කාලයක් නැහැ. හරිද? කොහෙන් හටගත්තද කියලා මුලක් හොයන්නත් බෑ බුදුහාමර කිව්ව එකයි පුබ්බා කෝටි නපඤ්ඤාදී. කාදා මේක පටන් ගත්තා කියලා කීතාවක් හොයන්න බෑ අපිට. හරිද? හැබැයි නතර කරන්න අපිට පුළුවන්. ඒ ක්‍රම වේදෙ දැනගත්තා. පැහැදිලිද ඒක? එහෙනම් මොකද වෙන්නේ? සිත දැන් උපදිනවා මැරෙනවා. උපදිනවා මැරෙනවා. ඔච්චරයි. දැන් මේ මොහොතේ දැනෙන මොහොතේ සිතක් උපදින්න. කොතනද උපදින්නේ? තන දැන් හොයාගන්න. ආයතන හයෙන් එහෙක හයෙන් එකපාරේ උපදින්නේ නැහැ. පෙනීම හට ගන්නවා නම් කොහෙද සිතක් ඇති වෙන්නේ? ඇසේ. ඇහෙනවා නම් කනේ. මතක් වෙනවා නම් මතක් වෙනවා නම් හිතේ මොලේ මතක් කරන්න හිත කියලා තව එකක් තියෙනවා. හිත කියලා එකක් එහෙම නැහැ. හිත කියන්නේ දැන් ඇතිවෙන දැනීමට. හරිද? හිත කියලා 아무තු වෙන එකක් නැහැ. ඒකයි කියන්නේ. දැන් ඔය වැරදි අදහසක් තියෙන්නේ. දැන් මට මේකට උත්තරයක් දෙන්නකෝ. හිතට දැනෙන දේවල් මොනවාද? සිතුවිලි දැනෙන මොලේට හිතට දැනෙන දේවල් මොනවාද? ආයතන දැනෙන මෙතන දැනෙන මොනවද හිතට දැනෙන ආයතන හැට දැනෙන ආයතන හැෙන් දැනෙන මං අහන්නේ හිතට දැනෙන රූප දැනෙන ඇහැට සද්ද දැනෙන කනට හිතට දැනෙන ඒවා මොනවද ඒවා ක්‍රියාකාරී ආයතන වලයි මට දැනෙන දේ කියන්නේ ඒවා ඒවා මේවා කියලා මතන ආයතන වලට දැනෙන ඒවා ඒවා දැනීම වෙනයි රූපය දැනෙන්නේ සද්දය ඒවා නෙමෙයි මං අහන්නේ ඇහැට රූප දැනෙනවා. කනට ශබ්දේ දැනෙනවා. මං අහන්නේ හිතට දැනෙන ඒවා මොනවාද? <coughs> අරමුණු කරනවා. ඔක්කොම අරමුණු තමයි. රූප, ශබ්ද, ගන්ධ ඔක්කොම අරමුණු. සංඥාගේ මතකද? ඈ? තරහ. තරහ. ඒ සිතුවිලි ඇති වෙන්නේ මොලේ. මං අහන්නේ හිතට දැනෙනේ අහන්නේ. දුක. ආසාව. හතුට. ඈ? වේදනාව. වේදනාව. හ්ම්. දැනද ඒක? වැරදි යෝක. ඒ නිසා මම ඔක ඇහුවේ. මම දන්නේ ඔය ඔක්කොම මොට්ට උත්තර දෙනවා කියලා. මම මේ ලංකාවේ තනිය ලෝකේ හැමතැනම ඇවිදිනවනේ. ඔය જાතිය තමයි ඔක්කොම ඉන්නේ. හිතට දැනෙන්න හිත කියලා එකක් තියෙනවා. නේ? තේරෙනවද? හිත කියන්නේ ක්‍රියාවක් දැන් ඇතිලා නැති වෙනකල් දැන් කියා දුන්නා. දැන් හිතට දැනෙන හිත කියලා එකක් තියෙනවා. ඇතිලා නැති වෙන මොහොතේ දැනෙන කාටද? ඇතර නැතින මතේ. දැනෙන්නේ නැහැ. එහෙම දැනෙනවා නම් කවදාවත් දුක, ශෝකය, තරහ නැති කරන්න බෑ. ඒවා හින්දා තමයි මම ওই ප්‍රශ්නේ අහන්නේ. දැනෙනවා නෙවෙයි. අපි වැරදි විදිහට මේක පාවිච්චි කරලා දෙනවා හිතට දැනෙනවා. කියන්නේ ඒකනේ. හිතට දුකක් දැනුණා. හ්ම්. ඒ කියන්නේත් ඒවනේ හිත රිදෙනේවා කියන්න එපා. මගේ හිත රිදුනා. ඈ. එහෙම ඒවා නෑ. හරිද? ඇයි ඔය වෙන්නේ දැනුණාට පස්සේ හිතනවා කියන සංකල්පය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මේක වේගයෙන් සිද්ධ වෙනවා. සිත කෙනෙක් ඇති වෙන එක වේගයෙන් වෙනවා. ඒතර දැනීම වේගෙන් ඇති වෙලා දැනීමත් එක්ක තවත් සංකල්ප ටිකක් ඇති වෙනවා. ඒතකොට තමන් හිතන්නේ ඒක හිතට දැවුණා කියලා. හිතට දැවුණා නෙවෙයි. ඒක වේගය නිසා තමන් ඇති කරගත්ත අලුත් සිතුවිලි પરම්පරාවක්. හිතනවා කියන එක. දුක හිතන දෙයක්, තරහ හිතන දෙයක්, දැන දෙයක් නෙවෙයි. ශෝකය, ආසාව, ඊර්ෂ්‍යාව ඔක්කොම හිතන දේවල්. මම උදාහරණයක් එයා දෙන්න ඔයගොල්ලෝ තමන්ට තේරෙන්න. දැන් ඔන්න මම ඔක සරලව කියන උදාහරණ. <clears throat> අපි හිතමු අම්මා කෙනෙක් ඉන්නවා දරුවෙකුත් ඉන්නවා. පුංචි දරුවෙක් අපි හිතමු මාස දෙක තුනක නැත්නම් හතර පහක වගේ පුංචි ළමයෙක්. හරි? නැත්නම් කියමු අවුරුද්දක ළමයි කියලා. ඔන්න මාස පහක හයක අවුරුද්දක විතර ළමයෙක් අම්මා වඩාගෙන ඔන්න යනවා පාරේ ළමයාගේ කරේ ඔන්න මාළේකුත් දාලා තිනවා. ඔහොම යනකොට ඔන්න මොකෙක් හරි ඇවිල්ලා අර ළමයාගේ කරේ දිවිච්ච මාලේ කඩාගෙන දුවනවා. හරිද? දැන් මොකද වෙන්නේ? ළමයා කරේ දිවිච්ච මාලේ කඩාගෙන දුවන කරුවට ඈ. ආ දැන් එතකොට මාලේ කඩාගෙන ගියා කියලා අම්මත් දැක්කා දරුවත් දැක්කා ඈ. දෙන්නට බේරෙන්නේ. හරිද? දැන් එහෙනම් එතකොට මාලේ නැති වුණා කියලා අඬන්නේ, ශෝක වෙන්නේ, දුක් වෙන්නේ කවුද? ඇයි? හිතන නිසා මේ දේ මගේ මේක මට නැති වුණා යනුවෙන් ආන් ඒ වෙනුවෙන් අලුතෙන් සිතුවිලි හදන නිසා දරුවත් ඔක දැක්කා දරුවට ප්‍රශ්නයක් නැහැ අයියේ එයා අර සම්බන්ධයෙන් කිසිවක් හිතන්නේ නැහැ ප්‍රශ්න තියෙන්නේ මොකද දැන් ආදරේ හිතුනේ කොයි වෙලේද මම කියන්නේ දැක්ක ගමන් හිත බැඳුනා කියලා ඔක උනේ දැක්කට පස්සේ නොදකින් හිටියන්න දක හිටියන ඉවරයි. බලන්න ගිහින් දැනේ ඔක උනේ. නෑ උන්නලු උන්න නැත්තම්. උන්න නැති වෙයි. කොයි වෙලේ හරි දැක්ක වෙලේ තමයි ආවේ. නැත්තම් ආය. ඔකත් තිබිලා ආවේ. දැක්කට පස්සේ හිතුණා. එහෙමද දුක කියන්නේ තෝකයි. එතකොට දැන් මොකද වෙන්නේ? අපි හිතමු Tamanට Taman මෙහෙ ඉන්නවා. දැන් Tamanගේ ගෙදර ඔක්කොම ගිනි අරගෙන අලු වෙලා විනාශ වෙලා. දැන් තම මොකක්වත් දන්නෙත් නැහැ. ගිනි තියලා හරි ගිනි කිරි අරන් හරි ඔක්කොම වෙලා ඔක්කොම නැති වෙලා ගිහිලා. දැන් දුකයිද? නෑ ඇයි? දන්නේ. ආ දැන් ගිහිලා දැක්කහම දුකයි. ඇයි? හිතනවා. දැන් ඔක වෙන කෙනෙක් දැක්කම එයාට මොකක්වත් ගන්න ඇයි? එයාගේ ප්‍රශ්නයක් නෑ එයාට. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? හිතනවා කියන එකයි ප්‍රශ්නේ. දැනෙනවා කියලා එකක් නැහැ. හිතට කවදාවත් දැනෙන්නේ හිතට දැනෙනවා නම් ඔය කිසිම ආයතනයක් ඕනේ නැහැ. හිතට පුළුවන් තනියෙන් දැනගන්න. එහෙම හිත කියලා දැනෙන එකක් නැහැ. හිත කියන්නේ ක්‍රියාවක් ඒක හේතුන් නිසා සකස් වෙන එකක් මිස හිතට තනියෙන් දැනගන්න එකක් නැහැ. තේරෙනවද? දුකවත්, තරහවත්, ඊර්ෂ්‍යාවත්, ආසාවත්, මෛත්‍රිය වලවත් ඔය මොකක්වත්. හිතෙන ඒවා නෙවෙයි ඒවා ඒවා දැනෙන දේවල් නෙවෙයි ඒවා දැනුණාට පස්සේ හිතන දේවල්. කියන්නේ හිතට දැනෙනවා කියන එක වැරදි. මතක තියාගන්න හොඳට ඒක. ඒ කියන්නේ කැමතරම ඕක කියන්නේ හොම තමයි හිතට දැනෙනවා කියලා. ඔක්කොම හිතට දැනෙච්ච ඒවා හිතෙන් එනවා. වැරදි ඔක්කොම. හිතට දැනෙනවා නම් හිත කියලා වෙනත් නිශ්චිත යමක් තේන්න ඕනේ නැද්ද? එහෙම නැහැ. සිත කියන්නේ සකස් වෙන දෙයක්. ඒක අනුව ඒ වේගෙන් තව ඒවා හදන්න පුළුවන් ඒකට. හරි? ඒක තමයි හිතනවා කියලා අපි කියන්නේ. සිතුවිලි ඇති කරනවා. ආන් ඒ ස්වභාවයට කියනවා හිතනවා. එනි දුක කියන්නේ හිතන දෙයක්. ශෝකය හිතන දෙයක්. ආසාව හිතන දෙයක්. තරහ හිතන දෙයක්. මෛත්‍රිය වෛරය ඔක්කොම හිතන දේවල්. හිතට දැනෙන දේවල් ලෝකේ කොහෙවන්නේ. දැනෙන්න බෑ ඉතින්. මොකද හිත කියලා එකක් නැහැ. හිත කියන්නේ ක්‍රියාවක් විතරයි. පැහැදිලිද කියන එක? එහෙනම් දැන් ওই ප්‍රශ්න ඔක්කොම මොකක් ඉඳලාද? ඉපදලා ඉන්නේ. ඉපදලා ඉන්නේ ප්‍රශ්නයක් නෑ. ඉපදලා අපිත් වෙන්නේ රහතන් වහන්සේලා තියෙන බුදුහාමුදුරුවෝ තියෙන ඉපදලා ඉන්න ප්‍රශ්නයක් නෑ. හිතන ඉඳ. ආන් ඒක හිතන්නේ නැත ඉන්නවා. දැන් ගෙදර මතක් කරනවා හිතන්නේ නැතුව නිකයි. උතර වැඩේ ඉවරයි. අර knowledge එක process කරන area එකට මොකක්? කොහොමද? කම්පියුටර් එක ගත්තාම කම්පියුටර් කම්පියුටර් වෙනයි ඔක මොලේ වෙනයි. සිස්ටම් එකේ ඉන්ෆෝමේෂන් ඇරගෙන process කරනවා. එද? ඒකයි ඒක කරනවා. එද? කොම්පියුටර් මට වැඩක් නැහැ. තමන්ගේ මොලේ ටිකක් සුද්ධ කරගන්න වෙනවා. හරිද? එහෙනම් ඔබ කරන්නේ මොලේ හරහා සිතුවිලි ආවිලා සිතුවිලි ආවට පස්සේ අලුතෙන් සිතුවිලි හදනවා. හදනවා. හ්ම් එච්චරයි. ඒක කරන්නේ මොලෙන් කියලා මතක තියාගන්න මොලේ පෙරසම් කරගන්නවා හින්දා. මොලේ විකෘති වෙච්චා මොකක්ක කරගන්න බැරි වෙන අනිත් ආයතන කොච්චර තිබ්බත් වැඩන්නේ. ඒ හින්දා වෙන්නේ මොලේ හරහා තමයි ඔක්කොම ඒ තමයි මනෝ පුබ්බංග මා ධම්මා කියලා බුදුහාර කියන්නේ මන මුල් වෙලා මේ ධර්මතාවය ක්‍රියාත්මක භාවය සිද්ධ වෙනවා. ධම්මා කියලා බුදුහාර කිව්වේ ඒකයි. ඒ අනුව මනෝමයා මොලෙන් සකස් වෙනවා. තේරුණාද? මෙඳා හිතනවා කියන එකයි ප්‍රශ්නේ. එහෙනම් තමයි බුදුහාමර කිව්වේ Tamanට කර්ම රැස් වෙන එක නතර කරන්න ඕන නම් දැක්ක තැන නතර වෙන්න. දිත්තේ දිත්ත මත්තන් කියන්නේ දැක්කට පස්සේ ආ ඒක වැඩක් නැහැ කියලා හිතන එක නෙවෙයි. දැක්කට පස්සේ මොකක්වත් හිතන්න නැතුව ඉන්න පුළුවන්. ඕක ලේසි වැඩක් නෙවෙයි. ඇහෙනවා සුතේ සුත මත්තන්. ඇහුන්න අහන්න එපා කියලා බුදුහාමර කියන්නේ ඇහෙනවා. ඇහුණාට පස්සේ හිතන්න එපා. ඕක ලේසි වැඩක් නෙවෙයි. ඕක තමයි බාහිදාරචර කිව්වේ. බාහිදාරචර රෝග අහපු ගම රහතොත් උනා කියලා කියන්නේ. නිට්ටය දෙන්නම දැන් දැක්කා. දැක්කට පස්සේ හිත බින්දනේ ආ ඒක ලස්සනයි හොඳයි. ඒ ජාතක ගම්මටත් තිබ්බනම් හොඳයි. එයා මගේ කරගත්තා නම් හොඳයි. ඔය හිත බින්ද තමයි ඔක උනේ. දැක්ක ගම හිතන්නේ නැතු නිකා හිටියා නම් ඉවරයිනේ කතාව. නේද? හ්ම්. ඉතින් දැන් දුක් විඳිනුනේ මොකක් ඉඳලාද? හිතන හින්දා. එහෙනම් ආද ඉඳලා මොකද කරන්න ඕනේ? ඔව් හිතන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ එච්චරයි. නේද? එහෙම කරන්න බෑ. එහෙම හිතෙනවා. නේ? ඇයි අර පුරුද්ද තියෙනවනේ? පෙර සංසාරේ ඉඳන් දකින්නකොට අහනකොට ගඳ දැනෙනකොට ඒවා හිතන්න පුරුදු කරලානේ තියෙන්නේ. ඒතකොට හිතෙනවා. ආන්ගේ හින්දා දැක්කහම පස්සේ මොකද කරන්න ඕනේ? ඇත්ත හිතන්න දැන්. ඒක තමයි මේ කියලා දුන්නේ. කැලේ 32ක්. පටවි ආපෝදේ ජහදිත් එකක්. මේක අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයටයි තියක්. ආන්ගේ හිතන්න. එතකොට නිකම්ම හිතන එක නතර වෙනවා. එහෙනම් තමන්ට හිතන්නේ නැතුව ඉන්න බෑ සංසාරේ පුරුද්දක් තියෙන නිසා තමන් දැන් කළ යුත්තේ එතකොට දැනෙන වෙලාවේ සත්‍ය හිතන. එතකොට හරි. එතකොට හිතන්නේ ඉබේ නතර වෙයි. තේරෙනවද? හ්ම්. වැරදිද? එහෙනම් දැන් ගොම් සිත කියන්නේ මේ මොහොතේ ඇති වෙලා මේ මොහොතේම නැති වෙන මේ දැනෙනවා කියන ක්‍රියාව පමණයි. සිතට දැනීමක් නෑ. ඒක පෙර සංසාරේ දැන් ආවෙත් නෑ. අනාගතයට යන්නෙත් නෑ. එතකොට මේ උප්පත්තිය කොහොමද සිදු වෙන්නේ කියන එක අපි පරීක්ෂණයක් කරමු. ඒක මේ මොහොතේ ඇති වී නැති වෙන ධර්මතාවයක් විතරයි කියලා අවබෝධයයි Taman තුළ තියෙන්නේ. එනිදා හිතේ තිබිච්ච දෙයක්වත් හිතට දැනිච්ච දෙයක්වත් නෑ. හිතෙන් අරන් යන දෙයක්වත් නෑ. ගන්න බෑ. අහුවෙන්නේ. ආර්ථික සංඥාව හිතන එක නවත්තන්න නෙවෙයි හිතන එක නතර වීම සඳහා සත්‍ය වෙන හිතන එක. හිතන එක නතර වෙන්නයි ඕනේ. අපිට හිතලා හිත නවත්තන්න බෑනේ. හිතලා හිත නවත්තන්න. ඒ හින්දා බුදුහාර කිව්ව එකයි Tamanට හිතන අවස්ථාවේ වැරදි දේ හිතන්නේ නැතුව හරි දේ හිතන්න. ඒක තමයි දැන් මේ බුදේ Tamanට ඊයේ දවසේ ඉඳන් පෙරේදා ඉඳන් කියා දුන්නේ. හරි හුස්ම ගැන හිතන්න. එතකොට එහෙම නැත්නම් තමන් කැලේ 30ක් කියලා හිතන්න. එහෙම නැත්නම් පට ව්‍යාපෝ තේජෝ කියලා හිතන්න. ඒ කියන්නේ අට්ටිකය කියලා කිව්වේ තමයි. අට ගොඩක් කියලා ධාතු 8ක් කියලා හිතුවා. ධාතු 8ක් කියලා හිතුවේ ධාතු 8ක්. ධාතු ටිකක් ධාතු ටිකක්. එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හිතන. එතකොට මොකද වෙන්නේ? එහෙම අඳුරන්නේ අඳුරන්නේ සිත පැවැත්වීමේ උවමනාව නැතිලා යනවා. එහෙමයි නතර වෙන්නේ. ප්‍රශ්නයක්. එයා හිතන එක නා කවුද කියලා ලොකු දන්නේ. කවුද හිතන්නේ? කවුරුත් නෑ හිතන්නේ. කවුද ඒක? කවුරුත් නෑ. දැන් ලයිට් එක පත් වෙන කවුරුත් ඕනේ ලයිට් එක තියෙන්නේ. දැන් කරන්ට් එක දැන් දාලා ලයිට් එක පත් වෙනවා. හිත යොමු කරනවා නේ ඒක දේවල් වලට ඒ ඒක නා කවුද? කවුරුත් නෑ. තම කියලා කියන්නේ නෑ නේද? කරන්ට් එක දැන් යන්න කවුරුත් ඉන්න ඕනේ අර වයර් එක තියෙනවනේ අතට යන්න. ඒක නම් ඉතින් මොකක්ද? ඉතින් ඉලෙක්ට්‍රොමැග්නටික් කරන්ට් එක වෙලා තමයි ඕකටත් වෙන්නේ. මේ මේ තම කියන කෙනෙක් ඉන්නද? එහෙම එකක් නැහැ. පොල්ලක් අරන් ගැහුවම රිදෙන්න මේ කරුත් ඉන්න ඕනේද? ඈ? පොල්ලක් අරන් කාට හරි ගැහුවාම ඒක රිදෙනවා කියලා කියන කවුරුත් ඉන්න ඕනේද? බලලට ගැහුවත් රිදෙනවා, කොල්ලට ගැහුවත් රිදෙනවා. ඒක ඒක ඒක තමයි දැනනවා කිව්වේ. ඒක සෙක්ෂන් එකක් නේ. ඒක සෙක්ෂන් එකක් නේ ඕකරම එකයි. ඉතින් ඔලුවට ගියාමත් එච්චරයි. ඔලුවට ගියාමත් වෙන්නේ එච්චරයි. සිතුවිලි ආවිල්ලා වැඩිච්චාම පස්සේ තේරෙනවා කියලා කියලා දුන්නේ. බලන එකෙක් නෑ. ඒකට අනුව වෙනවා. කිව්වට තේරෙන්නේ නෑනේ. ඔරිජින් එක. මොන ඔරිජින් එක? දැන් කණේ ඇවිල්ලා සද්ද වැඩිච්චාම කම්බරේ හෙල්ලෙන්න මොකෙක් හරි ඕනද? ඈ? නෑ. මොකක්ද හිතර කියන්නේ ඒක තමයි. හිත කියන්නේ එහෙම ඇති වෙච්ච එකක්. බෙරයට ගිහිල්ලා මේ වගේ තට්ටු කරාම සද්දෙන්ඩ අමුතෙන් හදපු එකෙක් ඉන්නවද ඒක? හේතු දෙකක් එකතු වෙලා හට ගන්නවා. හේතු නිසා හටගත්ත දෙයක්. මේ තමයි පොතේ හදපු එකක් නෑ. ඔක තමයි වෙලා තියෙන වින්නයි. ඔය විද්‍යාව කියන කුණු හරපයක් ඉගෙනගෙන ඔයකට අනුව හිතන්න ගියාම තමයි ඔක වෙන්නේ. අවිද්‍යාවෙත් ඒක. එහෙනම් හේතුන් හේතු නිසා හටගත්ත ධර්මතාවයක් ඒක සිත කියන්නේ. ඒක තමයි මේ උදාහරණ කිව්වේ. ගිනි කූරාරම් පෙට්ටිය ඇතුළු වම් පස්සේ ගිනෙන්න කෙනෙක් ඕනද? ඈ? කෙනෙක් ඕනද? කියන්නේ හිතක් නැහැ කියන්නේ. තමන් කියලා කියන්නේ නැහැ කියන්නේ. හිතක් නැහැ කියලා කියනවා හිතක් කියලා එකක් තියෙනවා තමන් කියලා එකක් නැහැ. කරපු එකක් නැහැ. ක්‍රියාවක් තියෙනවා කරන්නෙක් නැහැ කියලා බුදුහාමර කියන්නේ. තමන් කියලා එකේ දාගත්ත හින්දා තමයි වින්නේ හැය වෙලා තියෙන්නේ. අයි මං කරනවා කියලා හිතාගෙන දැන්. මං කරන එකක් නැහැ ක්‍රියාවක්. තිද්ද වෙනවා. ඒ ක්‍රියාව එහෙම තිද්දලා එතනම නතර වෙනවා. ඒ ඉබේ ඇති ක්‍රියාව. ඉබේ ඇති වෙන හේතු තියෙනවා. ඉබේ ඇති වෙන හේතු බුදුහාමර කියලා නැහැ ඉබේ ඇති. ආය කවුද කරවලා? ඒ කියන්නේ කවුද ගන්න? ඉර පහයන් දැන් කවුරු කරාවද ඒක? මොකක්ද සබ්ජෙක්ට් එක මොකද්ද කියන්නේ? හිත කියන්නේ මොකද්ද? අපි ඉතල කියන්නේ තාම තමයි තේරෙන්නේ හිත ඇතුලේ මොකද්ද කියලා. තමයි තේරෙන්නේ හිත මොකද්ද කියලා කියනවලු. මොකද්ද හිත කියන්නේ? තමුන්ගේ කියන එකක් මට වැඩක් නැහැ හිත කියන්නේ මොකද්ද කියලා. ඒක තේරෙන්නේ නැත්නම් කුණුහරුප කතා කළා වැඩක් නැහැ. කියන එක තේරුම් ගන්න ඒක තමයි අර තමන්ට දාලා තියෙන සංඥා වැරදි නිසා තමයි වෙලා තියෙන්නේ වින්නැහි. මේ කියන එකත් එක්ක හිතන්න පුරුදු වෙනවා. මේ කියන එකත් එක්ක. එහෙම තමයි වෙලා තියෙන වින්නැහි. තමයි වෙන බහූතත් එක්ක හිතන්නේ නැතුව. හිත කියන්නේ දැනීමකට. දැනීම ඇති වෙන හේතු තියෙනවා. ඒ හේතු සිද්ධ වුණාම දැනීම ඇති වෙනවා. දැනීමක් ඇතිලා ඒක නැති වෙනවා විතරයි. ඔය කරපේකෙන් නැහැ. ඒක තමයි වෙලා තියෙන වින්නැහි දැන්. කොරන් දෙකක් ඉන්නවා කියලා හිතා ඉන්නවා. හිතක් කියලා ගන්න නැහැ කියලා දැන් කිව්වනේ. හිත කියන්නේ ක්‍රියාවන් නිසා තවත් ක්‍රියාවන් නිසා හටගන්න එක. හේතුන් නිසා හැදෙන එකක්. මිස හිත කියලා 아무තු ආයේ ධර්මතාවය කියලා 아무තුෙන් හිතන කෙනෙක් ඕකේ නැහැ. ඒක තමයි මේ තේරුම් ගන්න එක. හිත කියන්නේ ඒ වෙලාවේ ඇතිලා නැති වෙන ධර්මතාවයන් ටිකක් විතරයි. කොහොමද වෙන්නේ කියලා තා පරීක්ෂණ ගොඩක් දැන් කරන්න තියෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. මට ඉතිහාස කියන්න දෙන්නේ මන් දන්නේ නැහැ. හින්දා දැනෙනවා කියලා ක්‍රියාවක් සත්‍යයක් තුළ තියෙනවා. ඒ ක්‍රියාව පෙර නොතිබීම පෙර නොතිබීම මොකද වෙන්නේ? හට ගන්නවාද? හේතුවක් තියෙනවා. හේතු තියෙන මොනවාද කියලා අපි හොයන්න ඕනේ. කොහොමද හැදෙන්නේ කියන එක තමයි අපි ඊළඟට බලන්න ඕනේ. කොහොමද නතර කරන්න කියලාත් අපි දැනගන්න ඕනේ. එඳා කෙනෙක් පුද්ගලයෙක්ට අදාළ නැහැ ඕක දැනුණා දැනිච්ච ගමන් නතර වෙනවා මොකද කෙනෙක්ගේ පුද්ගලයෙක් නම් දැන් පෙනිච්ච එක මගේ නම් පෙනිච්ච එක මට තියාගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? පුළුවන් තියාගන්න. බෑ. අපි ඒක දන්නවා දැන් ඇහැ තියාගන්නත් බෑ රූපේ තියාගන්න බෑ ඒවා ධාතුන් හැදිච්චවා තියලා නැති වෙනවා. එහෙනම් එහෙම සිත කියලා එකක් තමන්ගේ කියලා තියාගන්න පුළුවන් නේද? එහෙනම් හිතට දැනෙනවා කියන එකක් ඒතර වෙන්න පුළුවන් ඒකට? බෑ. එහෙනම් ඒක මේ මොහොතේ ඇතිලා මේ මොහොතේ නැති වෙන ධර්මතාවයක් පමණයි. හැදෙලි. දැන් ඕම ඔක Tamanට භාවිතාවක් විදියට චිත්තානුපස්සනා භාවිතාව විදියට භාවනා කර්මස්ථානයක් කියලා දෙනවා. ඒක දැන් මුළු ජීවිත කාලෙම තමන් භාවනාව යොදා ගන්න. එතකොට ඉවරයි ඔය ප්‍රශ්නේ. මොකද්ද කරන්නේ? දැනෙන හැම වෙලාවකම සිතක් ඇති වුණා කියලා අවබෝධයෙන් වාසය කරනවා. එච්චරයි. මට ඇති වුණාත් නෙවෙයි. හරිද? ඔය කියන ආකාරයෙන් මට දැවුනත් නෙවෙයි තමන්ට දැනීමට ගන්නකොට සිතක් ඇති වෙලා නැති වෙයි. එච්චරයි. තමන්ට නවත්තන්න බෑ ඔක්කොම ක්‍රමයකට. ඔව්. ඒ සිතක් ඇතිලා නැති වෙද්දි තව සිත් මාලාවක් ඒ අනුව ඇති වෙන්න පුළුවන්. ඔව් පුළුවන් ඇති වෙනවා. එතකොට මොකක්ද තීරණය කරන්නේ සිත් මාලාවේ ප්‍රමාණය? හ්ම් ඒක තීරණය කරන්නේ තමන්ගේ ඔය කියන ආකාරයෙන් සිත පිළිබඳව තමන්ගේ තියෙන අවිද්‍යාව, ඒ කියන පිළිබඳව තමන් අදාගත්ත ලෝභය, දේශය ඔය ඔක්කොමත් එක තීරණය වෙනවා. ඒක කොහොමද තීරණය වෙන්නේ කියලා කියා දෙන්න තව ඉදිරියේදී. ඒක චිත්ත නියාම ධර්මතාවය කියලා එකක් තියෙනවා. අපි දැන් කතා කරේ අර පටවියාපෝ තේජෝ වායෝ අටම එකතු වෙනවා කියලා ඒක කවුරුත් කළාද? නෑ ඒක ලෝක දාති ක්‍රියාකාරීත්වය. ඒක අටම එකතු වෙන එක ඒක නවත්තන්න අපිට ක්‍රමවේදුක් නෑ. ඒක දෙයියෝ හැදුවෙත් නෑ, බ්‍රහ්මයා හැදුවෙත් නෑ, මම කරෙත් නෑ. ඒක ලෝකෙ හැටි. ඒ වගේ මේ සිතක් කියන එක හැදෙනකොට ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඒ විදිහට හැදෙනවා මිස වෙන ක්‍රමවේදයකට හැදෙන්නේ නැහැ. හරි. එතකොට තමයි තේරෙන්නේ. දැන් තමයි තේරෙන්නේ භාවිතාව මොකද්ද? දැනෙනකොට සිතක් ඇති වුණා කියලා තමන් ඒක අවබෝධ කරගන්න. හරිද? දැන් පුහුණු වෙන්න තමයි විනාඩි කිහිපයක් දෙන්නම්. පුහුණුව ඊට පස්සේ තමයි හරියට ක්‍රමවේදය කරන විදිය මම ඊළඟට කියා දෙන්නම්. තමන් ස්වභාවික ජීවිතයේදී ওই භාවනාව කරන හැටි. චිත්තානුපස්සනාව. හරිද? ඉතින් දැන් සිත කියන්නේ මොකද්ද? ගැනීම. දැන් කාද්ද ඇති වෙන්නේ? මේ මොහොතේ. කාද්ද නැති වෙන්නේ? හ්ම්. එතකොට ඔක නවත්තන්න පුළුවන්ද? ඒකක්වත් මගේද? නෑ. එහෙනම් ඔන්න ඔය ටික දැන් Tamanට තේරෙන්නයි ඕනේ උතනින්. හරිද? ආයෙනම් ඇස් පියාගෙන වාඩි වෙන පහසුවෙන් වාඩි වෙලා මේ විදිහට ඔය චිත්තානුපස්සනාව කියන එක හරියට Taman අවබෝධයෙන් කරගන්න. ඒක Tamanට තේරෙයි. හරිද? හ්ම්. දැන් ඇස් වහගෙන ඉන්නකොට Tamanට පෙනීම නෑ. දැන් ඇස් අරින්ට පේනවා. පේනකොට මොකද උනේ? ඕම් ක්‍රියාව සිද්ධ වුණා. පෙනීම කියන ක්‍රියාව සිද්ධ වුණා. ඇහිදී ඒ වෙනකොටම තමන් හිතන්න ඕනේ. දැන් සිතක් ඇති වුණා. හරිද? එච්චරයි. දැන් තමන්ට තේරෙනවා දැන් ඇති උනේ මේ පෙනීම කලින් තිබුණේ නැහැ. ඔන්න ඒක ඇති වුණා. ඇහවා ගන්න ඕම් ඒක නැහැ. ඉවරයි. දැන් ඇහැ අතහැරලා කනට යමු. දැන් ඇහෙනවා බලන්න. ඇහෙනකොටම සිතක් ඇති වුණා. එච්චරයි. ඇහිච්ච සද්ද මොකද්ද? මොනවාද? කහයි කහෙන් ආපු එකක්ද? ඒව මොනවත් හිතන්නේ ඇහෙනකොටම සිතක්. එච්චරයි. ඇති වුණා. ඇති වුණා. දැන් ඇති වුණා. ඕන් දැන් නෑ. ආ දැන් ඒ කන අතාරින්න දැන් යමු වෙන්න නහයට. හුස්ම ටිකක් කරගෙන බලන්න ගඳ සුවඳක් දැනෙනවා. මඳක් සුවඳක් දැනෙනකොටම සිතක් ඇති වුණා කියලා අඳුර ගන්න. එච්චරයි. දැන් ඊළඟට දිවට යමු වෙන්න දැන් රසක් දැනෙන්න ඕනේ කියලා ටිකක් හරි ගන්න. රස දැනෙන්න ඕනේ. රස දැනුනේ නැත්නම් සිත නෙවෙයි. රස දැනෙනවාටයි සිත කියන්නේ. දැනීමයි සිත. දැනෙනකොටම සිතක් ඇති වුණා කියලා අදට. දැන් යමු වෙන්නේ කයට ස්පර්ශයක් දැනෙනවත් බලන්න. ස්පර්ශය දැනෙනකොටම සිතක් ඇති වුණා. කොය හරි දෙනවා, කහනවා, සීතල මොනවාරි දැනෙනවා. තමයි ඒ වෙනේ ප්‍රතිචාර දක්වන්න යන්න එපා. එහෙම තව සිත් ගොඩක් හැදෙනවා. ඒක සිතක් කියලා අඳුරගෙන අතාරින්න. දැන් යමු වෙන්නේ මොළේට. මොනවාරි මතක් වෙනවද කියලා බලන්න. මතක් වෙනකොටම සිතක් ඇති වුණා කියලා. දැන් ආයිත් ඇස් අරින්ට පේනකොටම සිතක්. දැන් මේ කලින් ඇතිවෙච්ච සිතද? නෑ. මේක දැන් අලුතෙන් ඇතිවෙච්ච අලුත් එකක්. එහෙනම් අලුතෙන් හැටිච්ච සිතක් ඇහි පහළ වුණා. පෙනීම. පෙනීමටයි සිත කියන්නේ. ඇහැට නෙවෙයි. ඒක පෙනීමයි සිත. පෙනීම ඇති වුණොත් විතරයි සිත කියලා දන්නේ. හිතලා ඇස් වාගන්න. ආයත් කනට යමු වෙනවා. මේක එක සද්දදී. නමුත් ඕන සද්දයක් ආවත් ප්‍රශ්නයක් නැහැ. සිතක් කියලා අඳුරගන්න. ආයෙත් ඇහෙනවනම් සිතක්. ආයෙත් ඇහෙනවනම් සිතක්. සිතක්. සිතක් කියලා අඳුරන්න ඕන දිගට. ආ ඒකත් අරින්න දැන් යන්නේ නැහයට. ආයෙත් ගඳ ඇහෙනවද බලන්න. සිතක් කියලා. ආයෙත් දිවට යොමු වෙන්න සිතක් කියලා ඒක අඳුරගන්න. කයට යොමු වෙන්න ස්පර්ශ දැනෙනවද බලන්න. සීතල කහනවා රිදෙනවා Tamanට මොනවාරි දැනෙන්න පුළුවන් සිතක් කියලා ඉතින් මුලේට යමු වෙන්න මතක් වෙනවද කියලා බලන්න සිතක් කියලා ඉතින් මොනවා මතක් වුණා කමන්න මතක් වෙච්ච දේවල් ගැන හිතන්න එපා අම්මා මතක් වුණා අරගෙන වුණා මේක වුණා කියලා හිතන්න යන්න ඕනේ මතක් වෙනකොටම සිතක් ආයෙත් ඇහැට එනවා ඇස්සරිනවා පේනකොටම සිතක් ඇස් වහගන්න දැන් ওই දේ තමන් කරන්නේ විනාඩි කිහිපයක් දෙන්නම් සමාධි බසීවා කියලා මම කියනකම් Taman දිගටම ආයතන හයේම යන්න. එක තැනක නතර වෙන්න එපා. එක ආයතනයක නතර වුණොත් Taman ඉදිරි පරිේෂණ කීපයක් කරන්න තියෙනවා තව. එතකොට වර්ධිනවා. එහෙනම් ආයතන ඇස් ඇරලා පේන කොට සිත කියලා හිතලා ඇස් වහගෙන ඉතුරු අනිත් පහට යනවා. කනට, නහයට, දිවට, ශරීරයට, මොළයට ගිහිල්ලා ආයත ඇස් අරින්න ඕනේ. දැනෙන්න ඕනි දැනීමයි සිත කියන්නේ දැනෙනකොට තමන් සිතක් ඇති වුණා කියලා එතනම ඒක නවත්තලා ඊළඟ ආයතනයට යනවා. සමාධිය වසීවා සමාධිය වසීවා කියලා සීකරන්න දැන් මෙමින් නැස්සරින්ට දැන් ඔය කරපු භාවනාව තමයි චිත්තානුපස්සනාව කියන්නේ එතකොට ඒක Tamanට දැන් තේරෙන්න ඕනි මේ මොහොතේ ඇති වෙනවා මේ මොහොතම නැති වෙනවා. කලින් තිබුණ එකක් එහෙම ඉතුරු වෙනවද? නෑ. අනාගත එකක් එහෙම දැන් ගන්න පුළුවන්ද? ඒත් දැන් ඇති වෙනව නැති වෙනව. දැනුණාට පස්සේ තමයි හැම වෙලෙම හිතන්නේ කියලා මතක තියාගන්න. දැනුණා දැනීමක් නැත්තම් ඔය සිතේ එකක්වත් වෙන්නේ නැහැ. හරිද? දුක, ශෝකය ආදී හැම එකක්ම හිතන දේවල්. දැනුණාට පස්සේ ඇති කරගත්ත සංකල්පයක්. ඒක තමයි හිතනවා කියන්නේ. සංකප්පය කියලා බුදුහාමුදුරු කියනවා. එතකොට දැන් ඔන්න තේරෙනවා Tamanට ආයතනය නැතුව දැනීම ඇති වෙන්නෙත් නැහැ. ඒක පෙර තිබුණෙත් නැහැ. ඒක මේ මොහොතේ හටගෙන මේ මොහොතේම ඉතිරි නැතුව තියෙනවා. හේතුන් තිබෙනවා ඒවා දැන් අපි පරීක්ෂා කරන්න ඕනේ පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව හිස්සන. කයේ ස්වභාවයත් අපි එහෙම අඳුරගත්තා සතර මහා ධාතුන්ගෙන් පෙර නොතිබීම ධාතුන් එකතු වෙලා හටගත්තා. ඉතුරු නැතුවම නැතිලා යනවා. සිතටත් ඔච්චර වෙන්නේ. කරන කෙනෙක්වත් දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් ඔතන නැහැ. ස්වභාවික වෙන ක්‍රියාවලිය. කොහොමද වෙන්නේ කියන එක දැන් පරීක්ෂා කරන්න. දැන් ওই භාවනාව තමන් කරන්න ඕනි හැම විටකදීම. ඒකට දැනීම නැති වෙන්නේ තමන්ට නිින්ද ගිය වෙලාවට, සිහි නැති වෙච්ච වෙලාවට මැරිච්චාම. ඔය කියන අවස්ථා තුනේ. නිින්දෙදී නැති වෙනවා, සිහි නැති වුණාම වෙනවා, දෙහෙම නැත්තම් මැරිච්චාම වෙනවා. එතෙක් වෙනන් Tamanට ජීවත් වෙන හැම වෙලාවකම ওই භාවනාව යෙදෙන්න පුළුවන්. හරිද? පිළිවෙලක් අවශ්‍ය නැහැ. ඇහැ කන නහය දිය ශරීරය නම් Tamanට මේ පිළිවෙලට යන්න කිව්ව මේ පරිේශණය Tamanට සාර්ථකව අවබෝධය සඳහා දැන් Tamanට පිළිවෙලට දැනෙන්නේ දැනෙන දැනෙන තැන සිතක් ඇති වුණා නැති වුණා. සිතක් ඇති වුණා නැති වුණා. ඊට යා මොකොත් හිතන්න බෑ. හරිද? දැන් ඇහෙනවා නම් දෙකට සිතක්. ආයෙත් සිතක්. සිතක් සිතක් සිතක්. සිත වේගයෙන් හටගන්නවා. හරි Tamanට වේගය තේරෙන්නේ නැති හින්දා එක දිගට ඇහෙනවා වගේ තේරෙනවා. දැන් Taman දන්නවා සාමාන්‍ය විද්‍යාවේ මේ ලයිට් එකක් තප්පරයක් ගත්තොත් තප්පරයක කාලයක කොච්චරක් නිමෙනවද? 60 පාරක් නිමෙනවා. නමුත් දැන් පේන්නේ කොහමද? Tamanට තියෙනවා වගේ. ආන් ඒ වගේ මම කිව්වා ඒකට ඔය ආලෝකයේ වේගය වගේ හරිද? 17 ගුණයක වේගයකින් ඔය කියන සිත ක්‍රියාත්මක වෙනවා. හරිද? ආලෝකයේ වේගය වගේ 17 ගුණයක වේගකින් සිතට පුළුවන් ක්‍රියාත්මක වෙන්න. ඒ තරම් වේගයෙන් සිත අට ගන්න. එහෙනම් අපිට වෙන්නේ එක දිගට ඇහෙනව නෙවෙයි එක දිගට පේනව නෙවෙයි පෙනීම ඇතිවෙනව නැතිවෙනව තියෙනව නැතිවෙනව ඇතිවෙනව නැතිවෙනව සිතක් සිතක් සිතක් සිතක් සිතක් සිත පරම්පරාවක්. එකට එකට බැඳිච්ච සිත පරම්පරාවක්. ඒකෝර දැන් තමන් ওই භාවනාව කරන්න ඕනේ. කොහොමද කරන්නේ? තමන්ට දැනෙනවා සිතක්. මතක් වෙයි සිතක්. ඇහෙනවා සිතක්. ඒතර පේනවා සිතක්. පිළිවෙලක් නෑ. හරිද? දිගටම කරන්න ඕනේ. ඒතර දැනෙන වෙලාවේ ඒක මට දැනුනේ කියලා හිතනොත් තමයි දැන් රිදෙනවා. කය හරි කය රිදෙනවා. රිදෙනකොට ඒක මොකද්ද? සිතක්. එතන කාටද රිදෙන්නේ? කය කාගේද? හා. තමන්ට. තමන් කොහෙද කැලලක් තියෙන්නේ? තමන්ගේ කැලල. තමන්ගේ දැන් කය දැන් කයන පසනා කරලා බැලුවනේ. ඈ රිදෙන්නේ දැන් තමන්ටද? රිදෙන්න හිතක් තියනවද ඒක? එහෙනම් ආන් එක වැරදි සංකල්පයක් ඇති වෙන්නේ ආන් ඒ හිඳයි සිතක් ඇති වෙලා නැති වෙනවා කියලා අඳුරගත්තේ නැති හින්දා මට කියලා හිතා ගන්නවා. ඒකත් හිතා ගන්න එකක්. හිතරයි. තේරෙද? ඒක තේරෙන්න ওই විදිහට දැකගෙන යන්න. එතකොට තේරෙයි. දැන් එහෙනම් ඕන් ඔය භාවනාව ප්‍රායෝගිකව දැන් කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ කොහොමද? දැන් Tamanට අනික් කරන්න තියෙන වැඩ ටිකත් කර කර ආගින්න එතකොට දැනෙනකොට සිතක් කියලා පාවිච්චි කරන්න. හරිද? එහෙනම් පාර යනකොටද නාන වේලාවටද රෙදි යෝදන වේලාවටද ඕන වෙලාවකට මම ඩොක් කර හැකි. හැබැයි ආબોධෙන් ඉන්න ඕනේ දැනෙනකොට සිතක්. දැනෙනකොට සිතක්. සිතක් කියලා නේද? එතනින් එහාට කරන්න යන්න බෑ. හරිද? දැන් බැන්නක් මොකද හිතන්න ඕනේ? හිතක්. ගැහුවත් ඒත් එතන බුදුහාමට ඇවිල්ලා ඕන තරම් බැන්න බැන්න බුදුහාම හිතක් කියලා නිකයි. දෙකක් දෙකක් දෙකක් දැන් තමන්ට කියන්නේ එහෙමයි. දැන් ඔය කියන ආකාරයෙන් මේ තමන්ට බල්බ් හයක් විතර දාලා බල්බ් හයම එකපාර ස්විච් එකෙන් පත්තු කරනකොට තමන් හිතනවා හයම එකපාරපත් වෙන කියලා. ඒයි වේගයෙන්. නමුත් අපි දන්නවා ඔය සාමාන්‍ය විද්‍යාව අනුව විදුලිය ගමන් කරන්න නම් ඔය කියන ආකාරයෙන් ඒ ගමන් පතේ යන්න ඕන. ඒතර එකක්පත් වෙලා ඊට පස්සේ තමයි අනිත් එකපත් වෙන්නේ. එකක්පත් වෙලා ඊට පස්සේපත් වෙන්නේ. නමුත් තමන්ට පේන්නේ එකපාර ඒ වගේ සිත කියන එක වේගයෙන් යන නිසා තමන්ට මොකද වෙන්නේ? එකට වෙනවා වගේ තේරෙනවා. හරිද? එකට වෙන්නේ නැහැ. කොහොමද වෙන්නේ කියන්නේ දැන් අපි තාම ඉදිරියට යනකොට හරියට තේරෙන්නේ. හරි? දැන් එනං ආහාර විවේකය ගන්න පුළුවන් ආහාර විවේක කාලය තුළ Tamanට දැනෙන හැම අවස්ථාවකදීම දැන් රස දැනෙයි. එතකොට ඒක කැමැතිද අකමැතිද ඒක හොඳ නැද්ද අරකද මේකද මොකක්වත් නැහැ සිතක් කියලා නිකයින් එකයි තියෙන්නේ. හරිද? ලුණු තිබ්බත් එකයි නැතත් එකයි සිරිස් මිරිස් තිබ්බත් එකයි නැතත් එකයි හිතක්. රස දැනෙනවනේ. හරිද? මතක් වෙයි. ඒකත් හිතක්. ගඳේ සිතක්, ඇහි සිතක්. කාත් එක්කවත් කතා කරන්න යන්නේ තමන්ට ඉන්නේ භාවනා කර කර ඉන්නේ. හරිද? හ්ම්. ආහාර වියකින් පස්සේ ඊළඟට කොහමද ඕක හැදෙන්නේ කියලා කොහමද ඕක නතර වෙන්නේ කියලා ඒ හේතු ස්වභාවයන් අපි දකින්න ඕනේ. ඒවා දැකලා අපි බලමු ওই සිතට මොකද කරන්න වෙන්නේ අපිට කියලා. හරි දැන් කය ගැන දන්නවා කයට මොකක් කරත් එකයි නැත්ත් එකයි කය විනාශ වෙලා යනවා හරිද ඒක නවත්තන්න බෑනේ ඒ වගේ දැන් සිතට මොකද වෙන්නේ කියලාත් හරියට දැනගන්න ඕනේ ඊට පස්සේ තමන්ට මේකෙන් ගැලවෙන්න කරන්න තියෙන දේ දැන තීරේ. හරි? හ්ම්. එහෙනම් දැන් අපි ආහාර වේගට යමු. යමු එතනින් එහාට ඉදිරියට සිත ගැන පරිශ්‍රණය කරන්න. ඒතර කාගාවත් සද්ද තියෙන්න බෑ වැඩ. ඕන වැඩක් කරන්න තිතක් තිතක් කරලා කරන්න. හරිද? එහෙනම් එතෙක් සෑම දිනාට තෙරුවන් සරණයි.